සාකච්ඡා කරමු. මේ කෙනෙක් අපේ පින්නත් කෙනෙක් වීමක් ඒවා තියෙනවා, දැනුම්දීමක් කරලා තියෙනවා. ආධුනිකයෙක් වශයෙන් අද පැමිණි කෙනෙක් කියලා නම් අපි ජීවන කමතහනම් ඒ කමතහන් මහත්යෙන් අරගෙන එයා ඒක කර්මස්ථානයේ එතුමා වදනවා කියලා. ඉතින් මේකෙන් අමුතු දෙයක් නැහැ. මෙහාට ඇවිල්ලා මෙහෙදි මූල ධර්මයන් ගැන අහලා විග්‍රහ කරලා තේරුම් අරගෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මනසේ තේරුම් අරගන්න මුළු ලෝකේ සියලු දේක්. හීන දහම් හීන හැටියට ප්‍රණීත දහම් මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට පළමුව තෝරා ගන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයි වරන්ද. දස අකුසල් කියන්නේ හීන දහම් කියලා තේරුම් ගන්න ඕනේ. එදිනදා ජීවත් වීමට අවශ්‍ය කරන්නේ මධ්‍යම දහම් කියලා තේරුම් ගන්න ඕනේ. නිවන් මාර්ග ප්‍රණීත දහම් කියලා තේරුම් ගන්න ඕනේ. ඔය කාරණා තුන හොඳින් තේරුම් අරගත්තට පස්සේ හීන දහම් අත්හැර දැමිය යුතුයි. මධ්‍යම දහම් හැටියට ජීවත් වීමට අවශ්‍ය කරන දහම් සාමාන්‍ය වටමින් කළ යුතුයි. ප්‍රණීත දහම් වශයෙන් නිවන් අවබෝධ කරගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගෙන ඒ සඳහා ගත යුතු ධර්මයේ ප්‍රණීතන් දෙමින් තේරුම් ගන්න වැඩි යුතුයි. හැබැයි හීන දහම් වලවත් මධ්‍යම දහම් වලවත් ප්‍රණීත දහම් වලවත් පූර්ණ සාන්තෝ ප්‍රණීත වූ දහමක් නැහැ කියලා තේරුම් ගත යුතුයි. නිත්‍ය සප ආත්ම දහමක් ඒ තුල නැහැ කියලා තේරුම් ගත යුතුයි. දැන් එකතරේ පස්සේ උද්දාම වේද ප්‍රණීත දහම් වැඩිවයි කියලා හෝ වඩනවායි කියලා හෝ උද්දාම වෙන්නේ නැතුව. නීච දහම් අත්හැරලා මධ්‍යම දහම් කෙනෙහි උපේක්ෂා සහගතව. ඒවා ජීවනෝපාය ජීවත් වීමට අවශ්‍ය කරන මනසක ජීවත් වෙන දවසේ නිසා මේ දේ පරිහරණය කරන්නේ මේ රැකියාව කරන්නේ ආදී වශයෙන් ඒ සඳහා ඒ විදිය කරේ. ඔය ක්‍රමේ තේරුම් අරගෙන කටයුතු කරනවා නම් එතෙන්දී ওই ප්‍රශ්නේ බාධකයක් ඉන්නේ නැහැ. හරියාකාරව කරුණු තේරුම් අරගෙන කටයුතු කරගන්න පුළුවන්. ඊයකට මේක කටයුතු කරගන්න. මේ කවුරු බෞලේ කවුරු හෝ මියගිය විට සමහර අය දුක නරනවා සමහර සමාජයෙන් එන අපහාස නිසා ඒවට බයි අදනවා දුක් වෙනවා පෙන්නනවා මේ ඇඳීම මියගිය අයට පුද්ගලයාට අයහපතක් වෙනවාදයි කියලා අහනවා දැන් මියගිය පුද්ගලයා මියගියාට පස්සේ සියල්ලෝම නොපෙන්නේ සත්‍යයටපත් වෙන්නේ නැහැ එක්තරා විරිසක් මෙතනින් මියගියාට පස්සේ එයා අන්තරා බයික තියෙන අවස්ථාවකටපත් වෙනවා අපි ඔබ කියනවා ගන්ධබ්බ අවස්ථාව ඒ අවස්ථාවට පත්වෙච්ච අය තමන්ගේ පවුලේ අය ඇතුළු කරගෙන ඒ ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ කරන කියන දේවල් එයාට ඇහෙනවා. පේනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි අවිද්‍යාවෙන් කරන වැඩක් තමයි යමකට දුක් වෙන එක. අනික උද්දාම වෙන එක. උද්දාම වෙන එකයි දුක් වෙන එකයි දෙකම අවිද්‍යාවේ තීරණ නිසා. සත්‍යය නෙමෙයි. මට මෙහෙම ලැබිලා තියෙනවා කියලා උද්දාම වෙන එකත් අවිද්‍යාවේ තීරණයක්. අනේ මට මේ දේ නෑ නේද සංවේගීට පස්සේ දුක් වෙන එකත් අවිද්‍යාවේ තීරණයක්. අවිද්‍යාවේ තියෙන වලින් නිවන් දකින්නත් බෑ නිවන් දකින්න කෙනෙකුට නිවන් දකින්නත් බාධකයි. හරි. යමක් ලැබුණායි කියලා උද්දාමයන එක වගේ. යම් කිසි දෙයකින් සංවේගයටපත් වෙන දුක්ඛම් කරු ආවා කියලා ඒකෙන් දුක් වෙන එක ශෝකයටපත් වෙන එක හෝ දැවෙන දැවෙන එක හෝ ඒවා එකක්වත් විද්‍යාව නෙමෙයි. අවිද්‍යාවේ තියෙන. ලෝක ධර්මතාවයන් හරියට තේරුම් කරගත්තාම ලෝකේ පවතින කිසිම දෙයක් ලැබුණයි කියලා පැවැත්ම සම්බන්ධ කිසිම දෙයක් ලැබුණා කියලා හිත සම්බන්ධ හෝ ගත සම්බන්ධ දෙයක්. ඒක උද්දාම වෙන දෙයක්ුත් නෑ. නොලැබුණා කියලා මේක තරහ කර කර මේක දාහයටපත් වෙන දෙයක්ුත් නෑ. ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ලැබුණ හැටියකට තමන්ගේ කටයුතු කරගන්න ගමන්. ශෝකේ සංවේගයටපත් වෙන්නේ ජෛවික දාහයටපත් වෙන්නේ නැතුව ඉවසිල්ලෙන් කටයුතු කරගන්න ගමන්. ආර්ය මාර්ගය තුල යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණා නම් උද්දාම වෙන්නේ නැතුව. ඒක උපක්‍රේහයක් ඒකට වැටෙන්නේ නැතුව. මම අවිහත්යටපත් වෙලා නැහැ නේ බරතාව තියෙනවානේ කෙරෙස් කියලා ඒක ලැජ්ජාවෙන් නෑ තියෙන හරියට. ඒ ටික අයින් කරගන්න මම උත්සාහ කරනවා ලැබිච්ච එක ගැන උද්දාමේ වී නැතුව කියන එක තේරුම් කරගන්න. ඒ විදිහට කටයුතු කරනකොට මේ බාහිර ප්‍රශ්න එකක්වත් නෑ. අඬන එක තියා ඉන හයනකවත් මැරිච්ච එක නාලේ ගැලපෙන්නේ නෑ. හොඳයි කියලා ඉන හයින්ද ගියහම ඌ ඊට වැදිනවා. නරකයි කියලා අඬන්න ගියහම උදා සංවේගයක් ඇති වෙනවා. ඇලීම හෝ ගැටීමකින් දෙකේ මේ පුද්ගලයා වැටෙනවා. මේක තමයි ලෝක ධර්මතාවය කියලා තේ කරමින් ඒ ගැන කතා කරමින් ඒ ගැන ක්‍රියා කරමින් කටයුතු කරනවා නම් අනේ ඉතින් ඒක ලෝකෙ හැටියට කියලා දැනගත්තොත් එයාටත් නිවන් මඟ හම්බ වෙනවා. සැනසුම් මඟක් හම්බ වෙනවා. ඉතින් හැම දෙයකදීම අපි දකින්න ඕනේ දුක්ඛම් කටළු එනකොට මේ ලෝකේ ස්වභාවය මේකයි. ඉතින් ඒකකින් ලෝකෙ හැදෙන ලෝකේ පවතින සාකල් අපිට සිද්ධ වෙන්නේ මේ ටික කරගන්නනේ. ඒක වැදගත් දෙයක් නෙවෙයි කියලා ඒකට අපි සම්පන්න වෙන්නේ. ලැබුණා කියලා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් නේ ලැබුණේ කියලා ඒ පිටපස්සේ උද්දාම නොවි ඉන්නවා. 77ක් ඥාන දර්ශන ඇති පටිච්චසමුප්පාදේ යම් කෙනෙක් දකිනවා නම් ඕන ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. අනුගේ ආධාරයක් අවශ්‍ය නැහැ. ඔහුට මාර්ගයේ බාධාවක් නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් මෙබඳු දකින්න නොවනක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දකින්න කියනවා. ඒකේ ඒකේ උද්දාම වෙන්න එපා කියන එකත් එක නුවණක්. අවිද්‍යාව දැනගත්තා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරාදි වලින් සංඛාර දැනගත්තා. මේ සංඛාර වලට හේතුව චන්දරාගය කියලා දැනගත්තා. ඒ චන්දරාගය නිරෝධ කිරීමෙන් ඒ අවිද්‍යාව නිරෝධ වෙනවා නැන සංඛාර නිරෝධ වෙනවා කියලා දැනගත්තා. ඒ මඟ අනුගමනය කරලා ඒ මට්ටමේ සංඛාර නිරෝධ කරගෙන කෙලවර කරගන්නකයි යනවා. කොහොම නුවණක් මර දිනා මට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා මම මෙතනපත් වෙලා තියෙනවා කියලා යම් උද්දාමයක් වෙනවා නම් ඒ උද්දාමයට අකාර දෙයක් කියලා දැක ගන්නවා අතීතයේ යම් කෙනෙක් ඔය ක්‍රමෙන්මයි අතීතයේ නිවන් අවබෝධ කරගන්න අවබෝධ කරේ කියලා දැනගන්නවා. මතු අනාගතයේ යමෙක් නිවන් අවබෝධ කරනවා නම් ඔය ක්‍රමෙන්මයි වෙන ක්‍රමකින් නෙවෙයි කියලා දැනගන්නවා. දැන් මේ අවස්ථාවේ මෙපත් දකින නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දැනගන්නවා කියලාම සංඛාර පිළිබඳව දකින නුවණ හතක් පහළ වෙනවා. ඔවගම විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ කියන ඒ 11 ගැනවා. නුවණ හත ගානේ පහළනහම නුවණ 77ක් පහළ වෙනවා. මෙන්න මේ නුවණ 77 තියෙන කෙනෙකුට අනුගේ ආධාරයක් ඕනේ ආයිත් අහන්න ඕනේ. මාර්ගය හරිද කියලා කාගෙවත් ඉවසන්න දෙයක්වත් නැහැ. Tamanටම වැටහෙනවා. මාර්ගය වරදින්නේ නැහැ කොතනකවත්. ඔයින් පිටපැන්නොත් කොතන හරි වරදිනවා. මේ ඔයගේ තේරුම් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඔයගේ තේරුම් ගැනීම බැරිකම උගාතුරටම මුලාවටපත් වෙන්න හේතු වෙනවා. මුගෙට මේ ලැබිච්ච ඵලයන් ගැන ඔය උද්දාමයට පත් වෙන්න ගියහම ඔය සුළු සමාජයක සුළු ලාභයක් ලැබුණහම ඕක මහා මෙරක් වගේ අල්ලගෙන අනික් අය දෙවෙනි කරමින් තමා උද්දාම වෙවි ප්‍රාම් පළවෙනි දහදහස මේ විදිහේ මානයක් ඇති වෙනවා මෙන්න මේක තමයි ලැබුණු යම් නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දැනගත්තේ නැති එකේ වරද ඒකෙත් අල්ලන්න හරියක් නැහැ කියලා දැනගත්තේ නැති එකේ වරදයි ඒකම පිරිහීමටපත් වෙන්න හේතු වෙනවා ඒක හැම කෙනෙක්ම ආර්ය මාර්ගයේ වඩනකොට තේරුම් ගන්න ඕනේ. ඒ ඒ වෙනස්කම් විශේෂත්වයන් ආවයි කියලා ඔක උද්දාමින දෙයක් නෙමෙයි කියලා අනික් අයට ඔගේ සංගපාන දෙයක්වත් නෑ උද්දාමින දෙයක් නෑ කියලා දැනගත්තාම. එයා මුලාවටපත් වෙන්නේ නෑ. මාර්ගය හරියට අහු වෙලා ගමන් කරනවා. ඉතින් ඒක හරියට තේරුම් ගත්තාම වැඩි තේරුම් ගත්තා ඒක. Thank you. අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්නවලදී වැදගත් මෙහාටියක් තියෙනවා මොකද මේ නවකයෙකු ආර්ය මාර්ගයේ පැමිණෙන ආකාරය පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ අලුතෙන්ම ආරම්භ කරන කෙනෙක් නිවන් මාර්ගයටපත් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න කියන කාරණය මේ අහන්නේ. ඒකෙදිම තව එකක් තියෙනවා ආනාපාන සතිය භාවනාව පැහැදිලි කර දෙන්නේ. මේ දෙකටම ඉන්නේ එක පිළිතුරක්. ආනාපාන හරි භාවනාව හරියට යමින් තේරුම් ගත්තා නම් නවකයේ වශයෙන් ආරි මාර්ගයේ වර්ණ එක පටන් ගැනීම පටන් ඉඳලා තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙම ආනාපාන සතිය දිනනවා කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල හොඳට විස්තර කරලා තියෙනවා. එබඳු හතර සතිපට්ඨානයක් ඇති ආනාපාන සති භාවනාව වද ඉදාම් පසු දෙයකට සීමා කරලා ඉතල සමතේ වරන්න පොඩ්ඩක් ඒක අරගෙන ඒකෙන් වඩා ගන්නතර පස්සේ විදර්ශනාව වඩන්න කියලා මෙහෙම අදහස් මේ කාලේ ප්‍රකාශ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානියම ආනාපාන සතිය තියෙනවා කියලා. සතර සතිපට්ඨානෙ ටිකක් වඩලා පස්සේ නිවන් මාර්ගයට බහිනකොට ඒ මොන මාර්ගයටද බහින්නේ? ආනාපාන සතිය සතර සතිපට්ඨානියම තියෙනවා. අරිහත්ත්වයටපත් වෙනකම්ම මාර්ගයේ ආනාපාන සතිය තිබී. නමුත් අද කියන්නේ ආනාපාන සතිය ටිකක් වඩලා ටික සමතේටපත් කරගත්තට පස්සේ විදර්ශනාවට හරවන්න කියලා වදනයක් කියනවා. ඒතර කොහොම බුදුරන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ තියෙනවා කියවනවා. සතර සතිපට්ඨානයේ ගමන් කරන කෙනෙක් ආයතනයක් ඒකෙන් අහක් කියලා විදර්ශනා කරන්නේ මොකේද හරවන්නේ? සතර සතිපට්ඨානෙ තමයි බුදු විමුක්තිය. බුද්ධ භූමිය. ඊටම හැවතිල්ලකට අසු නොවි මානවාසික බලවේගයකට අසු නොවි පැහැදිලිව නිර්වෘල්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වළංගන වූ සතර සතිපට්ඨානයේ ඉක්මෙන් දෙක බුදුන් වහන්සේ දේශනා කළා. එන ආනාපාන සතිය සතර සතිපට්ඨානියෙම යුද්ධන. ආනාපාන සතිය හැදිරෙන කෙනාට තව එකකට වහින්න එකක් හේතුවක් තියනවාද මගක් පෙරවලද? යම් කෙනෙක් එහෙම කියනනම් ඒ කියන ආනාපාන සතිය වෙන එකක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානිය තියෙනවනම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මුදෙර පැහැදිලිව සූත්‍රවල දේශනා කරනවා. එන සතර සතිපට්ඨානිය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවනම් සතර සතිපට්ඨානිය වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කරන්නේ සත්පොච්චංග ධර්ම පූර්ණේ කරන්නේ. සත්පොච්චංග ධර්ම පූර්ණේ කරන්නේ විද්‍යා විමුක්ති ඵලයට පස්සේ. ඒ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා සතර සතිපට්ඨානයේ වැඩෙනකොට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතියේ සතර සතිපට්ඨානයේ යුද්ධන. ඔව් ගමන් කරන්නේ යන සාකල් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්න සත්පොච්චංග පූර්ණේ කිරීමේ එවන විද්‍යා විමුක්ති ඵලයට පත් වෙන මාර්ගයේ එහෙනම් නිවන් මාර්ගය. එහෙනම් ආනාපාන හතිය ටිකක් වඩලා පස්සේ වෙන එකකට පරිවර්තනය කරනවා කියවනම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතියක් වෙන්නද? පැහැදිලිවම තේරෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය වඩනවා නම් නිවන් දකින්න තව එකක් වඩන්න ඕනේ නැහැ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ආනාපාන සතිය තුළ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියන සතර සතිපට්ඨානය පූර්ණයි. සතර පරිවර්තනයේ වඩන කෙනෙකුට ඒ නිවන් මාර්ගමයි. යම් කෙනෙක් කියනවා ආනාපාන සතිය වඩලා නිකන් හිත සමත කරගෙන පස්සේ විදර්ශනාවට හරව නිකන් වඩන්න කියලා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නොවෙන්න ඕනේ. ඒක වෙන එකක් වෙයි. ඒ පැටලුම ලියා ගන්න ඕනේ. ඒක ලියා ගත්තේ නැත්නම් කොහොමද අපි යථාර්ථයට එන්නේ? සතෝව අස්සසති සතෝව පස්සසති කියන තැන ඉඳලා පස්සම් බයං කාය සංකාරං අස්ස සිද්ධාමිති දික්කති පස්සම් බයං කාය සංකාරං පස්ස සිද්ධාමිති දික්කති කියන දෙනකම් බුදුරණන් වහන්සේ දේශනා කරන කායානුපස්සනාවට ආයි. ඔය ටිකේ කායානුපස්සනාව තියෙනවා. පීටි පරිසංවේදී අස්ස සිද්ධාමිති දික්කති පීටි පරිසංවේදී පස්ස සිද්ධාමිති දික්කති කියන දෙන ඉඳලා සුඛප සුඛපටිසංවේදී අසතිස්සාමිති වික්‍රති සුඛපටිසංවේදී පස්සතිස්සාමිති වික්‍රති කියන දෙකම වේදනානුපස්සනාවට අයයි. චිත්ත සංකාර පරිසංවේදී අසතිස්සාමිති වික්‍රති චිත්ත සංකාර පටිසංවේදී පස්සතිස්සාමිති වික්‍රති කියන දෙන ඉඳලා විමෝචයන් චිත්තං අසතිස්සාමිති වික්‍රති විමෝචයන් චිත්ත පස්සසිස්සාමිත සික්කති කියන දෙන එකන් චිත්තානුපස්සනාවයි. අනිච්චානුපස්සී අස්සසිස්සාමිත සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාමිත සික්කති කියන දෙන ඉඳලා. පටිච්චසමුප්පාදානුපස්සී අස්සසිස්සාමිත සික්කති පටිච්චසමුප්පාදානුපස්සී පස්සසිස්සාමිත සික්කති කියන දෙන එකන් ධම්මානුපස්සනාවයි. මේ ප්‍රමේයද මේ පටිච්ච මේ ආනාපාන සති විස්තරේ කොටස් හතරටම බෙදලා පෙන්නනවා මෙන්න මේ ආකාරයෙන් ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානෙ යුක්තයි කියලා විග්‍රහ කරලා තියෙනවා. අපි ඒ ක්‍රමයේ තෝරාගත්තොත්. ඒක නිවන් මාර්ග වෙන්නේ කොහොමද කියලා හරියට දැනගත්තොත්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ සතර සතිපට්ඨානයයි මේ වඩන්නේ කියලා. ඒ ආනාපාන සතියට අනුකූලව වඩ කරගෙන දැනගත්තේ. ඒක සමත භාවනාවක් කියලා එක එක අදහස් කරගත්තොත්. ඔය කියන සමත භාවනාවක සතර සතිපට්ඨානියම නැති වෙට ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති භාවනාව ඒක විශේෂ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන් මාසක් උන්වහන්සේ වස් කාලේ ගත කරලා දානේ ගේන භික්ෂුව හැරෙන්න අන් කිසිම කෙනෙක් මා හමු වෙන්න එන්න එපා. වගේ ප්‍රශ්න කරන්න ඉඳත් එපා. මේ කාලේ. මම විවේකයෙන් ගත කරනා මේ තුන් මාසය කියලා බුදුන් වහන්සේ තුන් මාසයක් වස් කාලේ එහෙම වෙන් වෙලා. ඒ වස් කාල අවසානයේදී විසුණු වහන්සේලාට කියනවා. මානනී අන්‍ය පරිබ්‍රාජිකයෝ ඇහුවොත් වස් කාලේ බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ඇහුවොත් ආනාපාන සති විහරණයේ වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ ගියත් ධම්ම විහාරයේ ගියත් තථාගත විහාරයේ ගියත් කියනවා කියලා කියන්නේ. දැන් මේක වැදගත් දෙයක්. ඒක මොකද්ද කියලා ඇහුවොත් මෙහෙම කියන්නේ කියලා එකක් කියනකොට. තව එකක් ඒ කාලේ තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතිය විශේෂයක් තිබුණා පෙන්වන්නේ නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේ, බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ, තථාගත කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට හිමි විශේෂ විහරණයක් වෙන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය මොකක්ද ඒවොත්? අරිය විහාරයේ බ්‍රහ්ම විහාරයේ තථාගත විහාරයේ කියන කාරණා තුනකින් ඒක කියන්නේ. දැන් මෙතෙන්දී අපිට තේරෙනවා ලෝකයාගේ සම්බද ආනාපානසතියක් ඉතරක් තිබුණා. ඒක විච ආනාපාන සතියයි බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතියයි දෙක. බුදුරජාණන් වහන්සේ වැළු යම් ආනාපාන සතියක් නම් ඒක තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩනව ඇරෙන්නේ. තුන් ලෝකයේ කිසිම කාලයක ඒ මාර්ගය විද්‍යාමාන වෙන්නේ නැහැ කියන එකත් විග්‍රහ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති නම් ආනාපාන සති බුදුරජාණන් වහන්සේ වැඩි ආනාපාන සතිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති එක හංගයක්වත්. අන්නේ ශාසනයක විද්‍යාමාන වෙන්නේ නැහැ මේ ශාසනයේ බහැර විද්‍යාමාන වෙන්නේ නැහැ කියන්නේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නිවන් මාර්ගය. ඒක සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයි. අන්නේ ශාසනයක ඒ භාවනාව තියෙන්න බෑ. හැබැයි ආනාපාන සති භාවනාව කියන උස්ම ගන්න අරින භාවනා ක්‍රමයක් ලෝකේ තිබුණා. ඒ තිබුණ එක ඉස්සර පටන්ම තිබුණා. හැබැයි ඒක නිවන් මාර්ග නෙවෙයි. අන්නේ යෝගීන් මේක වැඩිව අදත් ඒක වදනවා. ඉන්දියාවේ යෝගීන් අදත් ඒක වදනවා. හැබැයි බුදුදාන් වහන්සේගෙන් අහගත ක්‍රමයක් නෙවෙයි. Hindu ධර්මයත් එක්ක සම්බන්ධ භාවනාවක් ඒක. ඒගොල්ලන්ගෙන් අහුවොත් එහෙම ඔය භාවනාව කාගෙන්ද ගත්තේ කොහෙද දෙන්නේ කිව්වොත් අපේ પરම්පරාවට අයිති එකක් කියනවා මිස අපි ඔය බෞද්ධ ගෞතමයන් වහන්සේගෙන් උදාගත් එකක් කියන ඒගොල්ලෝ කියන්නේ නැහැ. අදත් ඒක ඔක් වෙන කාරණේ. අංගුත්තර නිකායේ සීහ සූත්‍රය කියන සීහ සේනාධිපතිට කරපු සූත්‍ර දේශනා දේශනාව. දේශනා කරනවා. යමෙක් බවත් ගෞතමයන් වහන්සේට ආස්වාස වාදී කියලා කියනවා. කරුණු සහිතව කියන්නේ. බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ. එම උත්තම ආස්වාදයේ සඳහා දහම් දිසන්නේ එයින් සවවලු හික්මවන්නේ යයි කියානම් මේ සත්‍ය කරුණයි වෙන කරුණකින් නෙමෙයි. ඔය සූත්‍රයේ පැහැදිලිව විදිහට දේශනා කරලා තියෙනවා. චාතුන් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාදේන ආස්වාදක වූයි. චාතුරු මාර්ග ඵල සංඛ්‍යාත කියන්නේ සෝවාන් මාර්ගයේ ඵලේ, සකුදාගාමි මාර්ගයේ ඵලේ, අනාගාමි මාර්ගයේ ඵලේ, අරිහත් මාර්ගයේ ඵලේ. මෙන්න මේ කියන උත්තම ආස්වාදේන ආස්වාදක වුණා. දැන් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය කියන්නේ කුස්මද? සකුදාගාමී මාර්ගයේ සකුදාගාමී ඵලය කියන්නේ හුස්මද. නාහයෙන් උඩට පාතර ගන්න හුස්මද. අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලය කියන්නේ උඩට පාතර ගන්න හුස්මද. අරිහත් මාර්ගයේ අරිහත් ඵලය කියන්නේ උඩට පාත් ගන්න හුස්මද. ගන්න අරින හුස්මද. එනවා වෙන දෙයක්. නම් බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන මේ ලෝකයා හුස්ම ගන්න එක කියන හරියන්නේ නැහැ. ආස්වාස කරනවා කියන ලෝකයා හුස්ම ගන්නවා. ඒ වාදී බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කියලා දේශනා කරලා කිව්වනේ. බුදුරන් වහන්සේම දේශනා කරනවා යමෙක් මට ආස්වාසවාදී කියනනම් කරුණු සහිතව කියන්නේ. නිවැරදිව කියන්නේ. චාතුන් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදීන් ආස්වාදක වූයි. එම උත්තම ආස්වාදයේ සඳහා ධම්ම දිසන්නේ ඒ සෞවරුදු හික්මවන්නේ කියනනම් මෙන්න මේ කර්ණේ ආස්වාසවාදී කියන්න පුළුවන්. වෙන කර්ණකින් නෙමෙයි. එහෙනම් බුදුරන් වහන්සේට ආස්වාසවාදී කියන්න බලද්දි හුස්ම ගන්න එක ගන්න. ඒ පැහැදිලි දැන් ඔක්කොම අපි දකින්න ඕනේ. නිවනට නොඒක ආකාර නම් තියෙනවා. නිබ්බාන කියලා කියනවා. නිර්වාණ කියලා අපි කියනවා. ඒ වගේම හේම කියලා කියනවා. අමත කියලා කියනවා. ප්‍රණීත කියලා කියනවා. එතකොට ඔය ආකාරයෙන් නොඑක් නොඑක් නම් වලින් විග්‍රහ කරනකොට ආස්වාද කියලා කියනවා කියන දේශනා කරනවා. නිවරණ ආස්වාදය යන නම. අන්න බුදුරජාණන් වහන්සේ වෙන්නු ආස්වාදය. නිවන ආශාස කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආශාස කරනවා නම් නිවන ආශාස කරලා වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණයට නම් ආශාසය පූර්ණ කළා වෙනවා. අෂ්ඨාස සූත්‍රය සහ පරම අෂ්ඨාස සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා අංගුත්තර නිකාය විග්‍රහ කරලා. ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයංගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ සතුසේ දකීද එකල්ලි ආස්වාදය පූර්ණයි වෙන බුදුරණාහි වෙන ආස්වාද හොඳට පරු පපුව පිරෙන ගුලන් ගත්තොත් ආස්වාද පූර්ණයි බුදුරණාහිගේ ආස්වාද පුරනවා මොනවාද ආස්වාද කරන්නේ මොනවාද පස්ස ආස්වාද කරන්නේ හන්දාමයන් ආනන්ද අග්‍රේ සංඛාරා අනස්සාතික ආනන්ද මේ සියලුම සංඛාර අනස්සාතිකයි ආසාස කරන්න එපා ආසාස කරන හරයක් ඒවැ නැහැ එහෙනම් බුදුරන් වහන්සේ ආසාස කරන්න එපා කිව්වේ සංඛාර සියලු සංඛාර අනස්සාතිකයි ඒව ආසාස කරන්න වගේ නෑ ඒවා නෙමෙයි එහෙනම් මෙතන ආසාස ආස්වාද කියන වචනේ මේ හැමතැනකම වෙන්නේ ත්‍රිපිටකේ හැමතැනකම පෙන්වන්නේ කුලක. හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ ආර්ය විනය ආසාස කියන්නේ මොනවද? නිවන් මඟ ආසාස කරමින් නිවනේ ආසාසය ලබන්න. ලෝක මාර්ගයේ පස්සාස කරමින් ලෝකයෙන් ඉක්ම යන්න. අනාර්ය මාර්ගයේ පස්සාස කරන්නේ ආර්ය මාර්ගයේ ආසාස කරන්නේ. මෙන්න මේ ආසාසයයි පස්සාසයයි කරගෙන යන කෙනා කවදා හරි ආර්ය මාර්ගයේ ආසාස කරලා ආසාස කරලා පූර්ණ විස්තර හරියත් එහම් වෙනවා. එදාට ආසාස පූර්ණයි. පස්සාස කලේදී රෝගයක් ඇද්ද පස්සාස කරන ඉඳලා ඉවරයි. ආසාස කරපු ආසාස කරලා ඉවරන තවත් ආසාස කරන දෙයක් නැත්නම් පස්සාස කරපුවා පස්සාස කරලා ඉවරන තවත් පස්සාස කරන දෙයක් නැත්නම් ආසාස පස්සාස නිරෝධයි ආසාස පස්සාස නිරෝධ නම් උනාදී අරියත් පදේ මෙන්න බුදුරජාණන් වහන්සේ අපිට නිරෝධ කරන්න කිව්ව ආසාව පස්සා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද නිරෝධ කරන්නද? නාහයෙන් එන පුෂ්ම පොදා ගුරට යන්නේ නැත්නම් පල්ලෙහාට යන්නේ නැත්නම් අපි හිතන ආසාව පස්සාව නිරෝධ කරා. එහෙම එකක් තියෙනවා නැත්තේ නේ. හැබැයි ඒක ලෞකිකයි. ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට හේතු වෙන සතර දුකින් ඉක්මවන්න හේතු නොවන සමාධියක් තියෙනවා. අන්නේ සමාධිය එකෙන් හම්බෙනවා. ඉතින් ඒක සමාධියක් නෑ කියන්නේ. මේ ලෞකිකෝ කෙලෙසයි දෝ ආසාන වාසාන දුරු කරන ක්‍රමයක් තියෙනවා. හුස්ම අවදින විදිහට. සාහය ඉවරලා ඉවරලා ගියාම නවතින අවස්ථාවක් තියෙනවා. චතුත්ථ ධානයේදී. අන්න එහෙම අවස්ථාවක ආසාන ප්‍රසාද ඉවර වීමක් තියෙනවා. ඒක අන්නේ යෝගියුන් ලබනවා. හැබැයි ඒ තත්ත්වයටපත් වෙලා වූ ඉදියොත් ඒක සාන්තයි ප්‍රණීතයි කියලා හිතියොත් ඔහු පැවැත්මේම තිබෙන එක්තරා සාන්තව ප්‍රේතව ස්වභාවයේදී අවස්ථාවක් චන්ද රාගයෙන් බැඳිලා. රූප රාගයෙන් බැඳිලා. ඒක අවුල උප්පත්තියක් තියෙන අරූපාවචර ලෝකෙ. ඔබ අපායන්නේ. දෙවිලවත් ඉක්ම වගේ බබලෝර යනවා. හැබැයි අවිද්‍යාව දුරු කළ ගිය මාර්ගයක් නොවන නිසා ඒක පින ඒක පින්පලයක් නිසා. ඒ පුණ්‍යානි සංඛාරයේ කෙලවර වෙත දාත. ඔහු නාකාරයන් එකකින් ගිහිලා ආයේ මිනිසියෙක් කියලා අත්බදිනවා. ඉතින් ඉතින් ආයෙ හැරයක් කරගන්න බැරි නම් පුර සිද්ධ වෙනවා. කරගත්ත පාප කර්මයන්ගේ මුල සමාගතත් වෙනවා. අලුත් අරමෙන් ඒක කරගෙන හුස්ම නවත්තන මට්ටමට වඩාගෙන හිටපු සමාධි වඩාගෙන හිටපු එක නම් මම දැන් ඊට පස්සේ සදාතම සතර පායෙන් නිදහස් කියන මට්ටම කියන්නේ සෝවාන් සුද්ධිලාගේ මට්ටම කියන්නත් දක්ෂ නැහැ. ඒකක්වත් ප්‍රව සෝදාපන්න සුද්ධිලාට කියන්න පුළුවන්. මින්මතු කිසිම කලක මම සතර පාව උපදින මට හේතුනේ. මම ඒක නිදහස් වෙනවා. නමුත් මේ ආස්වාද ප්‍රසආස කරන වාදයේ තුලින් ගිහිල්ලා චතුර්ථ අධ්‍යායයටපත් වුණා. ඕකට කියන්න පුළුවන් කමක් නැහැ මම සතර පහයි නිදහස් මෙන්න මේක තමයි ලෞකික භාවනාවකේ තියෙන අනුහරවත් බව. ලෝකේ හැටියට හොඳයි කියලා සම්මතයි. පින් කියලා සම්මතයි. හැබැයි ඒක නිවන් මාර්ග නෙවෙයි. අනුතරේ සතර පහයි නිදහස් කරන මට්ටමටවත් ආර්ය මාර්ගය වෙන්න නැහැ. හැබැයි ඒ පණින් ඔහු ඒක ඒ ලැබුණු සමාධියෙන් නොපිරිහි කල්පිත කල්පය කළොත් ඒකාන්තයේ බබලෝ උපදින. කල්ප ගානක් හරි ඉහිදලා ජීවිතය දාතේ හපව වෙනවා. එහෙනම් හරියන්නේ නැහැ. මේක දකින්න ඕනේ. මේ දෙකම ළඟ ළඟ කාන්ත ප්‍රනීත ස්වභාවයන් ගෙනත් දෙන නිසා මේ පිළිබඳ තීක්ෂණ නුවණකින් විමත හරියට ආර්ය මාර්ගයේ තෝරාගත්තේ නැති අය. හැවටෙන්න හේතු වෙනවා. ඒ ලැබෙන සමාධි ඵලයන් මුළු කරගෙන. එක එකලා දෙනවා අදහස් මම එයා හොවාන් වෙලා එයා සකුදා ගන්න කියලා එයා නා ගන්න වෙලා ඒකයි මේ தත්තරපත් වෙලා ඉන්නේ මේ ආදී අදහස් තියෙනවා. එතනින් මුලාවටපත් වෙන අපරාධී කාර්ය ආදව නම් ප්‍රමාද වෙලා නම් නිවන් මාර්ගය යන්නේ නැතුව අර ලෝක මාර්ගයකම තියෙන රූපරාගය පැත්ත අල්ලගෙන ඔහු ඒකේ ඉඳලා මැරලා යනවා. ඔහුට සතර පාය විනාශ වෙනවත් හම්බුනේ නැහැ. ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න හම්බුනේ නැහැ. මෙන්න මේ නිසා හොදීම තේරුම් අරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය නම් එහෙම අතරමං කරන එකක් නෙමෙයි. අරියත් ඵලයෙන් කෙලවර කරන එකක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනාපාන හතිය ගරුයි. බැලෑරු. ඥාන වන්තයෙන් විසිනු මේ කරන මිසක් මෝඩයා ආනාපාන හතිය මම නොකියේ. මෝඩයාට ආනාපාන හතිය වඩන්න බැහැ. හැබැයි විසුද්ධි මාර්ගය නැමැති පොතේ තමයි බුද්ධ භාවනාවක් ඇදලා ආනාපාන සතිය විග්‍රහ කරලා තියෙන්නේ ওই ලෞකික එකේ. ඒකේ පෙන්නනවා ආනාපාන සතිය මෝහ චරිතයන් සත්‍රාය වේකි. මෝරියට ආනාපාන සතිය සත්‍රායයි කියන එක වින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහ චරිතයට ආනාපානයක් නොකිය. උඩ ඒක කරන්න බෑ කි. දැන් බුද්ධ භාෂිතයේදී පිටකේ තියෙනවා ආචාර්යවාදය විසුද්ධි මාර්ගයේදී. දැන් විසුද්ධි මාර්ගයේ තියෙන ආචාරවාදී කරගෙන ගන්නවා. ත්‍රිපිටකයේ තියෙන බුද්ධ භාෂේ තියන ගන්නවා. ඔය දෙකම තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ මාර්ගය වඩා ගන්න. ක්‍රම තියෙනවා. මේ ලෞකික ක්‍රම තුනලුත් යන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක හොඳයි කියන දෘෂ්ටියෙන් ඉවත් වෙන්න ඕන. එහෙම ඉවත් වෙලා යන්න ක්‍රමයක් තියෙනවා. අනුපූර ක්‍රමය. අනුපූර සමාධි ක්‍රමයකුත් තියෙනවා. එයා නෑ කියලා පෙන්වන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය මාර්ගයේ අනුගමනය කරන බෞද්ධයින්ට සමාධියක් වැඩිවීමට ක්‍රම දෙකක්. එක ක්‍රමයක් තමයි ලෞකික කිසිම අරමුණක් අල්ලන්නේ නැතුව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ ඒ එන අරමුණෙහි චන්දරාගය දුරු කරගෙන යන ක්‍රමයක්. මෙතන වැටෙනවා සුද්ධ සමාධිය. මෙන්න මේක ආර්ය සමාධිය. යම් කෙනෙකුට ඒ විදිහට ඉන්න බැරි නම් සිටිවිලි ගලාගෙන එනවා. ද්වේෂයේ අදහස් චන්දරාගයේ පෙරෙන අදහස් වලටපත් වෙනවා නම් ඒකෙන් ඉඳලා දෙන්න බැහැ. ඒ නිද චින්තනයන්ගෙන් නිදහස් වෙන්න බැරි නම් එයාට වෙන්නනවා. වීතරාගී, වීතදෝෂී, වීතමෝහි ආරමුණක් අරගෙන. ඊ ආරමුණේ යලි යලි දෙහි කරනවා. ඒ තුලින් ඔතෙන්පත් වෙන්න ක්‍රමයකුත් තියෙනවා ඔය ක්‍රම දෙකෙන් කෝගෙන් හරි ආර්යයන් වෙන්නපත් වෙන්න පුළුවන් හැබැයි ওই දෙකේම අපි තේරුම් ගන්න ඕනේ ওই දෙකම තේරුම් ගන්න නම් බෞද්ධයෙක් වීමට අවශ්‍ය කරන මූල ධර්මයමයි සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ මූල ධර්මයේ මනසේ වතහාගෙන තියෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැති මට්ටමල හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත කෙනෙකුට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ කොයි කෙනෙකින් හරි නිවන් දකින්න මඟ පාදා ගන්න. ආර්ය මාර්ගයේ වරන්. ඔතන පිටිටම නැති කෙනෙක් ආර්ය මාර්ගයේ වඩනවා කිව්වොත් යාන වරන්න හේතුනේ. ආර්ය මාර්ගයේ වැඩිමල හිත පිහිටව ගන්න ඕනේ. සියලුම සංඛාර අනිත්‍යයි කියලා දැනගෙන කැමැතිසේ නැහැ කියලා දැනගෙන කැමැතිසේ නැති එක පරිහරණය කරන්න කියොත් අධානයේ සුගරපත් වෙන්න වෙනවාමයි කියලා තේරුම් අරගෙන. ඒ බඳු වැඩ පිළිලක් අසාරයි කියලා තේරුම් අරගෙන. ඒ අකාර වැඩිපුර තේරුම් ගත්තට පස්සේ ඔහුට එනවා මනා නෝන. ආර්ය ඥානය පහළ වෙනවා. මේ මුළු ලෝකේ ඇහැට පේන, කනට ඇහෙන, දිවට දැනෙන, නාහයට දැනෙන, කයට දැනෙන, හිතට දැනෙන. යමක් ඇත්නම් අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්ම ඇරෙන්නේ. තව දැනතුම් දෙයක් හම් වෙන්නේ නැහැ. පංචකාමයයි යම් තැනක යම් කාම සම්පත්තියයි යමක් ඇද්ද අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් හැරෙන්න තව දෙයක් නම් ඒක ඇත්තේ නෑ. එහෙනම් ඒකක්වත් කැමැතිසේ පවත්වන්න බෑ. ඒක පවත්තන්න බියයි මනාපයි කියලා ගියොත් කැමැතිසේ පවත්තන්න බැරි ධර්මතාවයේ උතුරු වෙනකොට උන් ඒකාන්තයේ ශෝකයෙන් සංවේගයෙන් දුකටපත් වෙන්න වෙනවමයි. ඒ බඳු වැඩ පිළිවෙලක් තුළ සාරාත්‍ය කරා ගෙනියන්නේ නැත්නම් අතරමං කරනවා නම් ඒක අසාරමයි. එහෙනම් මේ ලෝකේ සාරාත්‍යයක් නැහැ කියලා එක්ක ගෙනාට තීරණේ කරපු ගෙනාට. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? ඇස කන දිවනාදී ශරීරය මන කියන මේවා සාරත්වයකුත් නැහැ කියලා තේරුම් ගත්තා නම් නිගමනයේ කරන අවංකෝ. ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා සාරත්වයක් නැහැ කියලා තීරණය කළා නම් අසුරු කරන්න කියොත් වෙන්නේ අසහනයේ දුකට පත් වීමවා දැක්කනම් තීරණය කරගත්තා. ඒ හේතුවෙන් අසාර නම් මං ගන්න තීරණය මොකක්ද? තව දුරටත් ඒ පස්සේ යනවා. ඒකද තීරණය. නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත් අනාත්ම වූ දේවස්තු එහෙනම් කැමැතිසේ නැති දුක් අහාන ගෙන දෙන හර හරයක් නැති දේවල් පස්සේ යනවද අත්හරිනවද අන සමාගයේ මනසෙන් සමාගයේ ප්‍රශ්නේ තමන්ට පිළිතුරක් තියෙනවා මේ අනුගේ පිළිතුරක් නෙමෙයි ප්‍රඥාව ඥාණයෙන් දැකපු සාක්ෂියක් තියෙනවා මොකද්ද කැමැතිසේ නැත්නම් දුක අහානේ ඇති කරනවා නම් ඒ කොච්චර ඇතුළත් හරයක් ලැබෙන්නේ නැත්නම් අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර මම ඒවයි මොනවද මොකක්ද ගන්න තීරණය. ඔන්න ඒ තීරණේ යම් කෙනෙකුට ආව නම් ඥානවන්ත තීරණයක් ආවා. දහම් තීරණේ ඔහුට ආවා. ඒ ඒ වස්තු ප්‍රියයි මනාපයි කියනා වූ යම් කිසි දෘෂ්ටි කෝණයකින් බැලුවා. චන්ද රාගයෙන් ඒක බැඳුනා. ඒකෙන් ගැලවෙන්න බැරි ඒකමයි කියලා දැකලා. ඒ ඒ තේකෙහි බැඳුනා වූ චන්ද රාගයේ අත්හැරිය යුතුයි, නොඇලිය යුතුයි, මිදිය යුතුයි. ඒ චන්දරාගයේ මිදුණොත් දේවා කියන සම්බන්ධයෙන් මිදුණා නම් නැවතත් ඇතකන දිවනාසේ ශරීරයේ හටගන්න දෙවිච්ච හේතුව නැති විරාගය චන්දරාගය නැති විරාගය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළු කරන දෙවිච්ච ලෝකයේ හා සම්බන්ධ බැඳෙන්න දෙවිච්ච හේතුව අත්හැරී යන වෙලී ගියා මිදී කිය. අන්න එතෙන්ටපත් වුණා නම් ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? නැවතත් කොහේවත් උපතක් හට ගැනීමට හේතු කාරක නැති වෙලා ගියා. එහෙම වුණා නම් ඒ තීරණය මොකද්ද? කිසිම දෙනකට සම්බන්ධය නැති වෙලා ගියා නම් ඔහු මේ ලෝකේ කිසි දෙනක භවයේ වශයෙන් ඇවිල්ලා නැහැ. ඔහු චන්දරාගයෙන් නිදහස් වුණා නම් ඔහු තණ්හාවෙන් නිදහස්. තණ්හා නිරෝධයි. නැගෙන්නේ නැහැ. තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නිරෝධයි. ඔහු නිදහස්. අනේ මිදිච්ච පුද්ගලයා. අනේ නිවන් අවබෝධ කළ පුද්ගලයා. ඔන්න ඔය ධර්මයේ මුලින් හරියට තේරුම් ගත්තා නම් හරියට මොන විදිහේ කවුරු මොන විදිහෙන් කරුණු පෙන්වන්න ආවද? ඔබ දෘෂ්ටියක පිළිස්සන්නේ නැතු. හේතු සාධක ඇතුවම කියන්න පුළුවන්. ඔබ මේ පෙන්වන කාරණේ මෙබඳු මුලාවෙන් ගත තීරණයක්. මේක එහාට කාරණයක් මේ තීරණයේදී ඉක්මවා යන තව ප්‍රයත්නවල හේතුකාරකයේ කාරණයක් පෙන්වන්න යමෙක් යනවා නම් මුලාවෙන් ගත තීරණයකින් යනවා මිසක් ප්‍රඥාවෙන් ගත තීරණයක් ඉන් යන්න පුළුවන් ක්‍රමයක් වෙන්නට පුළුවන් ක්‍රමයක් නෑ. මෙන්න මේක දැක නැතුව දැකගෙන ආර කියනවා සෝවාන් ඵලයටපත් වෙනවා. ඒක ප්‍රඥා ගෝචර දහමක් මිස මේ ශරීරයේ බරාලු වීමක්වත්, කුස්මාලු වීමක්වත්, ඒ වෙන අමුතු જાතියක වෙනසු වැදැනීමක්වත් නෙමෙයි. ප්‍රඥා ගෝචරව ඔන්න ඔය ටික දැකගෙන චන්දරාගයේ නිදහස් වීම සිද්ධ වීමේ සෝවාන් වෙනවා. මෙන්න මේකට කියනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා. හැබැයි එතෙන්ටපත් වුණ කෙනා මේ ලෝකේ අසීමිතව තිබෙන බලාපොරොත්තු වලින් විලහත් වෙච්ච කෙනෙක් වෙනවා. අසීමිත අසහනකාරී බලාපොරොත්තු හිතේ නැතුව ගියානම් ඒ අසහනකාරී බලාපොරොත්තු නිසා යම් 10ක් දුක වුණ හදගෙන තිබුණා නම් ඔහු ඒ දුකේ නිදහස් බව ඔහුටම අත්දැකීමක් ලැබේ. යම් යම් දුකකින් තමා නිදහස් බව දැනගත්තට බුද්ධාමයේ ඉන්න කාරණයක් නැහැ. මොකක් නිසාද? නිදහස් බව දැනගත්තේ ඉදිරියට ඉතිරි ගාතිම ටිකෙන් දැනගත්තා නම් ඒකේ මොනවද තියෙන්නේ? මේකේ බැඳුලා නම් තා බැඳලා තියෙන චන්දරාගය. පැවැත්මක් අත්හැරී ගියා කිය සතුට වෙවි ඉන්න දෙයක් ඒකේ නෑ. ඒ මොහොතේ ඔහු කල්පනා කරනවා යම් තරමක් නිදහස් බව ලැබුවා නම් අත්හැරීමේම ලැබුණා. සම්පූර්ණ. ඈ දකින්නවා. එහෙනම් මට උද්දාම වෙන්න අවස්ථාවක් නෙමෙයි මේකේ. දැන් තියෙන්නේ ඉතිරි හරිය ගැන ලැජ්ජා වෙලා ඉතින් ඉතිරි හරියත් හැකියාවක් කරලා අත්හැර ගන්න මම මහන්සි වෙන්න ඕනේ. අන්න එදෙට හිත පිහිදීම ආර්යයන්ට සිද්ධ වෙනවා. දැන් ආර්යයන්ට ලැබුණු ඵලයක් ගැන උද්දානයක් නැහැ කිවි ඕක. ඕකෙන් අහස් වෙච්ච යම්කිසි බුද්ධිලේක ওই ධර්මයේ ඉතිරි වටහා ගත්තේ නැති කෙනෙකුට. ওই ලැබිච්ච අවස්ථාව දැකලා මහා උද්දානයක් හටගන්නවා. මම මෙහෙම තත්ත්වයකටපත් වෙලා ඉන්නේ. ඕක ලෝකයට හුවා දක්වන්න හරියට උත්සාහ කරනවා. ඒකේ කීර්තිය ප්‍රශංසාවක් ලබන්න උත්සාහ කරනවා. ලාභයක් ලබන්න උත්සාහ කරනවා. ඒක ඔබට ඒකෙම දැනගන්න පුළුවන්. ඔහු අතරමං වෙලා බාහිර දෙයකට නිවන කියලා හැමතුමයි කියන හිතාගෙන ඉන්නවා. නිවන් අවබෝධයේ ඉඳපු කෙනෙක් අන්තු මාත්‍රයකින්වත් අනුන්ගේ ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් සකා මොනම දෙයක් සකාවක් ඒ જાතියේ දෙයකට දෞතික හේතුවකට ඒ ඵලයේ ගැන උද්දාම වෙන්නේ නැහැ. ඔහුට එවෙලෙම පේනවා. ඉතුරු හරිය සුද්ධ කරගත යුතුයි. මඩගොඩේ නැගිලා ඉන්න මුද්දලියෙක් හැමදේම මරගාගෙන ඇවිදින්න ඉන්නවා. පොඩ්ඩක් ඔය ඉතිකල්ලා කයි උඩහ ගහලා මල ටික හොලාගෙන ඉන්න පේන්නේ නැතුව ගියා. ඉබර බැලුවම තද ගහනවා. දැන් මං සුද්දා කියලා අනිකාරේ පෙන්නන්න යන ඉඩක් තියෙනවා. යන්තම් මේ මඩ හොලාගෙන මඩලිය බිහිලා ගත්තා පස්සේ මං සුද්දා කියන්නේ. ඉන්න පෙන්නන්න මට කොච්චර තියෙනවද දැන් ඉතින්. බල බලනවත් මල ගන්න. එහෙනම් අනිකාරේ කීකේ සුද්දා කියලා කියන්නේ මේ වට තියෙන ඉතුරු ටික අයින් කරගන්න. ඕ විදාර කියලා නාගන්න බලන්න. නාගෙනක් තිබිලා බලනකොට තමත් ගඳ ගන්න. තමන් කැලලක් හරි අතල එහෙම දාලා එන හරි ඉදුලිය අතර ගන්න බලන්න. මෙන්න මේ විදිහට අරගෙන අරගෙන ගියාට පස්සේ ඔව් අනික් අය දිහා බලන්න. අනේ මං අරගත්තා වගේ උඹලත් ඉක්මන් කරලා අරගනිලා කියන අදහස නිසා. මම මේ ගඳ අරගත්තා වගේ ගුණ අරගත්තා වගේ. උඹලත් ඉක්මන් කරලා ඒ ක්‍රමයේ අනුගමනය කළා මෙන්න ක්‍රමේ. අප්‍රමාද වේගය කරගනිලා කියන අදහස ඇරෙන්නේ. බලහල්ලක මගේ දැන් කොහොමද වගේ. බලමු. ඊටම උද්දානයක් එන්නේ නැහැ. දයනුකම්පාව කියන්නේ ඒකයි. දැන් ආර්ය මාර්ගයේ යන කෙනෙක් ආර්ය ඵලයක් ලැබුවා කියලා උද්දාමීටපත් වෙලා ලෝකයට පෙන්වු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් ඔහු ලබලා තියෙන ආර්ය ඵලයක් නෙමෙයි. පොතනයි පැවැදෙන්න. ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය මූල ධර්මයේ තේරුම් ගන්නකම් පුළුවන් කමක් නැහැ. ඔතෙන්ටපත් වෙන්න. ඉතින් මේකෙන් දැනගත යුතු විශේෂ දේවල් තියෙනවා. මොකද ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන. ඒ වගේම ඔය වචන සැට් එක. ඔය වචන බෙල. අබුද්ධෝත් පාදකාලේ වේදේ තිබුණා. සත්ත බොජ්ජංග කියන වචන බෙල. ඔය විදිහට වේදේ තිබුණා. සතර බ්‍රහ්ම විහර නැමැති වචන බෙල. ඔය විදිහට වේදේ තිබුණා. ඔන්න ඔය වගේ මේ ආනාපාන සාධි භාවනාව කියන දෙකේ වචන බෙල. ඔය විදිහට වේදීත් ගෙනාවා. වචන පෙළ ජීවෙද්දී ඒක ඇතුළු කරන අයට බුදුදහම හම්බුනේ නැත්තේ මොකද? වචන පෙළ කටපාඩම් කරගන්නත් පුළුවන්. ඒක වදනවා කියලා වදාගෙන යන්නත් පුළුවන්. වේදේ අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. එහෙනම් වචන පෙළ තිබුණාට අබුද්ධෝත්පාද කාලේ ඇයි නිවන් දකින්න බැරි වුනේ? ඔය වචන පෙළ ඔය විදිහටම තියෙද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන වල තියෙන්නේ. සතර බොජ්ජංග කියනකොට ඒ වචන වල හිම්මෝ තියෙන්නේ. සතර බ්‍රහ්ම කියන වචන වල හිම්මෝ තියෙන්නේ. ඒකනේ කියන එක විස්තරිත හිම්මෝ කියන කොටක් තියෙන්නේ. ඇයි යන්නේ නිවන් ලැබුණේ? ඒ නිවන් හබලෝ. මේ වචන වල තියෙන ලෞකික අර්ථය සහ ලෝකෝත්තර අර්ථය. මෙන්න මේ නිසා තමයි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාකාරයි එකක් ලෞකිකයි කෙලෙස් රහිතයි සසර ගමනට දුගතියට හේතු වෙනවා. තව එකක් තියෙනවා අර්ථයක් ඒක ලෝකෝත්තරයි නිවරණ හේතු වෙනවා. අන ලෝකෝත්තර වූ නිවරණ හේතු වෙන අර්ථය තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නැතපස්සේ අර වචන පෙරටම දෙන්නේ. නව අර්ථකථනයක් දෙනවා. ලෝකෝත්තර අර්ථකථනය. ඔය හැම කර්මස්ථානයකම තියෙන ලෞකික වූ අර්ථකථනය. අබුද්ධෝත්පාද කාලේ වචන පෙරේනවා ලෞකික අර්ථකථනයත් එක්ක. ලෝතර බුදු පියාණන් වහන්සේනවා පහළ නාම ඔය වචන පෙරේද ඒ යට වෙලාගේ යටපත්ච්ච ලෝකෝත්තර අර්ථකථනයෙන් යලිපසු කරලා දෙනවා. අන්නේ ලෝකෝත්තර අර්ථකථනයේ යථාභූතයෙන් ලැබූ කෙනා දැන් හම් වෙනවා නිවන් මාර්ගය. ඔබට බෞද්ධයෙක් හැටියට නිවන් මාර්ග ගමනය කරන්න පුළුවන්. ආයි යටපත් වෙලා ගිහින් වැහිලා ගිය කාලේ වතන පෙළ යනවා ලෞකික අර්ථකථන. ලෝකෝත්තර අර්ථකථනේ වෙහිලා. ඒතර කියනවා සාසනීය වැහුණා. යලි බුදුරේ ලෝකේ පහළ වෙනකන් ওই ලෝකෝත්තර අර්ථකථනේ ලෝකෙට මතු කරලා දෙන්න බෑ. තාම ලෝකෝත්තර අර්ථකථනේ නැති වෙලා නැහැ. ඒක තේරුම් ගන්න බෑ පොතේ විග්‍රහ කරලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි වෙලා තියෙන්නේ. ලෞකික අර්ථකථනේ පටලවා ගත්තාම නිවන් මාර්ගක් නොවෙනවා. අන්නේ නිසා තමයි කියන්නේ ආනාපාන සතිය ටික දවසක් වඩලා ඊට සමාධිගත වුණාම විදර්ශනාවට හරවන්න කියන්නේ උන්ට උඩ. එහෙනම් විලා තියෙන මොකද ආනාපාන සතිය ලෞකික අර්ථකථනය අදත් තියෙනවා. ලෝකෝත්තර අර්ථකථනය යටපත් වීගෙන යනවා. යටපත් වුණා නම් එහෙම. මතු ලෝත්‍රා බුදුන් වහන්සේ නමක් ලෝකේ පහළලා මතු කරලා දෙනකම් කිසිම සාවකයකට නැවි මතු කරන්න බැහැ. ඒ නුවණ නැහැ. ඒක සර්වඥ ගෝචරයි. මතු කරලා දුන්නට පස්සේ ඒ අදහස යන්තා පරම්පරාවෙන් ගේනවාද ඒ තාකත් සාතු ගෝචරයි. යම් දාසක පරම්පරාවෙන් බිඳලා ගිහිච්චා. මොන හේතුවකින් කො නපරවලොත් එහෙම ලෞකික අර්ථකථනය මිනිහට වැටහෙනවා. ලෝකෝත්තර අර්ථකථනය ආයෙ මතු කරගන්න බැරි නිසා නැවත බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් ලෝකෝත්තර අර්ථකථනයෙන් දෙන්න ක්‍රමයක් නැති වෙනවා. නැවත බුද්ධ ශාසනයේ පවතින කාලෙක ඒ වගේ අවස්ථාවලපත් වෙලා ඇති නිසා අදත් මතු කරගන්න හේතු වාසනාව තියෙනවා. මේකෙන් අපි දැනගන්න ඕනේ ඔය කියන ලෝකෝත්තර අර්ථකථනය. මේ භාවනා තුන තියෙනවා ඒක ගන්න. ලෞකික අර්ථකථනය නිසා ආර්ය මාර්ගයේ වෙලිනවා. ඒකයි කියන්නේ වෙනස. ඒ ලෞකික අර්ථකථනයෙන් ලෞකිකව සමාධිය ලබන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපිට ඒකේ සමාධිය ලැබෙනවා කියලා පුද්ගලෙ ඒක විශ්වාස කරලා කියන්නත් පුළුවන්. අපි ඒකෙන් මොකද නැහැ කියන ප්‍රතිඵල අපි ලබලා තියෙනවා කියන්නත් පුළුවන්. හැබැයි ලබලා තියෙන්නේ ලෞකික සමාධිය. ඇති වෙන වෙනස ඒකයි. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ. ත්‍රිපිටකයේ එක දෙනක මේ ඔක්කොම මේ හදාහන් කරලා එකටම හදලා නැහැ. තැනින් ගන්න තියෙනවා මේ දහම අර්ථගතයි. දැන් මේ අරඤ්‍යගත කියන වචනේ අදහස් දෙකක් තියෙනවා. ලෞකික අර්ථය මොකද්ද? මහා කැලෑවකට යන්නේ. අරඤ්‍යගත වුණා. මේක අර්ථයයි. ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒ කැලෑව තමයි තමන්ගේ හිත. හන කියන්නේ සතන. අරණ කියන්නේ ගැටෙන්නේ නැතිද? අරණ්‍ය ගත වෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා ලෞකික වශයෙන් අරණ්‍ය ගත වෙනවා මොකන්ද? ලෝකයේ සමාජයේ පද්මවට වහුනහම ඒ වැඩ ගැටෙන්න වෙන හින්දා ඒයන් බීලා ඉන්න කැලේට යනවා. මිනිස්සු වාසලෙන් ඈත් වෙලා ඉන්නවා. ඒතර ගැටෙන්නේ හිතුනේ. මිනිස්සු ගැටෙන්නේ දේපල වලට, ඉලකඩම් වලට, යාන වාහන වලට, වස්තු සම්භාරයට මෙයාට ගැටෙන්නේ. තරඟ කරන්නේ ඒවද? ඒතර ගැටෙන්නේ සිද්ධ වෙනවා. හැබෙන්නේ සිද්ධ වෙනවා. දූෂ්‍ය වෙන්නේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒකේ ආදීනව දැකලා එක්තරා කිරිසක් යනවා කැලෑවට. ඔක්කොම අත්හැරලා. අල කොළ මුල් පලා ඕවා කකා පොදු කකා එකම නැහැ කැලේ ජීවත් වෙනා මිනිස්සුන්ට දකින්නදී ඇතර ගිහින්. පණ දේවලක් නැහැ. ඊට කරනුත් නැහැ. ඒවල් දොරවලුත් නැහැ. අමු දරුවොත් නැහැ. යාළුවෝ මිත්‍රයොත් නැහැ. ප්‍රශ්න එකක්වත් නැහැ ගැටේ. මම තනතිල්ලේ ඉන්නවා කියලා අන්න ලෞකික අදහසින් අරන් එකත වෙනවා. මෙහි කාර්යය. ආර්ය හේතු කියන්නේ නැතු. ඉන්න ඉන්න තැනම අරන් එකත වෙනවා. හතරකට තරඟකාරීත්වයට යන්නා වූ හිතක් ඇති මානසිකත්වයක් යම් කිසි ගොඩ නැගුණා නම් ඒ ගොඩ නැගෙන්නේ මොකද නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටිය මුල් කරගෙන. වටිනා දෙයක් මේ ලෝකේ තියෙනවා ඒකම අත්හැරලා බෑ. මම මේකේ චන්දරාගයෙන් බැඳිලා හැදිලා ඉන්න ඕනේ. ඒක මට වටිනවා. ඒක අනිකක රේසියෙන් දෙන්නේ නැහැ මම කරයන් කරලා හරි ගහලා බැලලා හරි පොරකාලා හරි රැක ගන්නවා මගේ කරගන්න. මෙන්න මේ මම මගේ කියන දෘෂ්ටියට වැහැපු පුද්ගලයා. ඕක රැක ගන්න. ඒක දෙන හැම විරුද්ධතාවයන් සමගම ගැටෙනවා සමන් කරනවා. අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් තේරුගත් පුද්ගලයා. මහා මෙල මහා මෙලක් වැනි වටිනාකම හිතා හිතීමේ හරයක් නැති වේ නේද කියලා. යථා වෝදේ තුලින් මුලාව අත්හරිනකොට මහා වටිනාකම හිතා හිතෝ මානසික අත්දැකීම් නිදහස් වෙනවා. ඔය ඉන්නේ කෙතරම්? සමාජයේ ඇතු වීමයි. හැබැයි ඔහු ළඟ තියෙන වෙනසක් අනික් අයට වඩා. අනික් අයට මහා වටිනාකම් හිතා හිතන දේවල් වස්න කිසිම හරයක්. අනික අය පොර කකා දඟල දඟල බදා ගන්න හදන දේවල් මට නම් කිසිම ගන්න හරියක්. මට වල හදා කරන්න දඟලන්න පොර කන්න පරන් කරන්න කිසිම ඕනකමක්. ඕන කෙනෙක් ඉන්නෝනේ දඟල ගන්න ඕන. මට වැඩක් නෑ ඕක. දැන් එයාට සත්නක් තියෙනවද? අන සරණක් නැති නිසා අරණ වුණා. මෙන්න මේකත් ආර්ය විනය අරඤ්‍යගත භාවය. කැලේ දින්ගෙන එක නෙමෙයි. කැලේට යන විසුණු වහන්සේ නමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා හතරකින් අපවාදය. යතහාබෝධී නැතිව කරුණු තේරුම් ගන්න බැරුව අරමුණක් දෙනකොට ඒක ඉවසා ගන්න බැරි පුද්ගලෙක්. ඒ අධෛර්යකම නිසා ඒ දින අනුපාලුව නිසා කැලේට ගිහින් බෙදෙන්න හදනවා. මේක අනුපාලුව. මේ ධර්මය අතුරු කරන කෙනාට එහෙම තේරෙන්න කැලේට ඉඳලා තේරෙන්න ඕන කමක්. ඒක දුර්වලකමක්. ඔය සමාජීය ගාව සාහිත්‍යයක් අර ගොඩට වැදෙනවා. ඔබේ ඔබේ මනස දුර්වලයි. දුර්වල මනසක් ඇත්තා ලෝකයේ ගැටුම් වලින් බේරෙන්න ගැලවෙන්නේ නැහැ. මෙන්න මේ ලිංගීම ආර්යයන්ට ගැලපෙන්නේ නැති එක. එහෙම කැලීට යනවා නම් ඒ ගැලපෙන්නේ නැහැ. හතන් උල්ට බයි ඒ જાතිය වටහු වෙලා එහෙ බයි ඒකෙන් බේරෙන්න මගහැරලා යනවා. මේක ගැළපෙන එකක් නෙමෙයි. ඒ වගේම මනවදන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එනකොට සමාගයේ හිතන වදයක් වෙනවා. ඒ හාගයන්ගේ මුදව ගන්න බැරි දහස් වින්නද. ඒකෙන් බේරෙන්න කැලේට වෙලා ඉන්නවා. මේ හිත පාලනය කරගන්න බැරි අදස්සතාවය. යතහබෝධය ඇති බුද්ධිරයාට අසාරස්සේ වැටුණා නම් ඔබට මනවලන දුක කොච්චර දැකත් ඒ ප්‍රශ්නයක්. ඔබට ඒකෙන් බැඳෙන්න හේතුනේ. ඒක අපිට කැලේකින් කර වේරෙන්න අවශ්‍ය නැහැ. ඒ සමාජයේ හිටියේ ඒක. සමාජයේ හිටියතරු ඒවැන් හිතා. මෙන්න මේකත් කැරියට යන්නේ කියන අනුපාතය. සමහර පුද්ගලයෙක් ඉන්නවා ලෝකයා ප්‍රශංසා කරනවා. සීලවන්තයි ගුණවන්තයි කියලා පිළිගන්නවා. ඔක්කොම අතන කැරෙන්නයි ඉන්නේ. ඒ වරාවෘතිය කැරෙන්නයි. මේක තමයි කපටිකමක් මේක තුන ගැලපෙන එක. ලෝකයා ප්‍රශංසා කරන එක ලබා ගන්න කැලෙట్లా ඉන්නවනම් ඒකත් ගැලපෙන්නේ නැති. කටයුතු සියල්ල කරලා ඉවරලා බලන හාමතියෙන් ඉන්නගෙන අමුදකලා විවේකී ස්ථානයක ඉන්නවා. ඊයන් තරන්නේ. මෙන්න මේක හොඳයි. ප්‍රාර්ථනා කරේ ඉතෝ නොච්චරයි. එනම් මේ ආර්ය මාර්ගයේ වඩන මූලික අවස්ථාවකදී අරඤ්‍යගතෝ වාගේ දෙවි ආර්ය අරඤ්‍යගතාව දකින්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ විගත මනාල වලින් මෙනෙහි කරනකොට තීරණේ ආවන ඥානවන්ත තීරණේ ආවන අසාර දේ තුල හරයක් නැහැ කියලා හරයක් නැති දේවල් පස්සේ මම මොනවද තරම් කරන්නේ දැන් කොහේ තිබුණාම වෙන්නේ නැතුවම මොකද මට ඔය හැටි වැඩක් මේ ජීවිතයේ ගොඩනගාගෙන තියෙන්නේ හරයක් නැති ඒවා වටනවා කියලා හිතාගෙන ඒවා පරිහරණය කරන්න හදාගත්ත රාමුවක් ඒ රාමුව තුල හදාගත්ත යථාමයේ ගොඩ ගහගෙන මේ දගලෙන් තරම් කරන පොරකට ජීවිතේ ගත කරන්න ඕවා එකක්වත් ඕනේ. කන්න ආහාරය කොහොම හරි හම්බ වෙනවා නම් හොඳට වෙයි. ප්‍රතිම ඉන්න දෙනක් තියෙනවා ඒ හොඳට වෙයි. ඉතින් හැදුනොත් වේදක් තිබුණා නැති. ඉන්නත වස්ත්‍රයක් තිබුණා විවාහ ගන්න සීතෝස් නැති ගන්න ඒ හොඳට වෙයි. ওই විදිහට අපට කොට ගන්න දෙයක් නැහැ මේකක් තිබුණාම ඕක උදුරා ගන්න කෙනෙක් නැහැ. මේවා අතීතව ගොඩ ගහගෙන හරි වටිනා දේවල් ගොඩ ගහගත්තු බුද්ධලියෝ ඒවේ අතීත බලාපොරොත්තුකින් දැවි දැවි දැවි දැවි තරම් කරගෙන පොරකකා දඟලලා වැඩකට නැති දුකක් විලේ ළඟට. අසහනෙටපත් වෙයි ළඟට. ඒ වැඩකට නැති හැටි මට ඕනේම නැහැ. මොකද මේ පස්සේ යන්නේ. තිබුණොත් විඥාය නැත්නම් නැති වුණා. එමය මොකද? මට ඔන්නේ සිව් පහේට අයිතිනේ මෙන්න මේ ටිකෙන් දෙන්නවනේ. ඒ ටික මට හොඳට වැටේ. ඒකට තරහ කරන්න දෙයක් නැහැ. ඒකෙන් තිබෙන්නේ නැහැ. එහෙනම් ඒ ටික ඒ ටික කියන්නේ හොඳට වැටේ. ඒක ලැබෙන හැටියට ගන්නවා මිසක් මට රහ බලන්න ගන්නවා. අසීමිත බල පුරවා ගන්න ගන්නවා. මට එහෙම මොනකවත් නෑ කියලා ගන්නවා. ආහාරය යන ප්‍රශ්නයක් නෙවෙයි. සීත උණ දුරු කරගන්න ලැජ්ජා ඉස්සන උහා කරගන්න බලක ඉද්දක් තිබුණාම ඇති කියලා මානසිකත්වයේ ගොඩනැගිච්ච කෙනාට. අසීමිත ඇඳුම් පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. මට ලෙඩක් ඇතිවහම ගව මුත්‍රාවල දාපු අරළු මේකට පත්‍ය වෙනවා. එහෙනම් මට මේකට කසු වතුර ඕනේ නෑ. නිදාපෙන්න උපමාවක්. එහෙනම් මට හැදෙන දෙයකට කොත්තමල් ටිකක් දීලා හොද කරගන්න පුළුවන් නම් මට නව ලෝකෙට යන්න ඕනේ නැහැ. මොකද මොනවා නැති. අසීමිත වය නිසා පල්ලි තියෙන නිසා මොකද කරන්නේ බෙම්බි නිසාවක් හැදලා දුවනවා. ලොකු ඉතිරිදායක. හැදිලා තියෙන බෙම්බි නිසා. හැබැයි හොද කට්ටිය ඔය ඉන්නවා. බෙම්බි නිසා එකිනෙකට හදලා ඉඳන් ගන්නවා. ලොකුම දෙයකට මුල් කරනවා. ඉන්නේ මොකද වැඩ කරන්නේ? උඩ තියෙන හිම්බිලිසා. හැබැයි අතෙන්ට ගියාම හොඳ සල්ලිකාරියව කරා ගන්න පුළුවන් වුණා. ඔක නිකම්ම හිම්බිලිසාවක් නේ. ඒක අදී හිම්බිලිසාවක් ඒක. ඒකට ප්‍රතිකාරයේ බොහෝ ලොකුවට යනවා. රුපියල් 50000ක් වියදම් කර තමයි බිල් දරගෙන හිම්බිලිසාව. දැන් මේ අසීමිත බලාපොරොත්තු ඇති පුද්ගලයාගේ ඒ වගේ ජීවත් වීමේ තියෙන මහා පුදුම ආසාවක් ඈතරකම තියෙන පුද්ගලයාගේ ප්‍රශ්න වලට හැක් මොනවා හරි වෙලා කාලි වෙලා ඉන්න ගතර කතර පස්සේ මුස්කාවල හිටනා පොට්ට කාරම. වකුගඩු දෙකම නවත්වෙන්නයි දෙනා උත්තරේ. මේ නිරඹුල් ටික සම්බර කරගම ඊළඟවලේ හොඳේ. දෙදී. ඒ වුණාට ඒක කුංචි. මෙන්න මේ જાතියේ මේ ભેද වුණා. තමාගේ සීමාව දකින්නේ නැතුව අසීමිත බලාපොරොත්තු නිසා උගලේ අසීමිත විදිහට යන වෙහෙසෙනවා. කුංචි නිරර මහ වේගකට තරම් වෙහෙසෙනවා. මේ පෘථග්ජන මානසිකත්වයක හැටි. මේ මෙබඳු අවස්ථාවල් අපි දකින්න ඕනේ. දැකලා මේ අවස්ථාවවලදී අපිට අවශ්‍ය දේ කරගන්න බලන්න ඕනේ ඒ සාසුදු දේ. ඒ නිසා කියන ගව මුත්‍රාවල දාපු අරලෝනේ මම මේක හොද කරගන්න පුළුවන් නම් මට සතුටු වතුර මේකට ඕනේ නැහැ. ඒකට වෙහෙසෙන්න ඕනේ නැහැ. අරක දේශයෙන් ගන්න ඕනේ හැබැයි ටිකක් අක්‍රිය එච්චරයි. ක්‍රියාක්‍රිය නෙවෙයි වේද වේද වේදනේ ඕනේ. මම ඒක පොතලම ඇටි ගියාට ඈ ඉන්න පුළුවන් කෙනා. එයාට ලෙඩට බෙහෙතෙන් ඈ ඉවෙනපත් වෙන්නත් පුළුවන්. ඛණ්ඩ ආහාරයක් ඉන්න දණක් ලෙඩ බෙහෙතක් අනික ලොකුවට ගයක් හදාගත්තා උඩු දාලා හදාගත්තා මේ වීදිර මහා විභාණයක් හදාගත්තා කියන ඒක එයාගේ රෝග ආවර තියෙනවා මේ ආදි වශයෙන් මටත් එහෙම එකක් ඕනේ කියන එක ඒ මානසිකත්වයේ තියෙන සාමාන්‍ය ලෝකයාගේ ඇලුම් වල නෑ නෑ ඒක නම තෙමෙන්නේ නැතුව ඉඳ තියෙනවා මට පොතල මැටි ඒක පොල්ලක් දුන්නා නේද මොනවා හරි තවන්නේ තෙමෙන්නේ නැතුව ඉඳියෝ ඒකේ මම ගන්න ගිහින් ගන්න ප්‍රයෝජනේ අන්න එහෙම සීමා සහිත වෙච්ච සිව්පසයකට සීමා වෙච්ච ජීවිතයක්. අර යථාභූතිය ලැබුව කෙනාට ඇති වෙනා කැරේ කාමුව ගැලවිද යනවා. ඒ යථාභූතියට ඉස්සලා තිබුණාව රාමු. මේ යථාභූතිය පස්සේ වෙනස් වෙනවා. ඊටාම ගුණා රාමුව බවට පත් වෙනවා. විශාල ප්‍රදේශයක විද්‍යාත්මක ජීවන රාමුව බුදු කියනවා. අර මහා රාමුව තුළ කෙලවරක් නැති ඇලීම් ගැටීම් මුලාලි පිරිනවා. මානසික අසහනය පිරිනවා. දැන් මොහොම මේ පුංචි රාමුව තුල ඉඳලා ජීවිතය ගත කරනවා. අර ඇලීම් ගැටීම් මුලාවීම් නිසා අඩකට 1000 නිදහස් වෙනවා. ඔහුටම තේරෙනවා. හරයක් නැති ලෝකයක් අල්ලන්න ගිහිල්ලා මම මේ වගේ 1000කටපත් වුණා. දැන් මට සලනක් නැහැ. කාලකොල විදිහට බලන් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න තියෙන අදිට මොනවද හේතු ළඟලා. કોઈ මොකද මැරලා ඉන්නේ දන්නේ නැහැ. කොච්චර හිටියද නම් තව අවුරුදු 25 30 40 කොල්ලන් මෙච්චර ජීවත් වෙන්නේ. ওই විහාර ප්‍රාණයක් ඇත්තේ නැහැ. බැඳිලා හැදිලා ඉන්නේ යාළුනා විතර කම්මවත්ද මොනවා එක බැඳිලා ඉන්නේ. ඔක්කොම తాවකාලික හිතේවල්. හරයකට කරන දේවල් නෙමෙයි. ඔය ආදි වශයෙන් දකින්න පටන් ගන්න පටන් ගන්න ඔබ අත්හැරීමෙන් චන්දරාගී තමයි බැදී පොඩි අත්හැරි අත්හැරි යනවා වැඩි යනවා මිදි යනවා. මෙන්න මේ ශාවුට ගහක මුල හා සමාන මානසිකත්වයක් උදා වෙනවා. දැන් රුකක් කියනවා නම් රුකේ අග පුංචි හුලකට එහාට යනවා මෙහාට යනවා. අතු කැළඹෙනවා. යන්තා හුලක් වදින්ද පොළ හෙල්ලෙනවා. අතු හෙල්ලෙනවා. හැබැයි උඩ හෙල්ලුණාද ගහේ මුල හරි හෙල්ලෙනවා. නෑ මුල කම්පා නෑ. මෙන්න මේ වගේ දුරු පැලීම් ගැටීම් මුලාවටපත් වෙන කන්න එනකොට නොයේ කවිද අරමුණු වෙනකොට අභ්‍යන්තරයේ කම්පාවක් නැත්නම් ගහක මුලක් සමාන උපමාවෙන් පෙන්නලා දුන්නා. හෙල්ලෙන්නේ නැහැ කම්පාවෙන්. යතින්ද කීලෝ පටවිසි දෝතියා චතුම්බි වාතේදී අසංග කම්පිය. ඉන්ද්‍ර කීලයක පොළවේ යට හිටවලා තියෙන ශක්තිමත් හිටවීම නිසා හතර දිසින් එන්නා වූ වාතයෙන් කම්පා කරන්නේ නැතුව වාගේ. සතුපමන් සත්පුරුෂයන් වලදී සත්පුරුෂයා මෙන්න මෙහෙම කියලා සුවිරණා උපමාව දේශනා කරනවා. මෙන්න මේ වගේ උපමාව තමයි මුඛ මූලගතව. සුකුල වාගේ කම්පා නැති. සමාජය තුල ඉන්නවා හතරක් නැතුව කම්පාවක් නැතුව. අනික තමයි ශුන්‍යාකාරයක් කරන්නේ. හිත ශුන්‍යාකාරයක් කරන්නේ. මේක ඇතුලේ වැඩක් නැතිව ගුරු වගේ මොනවද ඉගෙන ගන්නද? පාසල් යන පටන් ගන්න දැන පටන්ම ඉගෙන ගන්න යා ගොඩයි. මේක ඇතුලේ දරා ගන්න ඕනේ. ආවල් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ආවල් විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ආවා තාක්ෂණය ඉගෙන ගන්න ඕනේ. එතකොට අයිසාරේ උනාට හරි මේ යනකොට සාහිත්‍යයක් අවශ්‍යයි. ක්‍රීඩා ඉගෙන ගන්න ඕනේ. මේ මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක උදේ ඉඳන් රෑ වෙනකම් පන්ති. උදේ ඉඳන් රෑ වෙනකම් අවුරුදු 18ක් 20ක් ඉගෙන ඉඳන් ඔක්කොම කරලා බලන්න ගෙදර ගියොත් එහෙම අන්තිමට එක ගියොත් මොකද වෙන්නේ? ඔය බලන්න බත් ටිකක්. මම බස්තු යටි කරගත්තේ නැහැ. අත් ගම්බුල ප්‍රඥාවක් නැහැ බලන්න. ඉතර කල් ඉගෙන ගත්ත අවුරුදු 18 කට ඇතුළේ මොනවද? පාස් කරේ විශ්වවිද්‍යාලය ඔක්කොම කරගත්ත නැහැ. ඇතුළේ ගොඩාක් දරාගෙන. හැබැයි අවශ්‍ය දේවල් තියෙනවා බස් කැඩියක් ගියාම. අනුන්ගේ යාළුවනේ කකා ඉදලා ඉන්නවා ඔක්කොම කරේ ඉන්නවා. අර යාට සිස්ටම් බස් කැඩියක් යන මොකද කරන්නේ? ගම්බුල ප්‍රඥාව කියලා කියන්නේ බස් කැඩියට වතුර බලන්නේ. හාල් ටික දාලා වෙලා ඉන්නා වතුර ටික දාලා ඇඟිල්ල දාලා බලනවා අවශ්‍ය වතුර ප්‍රමාණය. මේ ඇඟිල්ල ඒර ප්‍රමාණය මේ කුරුක් දෙක ප්‍රමාණයෙන් තමයි වතුර මට්ටම ගන්න. ඒ නෝනක් නැහැ අදුතරයෙන් ඉස්ත්‍රියට දන්දුල ප්‍රඥා තියනවා කියන්නේ. ඒ කියන්නේ ගෑනු කෙනෙකුට බස් හැඩියක් ගා ගන්න පුළුවන්. අන්න ඒකත් හැඩියයි නැදයි. ඊදෙනයි කියනවා කරන්න පුළුවන්. අම්මා ගෙදර නැන්නා උයලා තියා දෙන්න කෙනෙක් නැන්නා. කඩේ ගිහලා පාන් කෑල්ලා ගෙනල්ලා හරි කඩෙන් ක්‍රෝසියා ගෙනල්ලා කාලා ඉන්නවා මිස. නෑ නෑ ඒ දෙන්නම් හරියන්නේ. හත්දාලා කන්නලා තුර දෙන්න උයන කාවිය කිව්වා කරන්නේ. දැන් සංගුණ ප්‍රඥා නැති නිසා පත් හැදී උයා ගන්න දන්නේ. නේද ඕන හරිය ඇතුලේ නෑ. ඇතුලේ මොනවද තියෙන්නේ? වැඩකට නැති ගාලා පුරවන්නේ. පත්තියෝ යටි බහොදාහදම හදයි හොද කන්ද යගේ උත් දුනුත් නැහැ මිරිදුත් නැහැ එකලුණුත් නැහැ හදමත් නැහැ වේද තරමත් නැහැ පිටින එක පිළිවිලා අමු එක අමු ඒ ටිකක් නැහැ අවශ්‍යදී මේ බොහෝ සුළුවෙන් තේරුම් ගන්න පුළුවන් නුවණ තේරුම් ගන්න අත්‍යවශ්‍ය දේ පැත්තක ඒක කරගෙනම නැහැ එදිනදා ජීවිතය ගත කරනවන අවශ්‍යම දේ ඒ වුණාට බලපුණාම වැඩ කරන්නේ නැති જાතියේ නම් ගොඩ දාලා හදාගත්ත ඒවා අහවල් විද්‍යාඥයෝ අහවල් කාලේ මෙන්න මෙහෙම එකක් නිබදෙව්ව ඕවරු විදිය. ඔය කඩපාඩම් කරේ දිනේ වේලාවයි නමයි ඔක්කොම කඩපාඩම් කරලා ඔලු මොනව කරගන්න. ඕවෙන් හදාගත්ත රාමුවක් තමයි මේ දැන් අපිට ලෝකේ තියෙන හිස් රාමුවක් හදලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ වක්‍ර කරලා වක්‍ර කරලා නෑ ඉගෙන ගැනීමෙන් අර විභාගෙට ලියනකොට ලියන්න බැරි තත්ත්වයකට පත් වෙනකන් දෙනවා. ඒ තරගෙදී මොකද වැඩි වුණොත් එහෙම රස්සාවල් දෙන විදියකුත් නැහැ කරන්න විදියකුත් නැහැ. මොනවා හරි කල ගැට ගහලා ගැට ගහලා එවනවා. එහෙනම් මෙන්න මේ ටිකෙන් දෙන ප්‍රශ්නය. ඔකත් ඉගෙන ගනි මේකත් ඉගෙන ගනි. අන්තිමට උදයන් රැයන්කම් ඒ වෙලේ ලේසිලා ලේසිලා වැඩක් නැති අදාලාගෙන තමයි අර විභාගේ ප්‍රශ්න පත්‍රයේ ලියන්න යන උගල තමයි ක්‍රමය හදන්නේ. වැදගත්කම කොච්චර තියනවද රස පරීක්ෂය කෙනෙක් දාලා? වත්හැලියක් පොඩ්ඩක් වෙලා ඉන්න වෙන්න පම්පාන විභාගේ හැබැයි ඒක ඉගෙන ගත්තා නම් එහෙම කේසවහල්ල වේරාගෙන ඉඳලා මිනිහෙක් එක්කලා ගිය දාර ගෑනේ. හරි සන්තෝෂයෙන් කතා කරලා කියනවා ඔයා වෙනේවන අදහකට හරි. ඔය වශයෙන් තහගෙන සන්තෝෂයෙන් පුළුවන්කමක් තියෙන ඒකාන්තයේ පස් වේතු විවාහ ජීවිතය එහෙමද තියෙනවා. ඇයිද තියෙනවා. නමුත් අධ්‍යයනමදී සම්පූර්ණ මුළු විවාහ ජීවිතේම කඩාකප්පලෙන් දෙයක් වෙනවා ඔය පොඩි. හිත බෑරෙන්න බලයෙන් ප්‍රශ්නේ තෝතනින් එන්නේ. සාමාන්‍ය රෝගේ කවුරුත් කැමති නෑ. තමන් කරපු දේක් හොඳ නෑ කියලා අහගන්න. වදකලා වදකලා දාලි මුගුරු වේලා ඉවර පස්සේ මේ කන්න පුරා දැමු. පොඩු බල්ලෙකුට කන්න බලහම මේක ඇති කිව්වොත් එහෙම අපේ. කීය 10 කින් දැන් අහස වන්න අමාරුවක් කියලා. ඒ වෙලේ පටන් කොගිනා වගේ පලිය ගන්න. මේක ටිකක් මොකද වෙලා වෙනස් නැහැ පැත්තට කියනවා. දැන් ඉන්ද්‍රියනේ මොකද පෞල් ජීවිතය කියලා අපි. ඉදින්දා අපි ජීවිතය ගත කරනකොට පවා අත්‍යවශ්‍ය දේයක් බව තියෙන හැටිවත් අපිට අද දැනගත උගත්ු නැහැ මෙන්න මේ ටිකයි උගන්වන්න ඕනේ. මෙන්න මේ ටිකයි දැනුවත් වෙන්න ඕනේ. මොනවා ගැනද දන්නේ? ඉංජිනේරු විද්‍යාව පරතරට ඉගෙනගෙන. ඔන්න ගල්වැටි කාලේ කන්නයි අයිඩි බදහනවා. පොයි මාර්කේ තියනවා. මේසන් හැන්දාගෙන දිලක් පුළුවන්. ගල්ගෙඩියට ගල්ගෙඩියක් තියාගන්නත් එයා දන්නේ එයාවත් දෙන්නේ. මේසයක් නැහැ පුතුවක් නැහැ ඔය බලසික තියෙන හදාන් පොඩි මේසයක් ඉන්න ගම. හදයිද වාස්තු විද්‍යාව ඉහළට විශේෂලා නැහැ කියන එක. අන්න ප්‍රායෝගික අධ්‍යාපනයේ දීපස්ස හැකියාවන් ඉගෙන ගන්න. ඔබට රසාවක් නැත්නම් ජීවත් වෙන්න ගම. ඒකෙන් අධ්‍යාපනයේ දෙයක් තියෙනවා දැනගත යුතු ජීවත් වීම. නමුත් අර අපි හදලා තියෙන මහා රාමෝ තුල ඒ හරවක් හරි අයින් කරලා දානවා විකල්ප හරියක් ඔළුවට දාලා. මෙන්න මේ නිසා ශුන්‍යාකාරයක් වෙන්න ඕන එක ශුන්‍යාකාරයක් කරගන්න බැරි වුණා. එන ශුන්‍යාකාරයක් කරගන්න පුළුවන් පළපුරුද්ද තියෙනවා. අවුතියෙන් හිතේ තියාගෙන ඉන්න ඕන එකක් නෑ පුරුදු වෙච්ච කෙනා. හොඳට වේදනාවට දානවා. හැබැයි හිත හිස් කරලා ඉන්න පුළුවන් අපූර්වයි. ඒ වෙලාවට ඒක මතුවලා එනවා. ලස්සනට කරනවා. වල වල හොඳට දානවා. මතකේ තියාගෙන ඉඳ ඉඳ ඉඳ කෑලි එකක්වත් ඒකේ නෑ. වැඩිට වැසට පස්සේ ලස්සනට වැඩිට. ඉඳහත් වෙච්ච වෙලාවට හිත ශුන්‍යාකාරය. අත්‍යවශ්‍ය ටිකක් ඉගෙන ගත්තා. ලෝකේ ඕන හරියට ඔබලට තියෙනවා. වැඩක් නැති හරයක් නැති පුහු වේවා එකක්වත් ඇතුලේ නෑ. ඒවා ඉහි කරලා. ඒවා හිස් කරලා. මෙන්න ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාකාරය කියන මේ මානසිකත්වයේ ගොඩ නැගෙන්න ඕනේ. යම් කෙනෙකුට මේ ආර්ය භාවනාවට ප්‍රබෝධ වෙන්න ඉච්ඡාලාම කළ යුතු හරියි. මෙන්න මේකට කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා හැබැයි අවතන ඉන්න බුද්ධිලා තව එකක් අයින් කරගන්න මොකද්ද මම දන්නවයි කියන මාන්නය අයින් කරගන්න මම ලොකුයි මම කුලවතී මම ධනවතී මම නැනවතී ඔය යාගේ මාන්නේ තියාගත්ත බුද්ධිලා හැම වෙලෙම පාරව ගන්න ඔය ලෝකයා කවදාවත් කැමති නෑ අනිකේ ගුණස් කරලා තියන්නේ. ඒක තමයි මාර්ගය. තමන් උසස් කිරීම සහ අනිකා පහත් කිරීම මාර පාක්ෂි ගමන්නා දසමාර තේරාවුත් එක. යන ලෝක සත්‍යය මාර පාක්ෂික වෙන්නේ බුද්ධජන ලෝක සත්‍යය. කිසි දවසක කැමතිනේ මට වඩා අනිකා උසස් කියලා. ඒක බැරිම වුණොත් සම වෙන්න කැමති. නැත්නම් පහත් කරන්න කැමති. මේක තමයි ලෝකයාගේ තත්ත්වය. මෙන්න මේ මානසිකත්වයේ නිසාම ලෝකයාට හිද්ද වෙනවා. ලෝකයා සමග එකතු වෙලා ඉන්නකොට විශාල විදිහේ ගැටුමකට මුහුණ දෙනවා. ඒ වගේම අනුන්ගෙන් ලබන නිନ୍ଦා අපහාසයන් අවමානයන්ට ගොදුරු වෙන්නේ. ලොකු වෙන්නේ ගිය ගන්න හම්බෙන්නේ පුජිතයම. මොකද ඒකට දැනක් දෙන්න කැමති නැති නිසා. බලහන් කතා කර කහවලේ නාලා වගේ කතා. අපි දන්නේ නැතුව මේ හැටි પરම්පරාවෙන් දන්නේ. ඒතර පටන්ගෙන අපහාස කරන මොන પરම්පරාවට. බලාවගේ නෙමෙයි. ආහාර සූත්‍රය. අපි නෑ යන්නේ අහම එක එක කතාවට. ගස්සලා කියලා යන්න පුළුවන්. අනිකවද කරන්නේ? කතාව නම් බලන්න. පරම්පරාවේ අපි දන්නේ ඔතන පටන් ගෙනව නින්දා කරනවා. ඔව් අපොච්චි ඔයා නම් හොඳයි. සුද්ධගෙන කිය. ඔයා නම් ගරුකලෙත් එක්කනේ එහෙම කියන සමාජයක් නේ. හොයන්නේ වැරදීම. හැමදේම පහස් කරන්න ඔය බලන්න. මෙන්න මෙහෙම දැනක උසස් තාත්තේ බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු ඉන්න තාකල් උන් දැරි දෙනවා දැවෙන්න වෙනවා. මෙන්න මේ නිසා යාර සිද්ධ වෙනවා. ඉහළම තියෙන අංකයෙන් පල්ලෙහාටම බහින්න. ඉහළ අංකය මොකද්ද මාන? මානෙන් තමන් අංකයෙන් ඉහළට බහින්න. මම පළවෙනි පිළි. අනිකයි දෙවෙනි තුන්වෙනි පිළි. අන්න මානෙ උච්ච උච්ච මානෙ දරා ගන්න. උච්ච අංකය දරා ගන්න. මෙන්න මේ අංක ඔක්කොම අත්හැරලා ඉතින් මට ඒවත් මානයක් ඕනේ නැහැ කවුරු කියන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ලෝකේ මොනවද ලබාගෙන උද්දාමෙන්නේ? මම කවුරු වෙනවා කියන්නේ? කවුරු වෙලා හිටියද කියලා. මොකද හරියන්නේ මොඩියගේ තියෙන අදහස් උද්දානයක් නිසා. ඔය හැම තත්ත්ව දානාන්තයක්ම අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මට ඔගේ උද්දාමි දෙකක්වත් නැහැ. ඉහිලපු යාවරි දැන් තියෙනේ වෙහරි මතු බලාපොරොත්තු වෙන දෙයක් හරි උද්දාමයේ දෙයක්. ඔව් අංගයෙන් පල්ලෙහාට වැහලා අහු ඉන්නවා පල්ලංකය. මෙන්න නිසීදති පල්ලංක. මේකට මේ කවුල් දෙක වක්කු කරලා තියාගත්තාම නිවන් දකින්න. ඒක ඉතින් සාස්ත්‍රයේ මොකද? කකුල පිට කකුල පන්දව ගත්තාම නිවන් දකින්න පුළුවන්. එහෙමත් කියනවා නම් අර හිඩවුනේ ඉඳලා කර්ණං ගහදී නිවන් දැක එක කියන්නේ. එරිමිය බදාගෙන නිවන් දැක. ඔය සක්මන් කරනවා නිවන් දැක බෑ ඕතරම් කියන්නේ. ගමයි යනකොට මරණ මොහොතේ කොටියා කාට එක පැත්තක් කොටියා ගහදී නිවන් දැකුවායි. අල්ලන් කියවෙන්නේ මොකෙන්ද කවුද අනවත් කොටියා. අනිත් පැත්තෙන් අනිත් අය දාදාමේ බණ කිය කියලා උන්වහන්සේ හරි හතර පස්සේ පිරුණා කාලා ඉතින් ඉතින් නෑ නිදි. අල්ලාහ් වහන්සේ දෙකක් තිබුණා. හැබැයි උන්වහන්සේ නම් එකක් තිබුණා. පල්ලංගේ තිබුණා. උන්වහන්සේ නම් කිසිම දුක්කමක් තිබුණේ. උච්ච අංකේ මාන්‍ය බිඳුර වසලා තිබුණේ පල්ලංගේ කිදී. අන්න නිසීදති පල්ලංකම් කියන එකේ හිටු ආර්ය මාර්ගය. නිවන් දකින්න ඕනේ කෙනෙක් ඉන්නා නම් සුවචෝචස මුල් අනතිමානී අන්න අදි අදිමානින් දොන් දෙන්න ගා ඉන්නේ පල්ලන්තේ. මෙන්න මෙතනපත් වේශ. ලෝකයාගේ පල්ලන්කේ තමයි එරෙන්නිය පුතානේ බිම ඉඳගන්නේ. ඒක තමයි ලෞකික කතාව. ආර්යයන්ගේ පල්ලන්කේ මාන්නකාර වූ මාන්නේ සම්පූර්ණ අත්හැරලා ඉඳන් නියතමානී බවටපත් වෙන්නේ. නිවන් දකින්න ඉඳලා නියතමානී වෙන්නම ඕනේ. නැත්නම් මනස දුෂේ තාවයක් අත්හැර ගන්නද. මේ සමාජය තුළ අනුගෙන් බැනුම් අහන්න නැතුව අනුගෙන් නිඳා ලබන්න ඉඳනවා. තමා තුළ තියෙන විශාල නිහතමානී බව. නිහතමානී බුද්ධිලා දැකලා පස්සේ ඕන සමාජයක ඔබ අමුතු කැපී පෙනීමකට යන්නේ ඔබ ඇතිලෙන්නේ නැහැ. ඔබට හීනමානෙකුත් නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය දේ ලස්සන කරනවා. එයින් එහාට සම්බන්ධයක් ලෝකම් බලාපොරොත්තුලක් යක යකගෙන අපිට කියන. බලන්න සත්‍ය කොහොමද ඉබලා. නෑ මං කියන්නේ වැඩ පිළිවෙල. කිසිම ලොකුකමක් නැහැ අතගහන්නේ තියෙන වැඩේට. අන්න මිනිස්සු. ඒකට කැමති. උඩ වෙනවට කැමති නෑ. අර ජාම් නිහතමානී බවට කැමති. මෙන්න මෙතන තමයි අකම්පිය භාවයෙන්පත් වෙන මලු කලේ. ඊට අපි කරගන්නේ අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාරගත කියන මේ ක්‍රමයේ මනස ගොඩනගාවි. අර මාන්නේ අත්හැරලා නිහතමානී බවට පත් වෙලා ඉන්නකොට මෙන්න මේ බුද්ධයාගේ තියෙන මොකද්ද? ඔව් පළවෙනි එක නේ ආපු චිත්තා. ආපු ජාති කියන්නේ බුදිලදේ උන්නෝකයි. ඔව් පළවෙනි එක කරන්නේ උන්නෝ ටිකයි. මනසින් කයින් කරන ක්‍රියාකලාපයේ නියතමානී විදිය ඇලීම් ගැටීම් නැති විදිහට ඔන්න ඔය ගුණ ධර්මයේ සිටු වදනය කරමින් ඉන්න කෙනා. උජුම් කායං පනිදාය. කායජිත කාවිතපත් වෙන්න ඕනේ. ලෝකයේ තියෙන ලෞකික අර්ථයක් පොළොවට මෙලි කෙලින් තියාගෙන ඉඳගෙන. කයෙන්දු කරගෙන. ආර්යයන්ගේ අර්ථයක් තියෙනවා. අවංක ක්‍රියාකලාපයක් ඇති කරගෙන. කාය ජිතුකා කියන එක කියන්නේ කාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කියන මේ පාපයන් සම්බන්ධව වංගගති නැති. ඒවෙන් වෙන්ුණා වූ කායික වන්නා වූ පිළිසු ක්‍රියාකාරීත්වයක් ඇති. අවංක ක්‍රියාකලාපයක් ඇත්තටමපත් වුණාම කියනවා උජුං කායන් වුණා. අන පිටනතේ. ඔහුගේ ක්‍රියාකලාපයේ අවංකත්වයේ පිටව ගන්නවා. පරිමුඛං සතින් පතපෙත්වා. අන පෙරටු කර කියන අර්ථයක් තියෙන ලෞකික අර්ථයකින්. පරිමුඛං සතිය කියන්නේ මොකද්ද? අපේ මූකේවත් මූලය මොකද්ද නිවන? නිවන පෙරටු කරලා හිටන් අන්නේ මේ හිත පිහිටව ගන්න. අතහැරීමේ චන්දරාගයන්ගේ මුලාසහගත බැඳුණු චන්දරාගයේ අත්හැරීම හැර නොයල් මහැර මිදීම හැර මට තව හිත පිහිටවන්න දෙයක් නෑ කියනා වූ දෘෂ්ටිය යුතු කර ගන්න. මෙන්න මෙතන වස්නාව කියනවා පනිදාය පරිමුඛං සතිය උපද්දපේත්වා. මෙන්න මෙතෙන්ට ආපු කෙනා දන්නවා මොනවද දැන් අතුරු කරන්න ඕනේ. සතිය පෙරට කරගෙන මොනවද දකින්නේ? යම් හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නිවන හේතු කාරක වෙනවද? ඒක ප්‍රණීත ධර්මයක්. ඔබ තේරුම් ගන්න. ජීවත් වීම සඳහා ඉදින්දා ජීවිතයේ යමක් අවශ්‍යද ඒක මධ්‍යම ධර්ම. අවශ්‍යතාවයට පමණක් කරනවා. අධික උත්සාහය අපතේ යන්නේ නැහැ. අවශ්‍ය මට්ටමට ඒක කරනවා. දසකුසල යන යමක් ඇද හීන ධර්ම. මෙන්න මේ ටික පහ කරන්න තියෙන්නේ. එහෙනම් මගේ ජීවිතය හැදිලා තියෙන්නේ ජීවිතය ගෙන යන්නේ ඔන්න ඔය කාරණා තුන තුල ක්‍රියාත්මක වීමෙන්. එහෙනම් මෙතනින් මම අත්හැරිය යුතු කොටසක් තියෙනවා. ඔය ක්‍රියාවලියේ එක්තරා අවස්ථාවකදී මගේ හිතවිලි ක්‍රියාවතක්. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර චාර මුල් කරගෙන නැගින්න පුළුවන්. බොරු කේනම් පරසවචන පලාව මුල් කරගෙන නැගින්න පුළුවන්. ලෝභ තරහ මෝඩ මුල් කරගෙන නැගින්න පුළුවන්. දසක්ෂලයේ මුල් කරගෙන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් මාතුල නැගෙන වැඩ පිළිවෙලක් තිබුණනම් මෙන්න පස්සාත කරේ සුදහා. ඒ ඉනේන ධර්මංගය පහ කරනවා. පස්සාත කරනවා. එහෙනම් මොනවද ආස්වාද කරන්නේ? රාගක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේතුයෙන් නිවන් මාර්ගයේ හේතුනේ යම් දෙයක් ඉදින් කයි වදනින් කරේ කියක් අවුනාද ලැබුණා. ඒකම වැතුරු කරේ ඉඳලා ආස්වාද කරේ ඉඳලා. සතියෙන් තෝරා ගන්නව නොයි. තෝරාගෙන ඉඳ හිතා ඉන්නවා නෙවෙයි. දැන් ක්‍රියාවක් නගන්න. අන්න සතර සතිපට්ඨානයේ ක්‍රියාත්මක වෙන දැන් දැන් කායික ක්‍රියාවලිය හැදගස්සා ගන්න එක මුලදීම දැනගෙන ඉවරේනවා. පටන් ගන්න තමයි ඉස්සෙල්ලා පටන් ගන්න සතෝ අස්ස සති. සතෝ පස්ස සති. සිහියෙන් ඇතුළු කරනවා සිහියෙන් පහ කරනවා. සිහියෙන් ඇතුළු කරනවා ආර්ය අර්ථ. සිහියෙන් හුස්ම ගන්නවා ලෞකික අර්ථ. පහ කර කියනවා දස අවකල තේරුම් අරගෙන මනසේ තේරුම් අරගෙන සිහියෙන් යුක්තව පහ කර දවනවා අනාර්ය දහම් මන දස අවකල. ලෞකික අර්ථේ සිහිය කුසෝභා කරනවා. ලෝකෝත්තර අර්ථේ සිහියෙන් දස කුසල් පහ කරනවා. ආර්ය මාර්ගයේ හේතු වෙන දස කුසල් ඇතුළු කරමින් ආර්ය මාර්ගයේ විරුද්ධ වෙන දස කුසල් පහ කරමින් සතියෙන් යුක්තව මෙන්න මේකේ තේරුම වෙන මනා සීයෙන් ඉඳ පටන් ගන්නවා. සතිපට්ඨානේ ආරම්භය උද. දැන් මෙහෙම වුණාම එක දෙයක් වෙනවා. මොකද වෙන්නේ? අපි මේ ප්‍රගුණ කරගෙන ආපු කතාව. ආර්ය කතාව නෙවෙයි. දැන් මේ අලුතෙන් බහැරන්නේ ආරම්භයේ බහැරගන්න කතාව මේ තියෙන ආර්ය කතාවට බහැරගන්න. මෙච්චර කාල අනාර්ය ගති රක්ෂණ අතු ආපු නිසා අපි ගුරු කරගත්ත ගුරු කරගත්ත කාය ගති, ද්වේෂ ගති, මෝහ ගති හරියට තියෙනවා. ඒ ගුරු පුරුදු කරගත්ත ගති ලක්ෂණ නිරන්තරයෙන් අපි යන ක්‍රියාත්මක වෙනවා. හරි අමාරුයි ඒ මිදෙන්නේ. මොකද හේතුව වෙන්නේ? දුක්චරිත මුල් කරගත්ත, පාපේ මුල් කරගත්ත, ඒවෙන් ආස්වාද ලැබපු. එබඳු ගති ලක්ෂණ අපි දුරු කරගත්ත නිසා. එබඳු පාප විඥානයට ආහාර දීලා දීලා. පාප විඥාන ගොඩනගාගෙන. අර අවසර මිදම් බිකවේ චිත්තංගව චිත්ත ප්‍රවාසරතේ කියන්නේ නැතුව ආගන්තුකේ ඉන්න උපකිලිච්චේන උපකිලිච්ඡන් කියන්නේ. ආගන්තුකව උපකිලිච්ඡන් කීටි කරගත්ත මානසිකත්වය තව තියෙනවා. දැන් කීටි කරගත්තාම ලැබිලා තියෙන මොනවාද? පාවනහකට විඥාන උගලම නැගිලා. ඒවට කන්න දෙන නිසා හිතවල දූෂිතාවයන් බලවත් වෙනවා. ඒ විඥානයන් බලවත් කරගත්තට පස්සේ ඒවා නිකම්ම හදගත්තා නෙමෙයි. දුත්‍යයිත ආස්වාදියන් පස්සේ ගිහිල්ලාමයි දුත්‍යයිත විඥානය ගොඩනගා ගන්න. ඒ දුත්‍යයිත විඥානයන් අපිට පිටත් හේතුව ඒවැ පිය ස්වභාවයක් මතර ස්වභාවයක් තියෙනවා. ඒවා ආස්වාදයනකයි. ඊ ආස්වාද ජනක වුණා. ඒව ඇසුරු කරන්නේ ගියාම තමයි විදපේපු අබකෑව වගේ වෙන්නේ. අපේ අපේ ප්‍රණීතයි හැබැයි විදපෝන. ප්‍රණීතයේ විජිවිච්ච ගමන් විස බලන්න කිව්වම කරා. හැබැයි අබකෑව නම් විසට ගෝචර වෙන්න සිද්ධ වෙනවා විස නිදාහට ගන්න විනාශයට හේතු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙයාගේ කාගේ විස අබගෙඩියක් වගේ. ඒකේ ස්වභාවය දකින්න ඕනේ. කායේ කියන්නේ එක්තරා විස අපරිදියක් වාගේ. ප්‍රනීත රසය අපේ ප්‍රනීත රසය වාගේ තමයි රාගයේ ප්‍රනීත රසය. විසකෝප එක වාගේ තමයි. ඒ ඇතුළු කරන වස්තු නිසා හටගන්න තියෙන දුක්ගිනි දාහය. මුලාසහගත බව. ඒකෙන් ඇතිවෙනා වූ දුක්ඛක්තිය නිසා ඇතිවෙන අවේද අසාධාරණ. ඒ දේ ඇතිවෙනා වූ දුක්ඛම් බඩ. ඒව තමයි ඉදිවිච්ච විස. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ අපි දකිනවා අර සතියෙන් දැනගන්න ඕනේ එහෙනම් ඇතුළු කළ යුත්තද පහ කළ යුත්තද? ද්වේෂය කියන්නේ හරියට හත්පෙච්ච යකඩයක් වගේ. ලස්සන හත්යක් නිල් පාටට පේන බැලුවම හරි ලස්සනයි. මල් වෙලීලා හරි ලස්සනයි. හරි ලස්සන මල් දෙන්න මේ ඔයක් බදාගන්න කියලා බදාගත්තොත් මොකද? උළු හැමදැනම පිච්චෙනවා. අපි ද්වේෂී, උද්වේගී, පෙළපාලි යනකොට එහෙම යන්නේ හරි සන්තෝෂේ. මොකද නෑ මුළු ලෝකෙම අතර ගත්තා. අඳුරු ගෑස් අර පැත්තේ වැදිලා අනිත් පැත්තෙන් වෙලි බාරක ඒකට දෙන්න වදිනකොට තමයි තරව තේරෙන්නේ. අනුගේ ගේ හදන්න යන්නේ ඈගාගෙන පෙරපාලිය ගිහින් හරි සංකල්පයි. හැබැයි කරන අසාධාරණ තරම තේරෙන්නේ උද්දාමයේ වෙහිලා අපි ජය ගන්නවා හතුරු පරාජය කරනවා කියලා උද්දාමය. අන්න ද්වේෂයේ හැටි. නමුත් ද්වේෂය නිසා නැගෙන අසාධාරණ තරම ඊයත් දැවිත් එහෙම ගෙවන්න අනන්ත කාලය ගෙවන්න වෙනවා අනන්ත දුක් විඳිනවා. ඒ විලාස මතකනේ බුද්ධාගමේ කරපු හබංකම. මෙන්න මේවා අපි දැක ගන්න ඕනේ සතියෙන් ඉස්සෙල්ලා. එහෙනම් මෙහෙම දැනගත්තට පස්සේ අපි හුරු පුරුදු කරගත්තේ ඒ බඳු ගතිලක්ෂණ එක පාර අතරින්ද. කියලා කියලා කියලා කියලා කියලා කඩ ගැටෙනකන් කියලා පුරුදු වෙච්ච එක දැනගන්න හමුන මොනවා හරි විශේෂ කරුණක් එහෙම. උඩෝක කියන්නේ කියලා ඔකට කියන්නේ නැන්නා. ඔකියනවා. ඉවසුමක් නැහැ. රුවාණයක් ගෙදරින් පිට වෙන්න බෑ අතෝ කිව්වොත් එහෙම මොකද කියන්නේ? කාරණයක් කල් වෙලා තියෙනවා ගියක් ගන්න කිය කියන පස්සේ ආසාවෙන් ඉඳිච්ච එකද මම දොට වයින් දෙන්නේ නැහැ නෝ කියන්නේ. හරි අමාරු. එන ගේලන් හරි ආස්වාදයි. හැබැයි ගේලන් අහිසවන් ගිය දාන හම්බෙන්නේ මහ ගින්න. ඒ මහ ගින්න ඒ දාහේ මෝන දෙන්න බැරි බව ඔක්කොම වහනවා. අර ආස්වාදයි. බොරු කියලා අනික බුදුම කරවන්න දිනවනම් එහෙම. හරි ආස්වාදයි. තියෙන එකේ බුද්ධිනේ පුරුදු වෙච්ච ගති ලක්ෂණ. පොල් ගන්න මිනිස්සෙක් හිටියා. ඒ මිනිහා ගහකට ගිහින් පොල් අතු 10ක් ගැලේවා එක ගහකට. ඒ ගහේ පොල් අතු 10ක් ගත්තා. ඕක වහයද අපේ වත්ත ගැනම කියලා ගම මං අහවල් වත්තේ පොල් අතු 56ක් ගැලේවා කියලා. ඒකත් යන උත්සාහ මහා ලොකු සතුටක්. මොකද යක් මම කකුදුනේ දස්යනේ ගන්නත් ඒක ලොකු දෙයක්. ඉතින් බොල්ලද 56 ගහනවා. ඉතින් නමුත් මේකෙන් හරි සන්තෝෂයි මේකනේ. අර මෙයා බුදු වෙනවා බලන්න. ඕකේ දේවල් තියෙනවා. මොනවා හරි බොරු කියලා සන්තෝෂ වෙනවා. ඒක හරි ආස්වාදයි. හැබැයි බොරු මහා ආදීනෝ ඒක. කවදාවත් යහපතක් කෙන එකක් නෙමෙයි වදිනයක් පිළිගන්නේ නැහැ කෙනෙක්. පිළිගන්නේ කියලා දෙන්නේ අමාරුයි. හැම දිනාටම හැම පැත්තෙම තමන්ටත් අනුන්ටත් අවැඩක්. සත්‍ය වචනේ භාවිතා කරනවා නම් විශාල විශ්වාසයක්. ඒ වචනේ විතර කටයුතු කරන්න පුළුවන් කිසිම බයක් එකක් හේවිලක් නැතුව. ඒක ඇත්තක් තියෙන එක. නමුත් මේ තාත්තේ දකින්නේ නැහැ. අර බොරුවේ ආසාදේ වෙහිච්ච පුද්ගලයා. දැන් මෙන්න මෙහෙම අර රූපුතු වෙලගෙන ඔය ආසාද විදගෙන පාප ආසාද විදගෙන. පුරු කරගත්ත ගැති නිසා ඒකෙම ආසාදීලෝ මානසිකත්වයක් ගොඩනගෙනවා. අර චිත්ත ප්‍රබාස්තරත්තේ යට කරගෙන ආගන්තුක උපක්‍රේත කාණකින් බැඳිනවා. අර ආස්වාදය නිසා ඒක අත්හරින්න බැරුව ඒ ආශ්‍රයෙම ඉන්නවා. අලුත බලන්න ඔක්කොම මොනවා හරි වස්තුවක් අනුන්ට නොවේවා මට වේවා කියලා හදාගෙන අනුන්ට කාටවත් නැහැ මෙච්චර හොඳ එකක්. ඔක බොහෝම කරදින දැරි ලෝභේ. ලෝභය කියන්නේ උන්ට නොවේවා මට වේවා කියන එක තමයි දැඩි ලෝභය. අනුන්ට නොවේවා මට වේවා. හොඳ පැත්ත හැබැයි නරක පැත්ත නෙමෙයි. මල් ගහක් එහෙම හිටව ගත්තා නම් ටිකක් මේ වැඩි දුර්ලභ જાතිය මල් පැලයක් හිටව ගත්තා නම් ඇට හැදෙන්න තියෙන එක මල කරදී. ඔක ඇට හැදුනොත් එහෙම අනිකෝන් ගෙනියනවා. ඒක අපේ වත් ඉඳලා මේ මල් ගහ තියෙන කියන එක ඒක කියන්නේ ඒක හරි ආස්වාදයක්. අනිකට නෑ මටයි තියෙන්නේ කියලා ආස්වාදයක්. දැන් මේකත් ලෝභයේ තියෙන ආස්වාදය. දැඩි ලෝභයේ ආස්වාදය නිසාම දැන් ලෝභයට වැහැරෙන්නේ. නෝ මේ ඔක දැන් දැන් මානසික ගතිය. මෙන්න මේ වගේ දේවල් ගුරු කරගත්ත පුරුදු කරගත්ත එකනා. ඒ වැඩෙන දූෂ්‍ය විඥාන නිසා ඒවා ඒකෙම වැඩි වැඩි යලි යලි ඒ ආහාරයෙන් හිතෙනවා. ඒ ආස්වාදයෙන් හිතෙනවා. ඒ ආස්වාදයෙන් තොර ජීවිතේ වැඩක් නැහැ කියන හැඟීම තරම. ඒක රෝගයන්ට වටින්න වෙනවා. මෙන්න මෙබඳු ගති ලක්ෂණ පුරුදු කරගෙන තිබිච්ච කෙනාට නෑ දීතියෙන් අරගන්න බෑ. එහෙනම් මේකෙන්දී අපි දකින්න ඕනේ. හැම වෙලේම ඒ අපිට අරගන්න බැරි දූෂිතාවී ආදීනව බොහෝ කොට බලන්න ඕනේ. ඒකෙන් වෙන්වීමෙන් ලබන්නා සාන්තෝ ප්‍රේතෝ ආනිසංස බොහෝ කොට සිහි කරන්න ඕනේ. ඉතින්ලාම ලොකු ගුණ ටික අරගන්න ක්‍රමය. මෙන්න මේ නිසා දැන් හිත සුද්ධ කරගන්නයි මේ ආනාපානෙට බහැලා තියෙන පහකලිතයි යතුරු කලිතයි දැනගෙන. මෙන්න මේ පහකලිත මහා දැරිව අල්ලගන්න ගුණ කොට පහ කරන්න බොහෝ කොට උත්සාහ කරන්න ඕනේ. දීර්ඝ ලෙස උත්සාහ කරන්න ඕනේ. දීර්ඝ ලෙස දහම ඇතුළු කරන්න ඕනේ. දීර්ඝ ලෙස ආදීනව දැකලා පහකට දමන්න ඕනේ නේද? කුණු කොට. මෙන්න මේකෙන් ආරම්භ කරන්න ඕනේ පටන් ගන්නකොට. ක්‍රියාකලාපයෙන් මුල් කරගෙන ඉතලා ක්‍රියාකලාපය හැදගත්ත ගන්න. දැන් ක්‍රියාවෙන් ඇතුළු කරන දේවල් මෙච්චර කල් නීච විදිහට ඇතුළු කරපු දේවල් වල ආදීනව දැකීම. ධර්මානුකූලව ආස්වාද කරන්න ඕනේ බොහෝ කොට. දීගං වා අත්ථ සන්තෝ දීගං අත්ථ සාමිච්ච පජානා. මෙන්න දීර්ඝ ලෙස ඇතුළු කරන්න ඕනේ හේතු. අර වගේ අල්ලාගත්ත දැඩිව බැඳිලා හැදිලා පුරුදු කරගත්ත කුණු ගොඩවල් එකපාර අයින් කරන්න බැහැ. බොහෝ කොට දහම ඇතුළු කරලා හිටන් ඒකේ වෙන්වීම සාන්තයි වෙන්වීම ප්‍රණීතයි කියන මේ දහම් දීර්ඝව ඇතුළු කරනවා. අත්‍යගේ නොඇලී මිදී යන සාන්තසාරී ප්‍රණීතසාරී දීර්ඝ කොට සිහි කරනවා. මෙන්න මේකට කොට දීර්ඝ ඇතුළක් අපිනා දහම්. ඒ කොටසේ ආදීනව මෙනෙහි කරලා පහකලිත දීර්ඝ කොට කරලා බොහොම අමාරුවෙන් පහ කරලා ළමන්ට ඔය මුදෙත්. දීගං ආ පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. ඔන්න පහ කර දැමනේ අමාරුවෙන් කරන්න ඕනේ. දැන් හිතලා බලන්නකො. නයි පොළොංගු වගේ උගා කියලා උස්මාරගෙන උගා කියලා උස්මාරන ක්‍රමේ. මේ විදිහට සමාරිකින් කරලත් ආව පාපේ මෙහෙ තේරුම් බරින ඒකේ තියෙන දුච්චත්තේ අවේද සාදාමි යලි යලි සීකරමි. ඒක පහ කරලා ඒක අත්දැකීමෙන් ලබන්නා වූ සාන්තිය බොහොම හොඳයි කියලා යලි යලි ජීවිතය ඇතුළු කරලා මේ ක්‍රම දෙකේ නිවියොත් කාට නිවන් හම්බ වෙන්නේ? කාලේ ඉන්න සුද්ධ වෙයි. අත්පොත් හිතලා බලන්න. බුදුරණහන්සේ දේශනා කරේ තමම හිතලා බලන්න. තමන්ට තියෙන හැටි කියන්න. බුදුරණහන්සේ මේ අහවල් පොතෙන් ගේදී වේදේ කොහොමද තියෙන්නේ? එයාට උත්තර දෙන්න කිව්වේ නේ. අර විද්‍යාඥයා මේ විද්‍යාඥයා කියන්නේ කොහොමද උනේ ඒක උත්තරේ දෙන්න කිව්වේ නේ. මහාන ඔබට වැටෙන හැටි උත්තරේ දෙන්න. ඔබට තේරෙන හැටි මේක පිළිතුර දෙන්න. මනුස්සයෙක්ට කියන්නේ මානවකේ ඔබට වැඩේ නැහැ කියන මේ උත්තරේ දෙන්නකෝ. තමන්ගේ කරද සාක්ෂියට එකයි පිළිතුර මේ හොයන්නේ. සත්‍යය පෙන්නකොට කරන සාක්ෂියට එකගම සමාන පිළිතුරේ. එහෙනම් දැන් අපි මේ විදිහට ඇහුවොත් එහෙම. අපි පුරුදු කරගෙන තියෙන නරක ගති ලක්ෂණ. ඒවේ ආදීනව බොහෝමද මෙහි කරගෙන. ඒක අත්‍යවශ්‍යම ඉදී නිදහස් වෙනවා කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද නිවීම දැනීම කියලා මෙහි කරන වැඩ පිළිවෙලයි. ඊ අපි අල්ලගත් අවස්ථාවල ඔබ බල බල යනකොට හැදෙන්නාම මානසිකත්වය කොහොම සුද්ධ වෙයිද කොහොම වෙයි. ඒ වැඩ පිළිවෙල පැත්තකින් තියලා ඉමීහිර ගොඩාක් හුස්ම අරගෙන ඉමීහිරේ කැරියෝ. ඔහුගේ මානසිකත්වය කොච්චර සුද්ධ වෙයිද? දැන් හිතලා බලන්න ඕනේ. දැන් පැහැදිලිව පේන්නේ නැද්ද? කාගසහගත, වේදසහගත, මොහසහගත හිරු කුරුදු ඇති කරගෙන. ඒව ඇති කරගත්තාම දීපින් අරින්න බැරි බව අපිට හිතෙන්නේ නැහැ. අපි ළඟ ඒක නේද? කොත්පතිය නම් ප්‍රමාණ කාල ගන්න. පුරුදු කරගත්ත කැලේ නම් නරක වෙනවා. ඒකෙන් අතර ගන්න. දැන් දුම් බීලා මත්පැන් බීලා උණු කුරුදු කරගත්ත කෙනෙකුට වැඩි බොහෝ පුරුදු නොත් එහෙම. පුළුවන් මේකෙන් අතරේ. ඒකෙත් මේ දියරක් ඕනකම තියෙනවා. හැබැයි අත්තර ගන්න නේද? පළවෙනි දවසේ දෙකේ බීලා පුරුදු විදිහ අත්තම් පුරුදු තියෙන කෙනෙකුට එහෙම අත්තර ගන්න බෑ. එයා තේජිය පුළුවන්. කෙලියම පුළුවන්. පුරු පුරුදු කරගත්ත නරක පුරුදු වේදීන් අත්හරින්න බෑ. දීර්ඝ උත්සාහයක් ගන්න ඕනේ. ඒකට විරුද්ධ මේක අත්හැරීමට යමක් දැරිය යුතුද? එහි ආදීනව මනාසේ මෙනෙහි කළ යුතු බොහෝමකට මෙනෙහි කළ යුතු. දීර්ඝ ලෙස අන්නේ දහම ආස්වාද කරන්න ඕනේ. ආදීනව බලන්න බලන්න ගියාම මොකද වෙන්නේ? ඒකේ කරගෙන අපි යම් දුර්චර්යයක් ඇද්ද? උත්සාහයෙන් වීර්යයෙන් ඉවසිල්ලෙන් යුතුව මම එවතු වන්නා උදේට මහිතත් අයවදී යොදවන්නේ නැහැ කියලා ක්‍රියාත්මක වීම නවත්වා ගන්න ඕනේ. දීර්ඝ වෙන මහන්සියලා ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ වගේ ක්‍රියාකලාපෙන් නිදහස් වෙන හැටි එතකොට අන්න මූලිකම හැරසති. පළවෙනි දෙයට එනකොට කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද? ওই જાති ආනාපානිය ටික කාලයක් ඉරුවත් එහෙම තමන්ට කොච්චර සාන්තිය ප්‍රණීතියක් ලැබී ඇතුළු කරනකොට කොච්චර සාන්තිය ප්‍රණීතියක් ලැබී. සුදු වෙනසක් බං හවුට් එකක් තියෙන්නේ. ඉතින් නම් මට වේවිලක් නැකනක් ඇහෙන්නේ. වයින්නවා වයින්නවා තරතෝන් කියක් නැහැ කෙලවරක් නැහැ කියවනවා. කොච්චර හරි මගේ ඇදපල් දුක එනවා. දැන් ප්‍රධාන පිටි කරදරයක්. දැන් hina මොලෙන් ඉන්නවා. මට බයින්නෙත් නැහැ. මොන හරි කියන්න නම් මොහොන් කරුණාවෙන් දැන් කතා කරන්න කියන්නේ. ඉතර වගේ මොකද පදේ කියලා අඳ ගන්නෙත් නැහැ. දැන් මේ කවුරු ජීවත් වෙන්නේ මේ මන්තේ රත්තරන්. දැන් ඉතින් භාර්යාවට සානුකූලයා ගැන ස්වාමියාට භාර්යාවගේ ශ්‍රාවය ගැන අය වගේම අනික් අයවත් තමගේ නෑ දෑයගෙන ඉඳලාගෙන ඔය දේ හැංගීම ලස්සනනේ. දැන් Tamanට අනිකත් යහපතක් නේද අපි පිළිපිනි. සම්දිතික ප්‍රතිඵල නේද? අන්න මගේ වැරදි නේද? නිකන් දුචාරිතය අඩු වුණා කියලා. අපි පාළු වගේ නෙමෙයි. බොරු කිය කියන්නේ කවතර හවටින් උ ගති ලක්ෂණ අපි ළඟ නැති වුණා කියලා අපිට දැන් පාළු වාසි. කේරන් කියලා අනු බිඳව වැඩි පිළ අපි ළඟ නැති වුණාම දැන් අපිට පාළුවක් වුණා. අන්ත බැන බැන පසු අතර කිව්ව වැඩ පිළ අපි ළඟ නැති වුණාම අපිට පොරොන් සාදුනේ අනු පාළුවක් වුණා. වැඩක් ඇති බලාප කියන කියන එක නතර වුණාට පස්සේ අපිට පාළුවක් වුණාට මොකද කරන්නේ පාළුවක් කියලා නේ අන්න හිංසි හිංසා කරන්නේ අනුනාන නැති වුණාන අපි පාළුවක් පොරවර වංචා කරන එක නැති වුණාන අනුනාන කාමීච්ඡාචාරයේ නැවතුණාන ඒකෙන් අපි මොතරකව පාළුවක් ඉන්නවද අපේ ජීවිතේ නැත්නම් යහපතක් වෙනවද ප්‍රසාදයක් යහපතක් මිස වෙන දෙයක් නැහැ මහණෙනි බුදුරන් වහන්සේ යහනා මහණෙනි ඔබලා අර වදමල් මාල කරේ දමාගෙන කඩුල ඔටුනු ඔළුවේ දමාගෙන අර වදටිය පිටිපස්සෙන් ඉස්සර කරේනේ අත් පිටිපස්සට තියලා බැඳලා අර වදේට ගෙනියන මිනිස්සු දැකලා තියෙනවා එහෙමයි සමින් දැකලා තියෙන්නේ ඒ රජුරුව ඒ අවස්ථාවේදී ගෙනියන්නේ මොහු ප්‍රාණඝාත නොකරපු කෙනෙක් මොහුට මේ දඩුවම දෙන්නේ ඔහු බොරකම් නොකරපු කෙනෙක්. මොහොත මේ දඬුවම දෙන්නේ. ඔහු කාමීත්‍යාචාරය නොකරපු කෙනෙක්. මොහොත මේ දඬුවම දෙන්නේ. මොහු බොරු නොකියපු කෙනෙක්. මොහොත මේ දඬුවම දෙන්නේ. මේ ආදී වශයෙන් මේ දසකුසල් නොකරපු නිසා හැම මනවල තියෙනවා. අර වගේ දඬුවම. ස්වාමීනි එහෙම දෙයක් නම් අහන්නවත් නෑ. එහෙනම් මහන්නේ මේ බුදුදහම තුළ මේ සත්‍ය ධර්මයේ තුළ විතරක් නෙමෙයි. මේ ලෝකේ පාලනය කරන රාජ ධර්මයේ ඒවා. වරදක් නොකරන කෙනාට දඬුවම් බලවල තියනවාද? ඔබ විතරක් නිදහස් තියෙන. උඩ ප්‍රහංකාවක් නැහැ. හජිරුවන්ගේ උඩ ප්‍රහංකාවක් තියෙනවා. ඔබට රැකවරණයක් තියෙනවා. ඔව් හොඳයි කියන සම්මතයට ගන්න. අද උනත් මේ ඇතුලේ කොහොමද වුණත් පිටින් හරි වේදන විදිහ මොදගතින් කන්නේ සාම විනිශ්චයකාරය කියන පත්තමන් දින්නේ මේ ගමේ වල ඉන්න ප්‍රධානයි. සාම විනිසුරු කියන්නේ. ඒ තාමෙන් කතා කරන කෙනාගේ වචනේ වෙනස් පිළිගැනීමේ විශේෂත්වයක් අදී පවන් දක්වනවා. තානාන්තරේ බුද්ධිය. ඊයර ගුණේ නිසාම නේද? අන්න ඒ වගේ නම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ අපිට හොඳම පේනවා පරණක්ද දැනපරා. නරකක් වෙන්නේ. යහපත්දී. මෙන්න මේ ආකාරයෙන් අපි කරන්නා වූ කායික දුස්චරිත මාලාවක් ඉතලා හුරු පුරු කරගත්ත එකෙන් දෙවිව තිබුණා නම්. ඊ ආස්වාදයේ නිසා මානසිකත්වයේ අපේ විඥානය ඒකට නැగిලා තිබෙච්ච නිසා දුෘතිය මානසිකත්වයේ තිබෙච්ච නිසා ඒවා ආස්වාද පස්සයන්දී යලි යලි සබායන පොළොමොන ගති ලක්ෂණයක් තිබුණා. අන්නේ පොළොමොන ගති ලක්ෂණයේ කායික ක්‍රියාදාමය නිසා තියෙන කාය සංඛාර තමයි. අර බුද්ධලයාගේ අර විඥාන වලට ආහාර වෙන්නේ. පවිතු විඥානයේ පදුත්ත මනසට ආහාර ඒවා. ඔය ආහාරේ නැවැත්වුවොත් මොකද වෙන්නේ විඥාන නිරෝධ වෙනවා. අන්න හේතුඵල ධර්මයි. ඒ විඥාණයට ආහාර දෙනකන් විඥාන නිරෝධ කරන්න බෑ. විඥාණයට ආහාර නැත්නම් ආහාරක විඥාන ජීවත් වෙන්නේ. හිත පවතිනවා. කාරණාගත විඥාණය නිරෝධ වෙනවා. එහෙනම් මොකද හිත නිරෝධ වුණේ නැහැ. පාප විඥාණය නිරෝධ වුණා. එහෙනම් හිතයි විඥාණය කියන එකක් කියලා පතුරවා ගත්තොත් එහෙම විඥාන නිරෝධ නම් හිතක් කොයිද කියලා අහන්න පුළුවන්. විඥාන කියන්නේ අර ඇති කරගන්න පාප මානසිකත්වය නිසා ගොඩනගා ගන්න මානසිකත්වය. හොරකම් කරන හිත විඥානය. ප්‍රාණඝාත සත්ත්ව හිංසා කරන හිත විඥානය. කාම මිත්‍යාචාරයේ පොළඹවන හිත විඥානය. බොරුවට හේලමට පරතේට ප්‍රලාපේට පොළඹවන හිත විඥානය. ලෝභය ඇති කරන ලෝභසහගත හසුරවන දේශසහගත හසුරවන මෝහසහගත හසුරවන මානසිකත්වයේ විඥානය. නැ විඥානේ රෝධ කරපහා නැති වෙන මොනවාද? කාණගත අදත්තාදාන කාමිච්ඡාදාන විද්‍යාමාන වෙන්නේ නැහැ. බොරු කේලම් පරසවදන බලාප විද්‍යාමාන නැහැ. ලෝභ තරහ මෝඩ විද්‍යාමාන නැහැ. විඥාන නිරෝධන. දස අකුසලේ විඥාන නිරෝධන දස අකුසලේ විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් විඥාන වලට ආහාර මොනවාද? දස අකුසල. දස අකුසල ආහාර කරගන්න එක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන්නේ. අන්න අපිට ඕනකම තියෙන අවිජ්ජාහත් ඒව අතේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එක ඇති කරගන්න. අන්නේ පරිච්ඡහෝපාදී මේ නිරෝධ චක්‍රය තමයි මේ ක්‍රියාත්මක කරන තව විදිහක්. ඊවත් වගේ දෙන හැටි මේ. අනේ විඥාන නිරෝධ කරගන්න තමයි දීර්ඝ ලෙස අපි අතුරු කරන ඒවා දැනගත්තා දහම අතුරු කළාන දුච්චත්ත මානසිකත්වයේ තියෙන ආදීනෝ බලන්න. දීගං වාස සන්තෝ දීගං අස සාන්ති එතකොට මොකද දීගං එතකොට දීගං වා අත්සන්තෝ දීගං අත්සාගිති පජානාති. අන්න අපි දැනගන්න ප්‍රඥා දැන් මොකද? දීර්ඝ ලෙස අසුරු කරනකොට ඒක නොදැන කරනවා නෙමෙයි. ඥාන සම්පයිත්‍රය පටන් ගන්න. එහෙනම් දීගං වා අත්සන්තෝ දීගං අත්සාමිති පජානාති. දැන් අපි දන්නවා මොකද මේ අසුරු කරන්නේ? ඇයි මේ අත්ෘත්‍යර්ථයන්ගේ ආදීනම යලි යලි බලන්නේ? මොන හේතුවක් නිසාද? මේක තමයි මාර්ගය. නිවන් දකින්න මාර්ගය මෙන්න මේකයි. නිවන් මාර්ගය වැඩින්නේ මෙතෙන්. දීර්ඝ ලෙස අතුරු කරපු උච්චාරිත ආදීනව යලි යලි බොහෝ කොට බලන්න පටන් ගත්තහම මෙන්න මේ හේතුව නිසා තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්න ප්‍රජනනීය වෙන්නේ. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමි දීපජානා ජනික. දැන් මොකද වෙන්නේ? ආදීනව බලන්න බලන් ටිකෙන් ටික ටිකෙන් ටික පහ වෙලා පහ වෙලා යනවානේ. අල්ලාගත්ත දැඩි අර දින දුච්චන්ත මානසික අසරණ හරි විඥාන වලින් ගති ස්වභාව. දැන් අපිට පේනවා ඒක දැනුවත් තමයි කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව කරන්නේ. පෙර මට මෙබඳු ආකාර රාග හිතිවිලි දේශ හිතිවිලි ඇදිලා ඒකට පොළොමෝන ගති ලක්ෂණ පහළ වුණා. ආදීනව බලබලා යලි යලි ඒකේ රැකවන්නේ කර කර සංවර වෙවි ඉන්නකොට. දැන් ක්‍රමක්‍රමයෙන් මට මේ ආසහනකාරී මානසිකත්වයක් ඒවට පොළොමෝන නැත්තත් දැන් පස්සේ නේතෝ ඉන්නවා. සාහනකාරී විලාසිනේ ඉන්නේ සාහනකේ. මේ යන්තරම කතාදී පහළලා ගියාද ඒ තරමට මගේ කාගේ දේද මොහ පහව. අන්න දැනගන්න. මේ විදිහට දැනගෙන වන්න කරපෙන්නේ අන්න ආර්ය වාග්ය වැඩිනවා. දැන් මොකද වෙන්නේ? හැබැයි එකපාරම සුද්ධ වුණා නෙමෙයි. එක්තරා මට්ටමකට මේක නැති වෙලා ගියාට අර පුරුද්ද තවම තියෙනවා. දැක ගාම් මතක් කරලා පුදි දෙලා යනවා. හැබැයි දහමම මෙනෙහි කරලා පුරුද්ද තිබ්බ නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ආදී වශයෙන් බලාගෙන බලාගෙන ආදීනව බලාගෙන යනකොට දැන් ඉස්සර වගේ බොහෝ වෙලා යන්නේ නැහැ වෙනි කරගන්න. ඉතාලම කෙටි මොහොතකදී. ක්‍රමක්‍රමයෙන් කෙටි වෙලා කෙටි වෙලා. ආදීනෝ සිහිකතවල මතරල යනවා. අර විදිහට බලාපොරොත්තු වෙනස් වෙලා යනවා. අසාරයෙන් වැඩක් නැහැ. මොකද මේ වගේ හිතනවා. ඒ හැඟීම් පස්සේ මොකද යනවා? දවස ගානේ වරන්ද වරන් දිගටේ කෙටි වෙලා මොකදින් රස්ත පාඩමක් වෙයි. දැන් ආදීනෝ යන්තම් සිහි කරන වෙලාවේදී අර දුච්චාන්ත පැත්තට හිත යන එකේ මුදවා ගන්න. අර දස අකුසලෙදී හිත යන පැත්තෙන් ක්‍රියාව උදවා ගන්න දැන් ඇති පොඩ්ඩක් එළිය කරනකොට. ඉතින් දැන් බලපානවා තමයි. ඒව නැත්තේ නේ. හැබැයි ක්‍රියාවට පොළොමොන වැඩි බලවත් මානසිකත්වයේ ඇතුළු වෙනවා. ඉතින්ලා වචනයටයි ක්‍රියාවටයි ඇති කරන දේ තමයි දුරු කරන්නේ හිතේන පස්සේ දුරු වෙන්නේ. හිතේ නැగిලා නැగిලා බලවත් වෙලා ආවට පස්සේ තමයි වචනේට නැගින්නේ තවත් බලවත් වෙනවා තමයි ක්‍රියාවට නැගින්නේ. එහෙනම් අපි ක්‍රමක්‍රමයෙන් ඉතින්ලාම අලු කරගන්නේ මොකද්ද ක්‍රියාවට නැගෙන්නේ අනුපූර්ව යන්න ඕනේ. අනුපූර්ව ශික්ෂා. මේ අනුපූර්ව ශික්ෂණයක මෙතන. වදිනේ නම් නැගෙනවා. හැබැයි ක්‍රියාවට නගන්න තරම් ඉතර වාගේ බලවත් නැහැ. ඉතර නම් පහල් පඬිතුකමට කියනවා. මම කිව්වොත් කිව්වා. ගහනවා කිව්ව ගහනවා, බයිනවා කිව්ව බයිනවා, දේ පුච්චනවා කිව්ව පුච්චනවා. මරනවා කිව්ව මරනවා. මහ ලොකු දෙයක් කාලේ ඉඳා හිටියා උද්දාගෙන මේ කුහුදියවත්. හැබැයි දැන් මරණවා කියවල එහෙම කරලා බැහැ මම. අන්න ක්‍රියාත්මක කරන බලවත් නැති උනේ. එහෙනම් මොකද? ඕ බලා හිටපු විඥාන වල ඉතරා මට්ටමක් දැන් දුර්වල වෙලා. පාප විඥාන දුර්වල වෙලා. ක්‍රියාවල නගන්තරම් බලයක් නැති. හිතලා දෙනවා හදේ වදේට කියනවා ක්‍රියාවල නගන්තරම් බලයක් නැති මූලික අවස්ථාවල මෙන්න අපි ආනාපානයේ මුල පටන් ගන්නකොට ඉස්සෙල්ලාම පටන් ගන්න හරියි. දැන් මෙන්න මේ විදිහට ක්‍රියාවට නැගෙන්න එනකොට මොකද කරන්නේ? දහම සිහි වෙනකොට ආදීනව සිහි වෙනකොටම ක්‍රියාව නැගෙන අවස්ථාව නතර වෙනවා. තරහ හදනවා නිකන් නගන්න. ගහඳ උලුක් කළා. ඒතර මතක් වුණා අතපස්සෙන්. දැන් අවස්ථේ ආදි වෙලා තියෙනවා. දැන් ඉතලකට බලාගෙන හිටනකොට ඉතල අද උත්සාහ ගතියක් තියෙනවා දැන් ඒ ගතිය පරිගලයි. වෛද්‍ය හිතේනවා. වෛද්‍ය ඉතල මතක් වෙනවා. හරිද? ඉවසනවා නිකන්. අන්න එක මට්ටමකට වැටෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන් එනකොට රස්සන්වා අස්සසන්තෝ රස්සන් අස්සසාමිති පජානාති. රස්සන්වා පස්සසන්තෝ රස්සන් පස්සසාමිති පජානාති. මෙන්න කෙටිම ඇතුළු කරනවා කෙටිම පහ කරනකොට. දැන් මොකද වෙන්නේ එහෙම කරපුවා? සබ්බ කාය පරිසංවේදී අස්ස සිද්ධාමිති කියන හික්මනට. දැන් පරිණාමයේදී මොනවද මේ කියන්නේ? මේ සබ්බ කාය කියන්නේ මොනවද? අපි මේ ලෝකයේ බැඳෙන්න හේතු වෙච්ච කාරණා සියල්ලම සබ්බ කාය. සබ්බ කාය තෝරා ගන්න ඕනේ. මේ මස්ලේ කාය විතරක් නෙමෙයි සබ්බ කාය. චක්කු කාය, රූප කාය, දෝත කාය, සද්ද කාය, ගාන කාය, ගන්ධ කාය, දිවහා කාය, රස කාය, කාය කාය, පොට්ටබ්බ කාය, මනෝ කාය, ධර්ම කාය. ඔය තමයි සබ්බකාය. ඔය පිට කාය වෙන්නන්න බෑ ලෝකේ. මුළු ලෝකෙම මොකක් අපි වෙන්නේ. මෙන්න මේ සබ්බකාය පරිසංවේදී දැන් මෙච්චරකල් වැටෙහෙත් ටිකක් වැටෙහෙන්න පටන් ගන්නවා. දැන් පරිසංවේදී වෙනවා. මොනවද මේ? ඉතල නම් මේ දස අකුසල් කරන්න. අවස්ථාව එනකොට ආස්වාදේ නිසා පොළොව වල මොහොතකින් ඒකද ගෙනිච්චා නිසා. ඇයි ඒකට මම ගෙනිච්ච කියන මානසිකත්වයට දැනුන්නේ නැහැ. දැන් ක්‍රමක්‍රමයෙන් දැනෙන්න පටන් ගන්නවා මේවා ආස්වාද ජනකයි. මෙන්න මෙබඳු වන්නා වූ ආස්වාද හිස් ආස්වාදයේ නිසා නේද? මෙයාට පෙළවේ. අන්න සමාගම සමාගයෙන් දකින්න හම් වෙනවා. මෙන්න මෙතෙන්ට ලෝරිනා සබ්බකාය පරිසංවේදී. මේ මේ සියලු ක්‍රියා හැ රූපය දිහා බලනකොට කන ශබ්දයකට යොමු කරනකොට දිව රසයට යොමු කරනකොට නාසයේ ගන්ධයට යොමු කරනකොට කය පාදකට යොමු කරනකොට ඊට ධර්මයකට යොමු කරනකොට මෙන්න මේ විදිය කරනකොට මෙන්න මේ චන්දරාගයේ නිසා නේද? මෙන්න මේ දේ පිළිබඳව සංවේදී ඇති කරන්නේ. ඒකට එකතු වෙලා තියෙන හැඟීම ඇති කරන්නේ. අන්නේ එතෙන්ටපත් වෙන්න මොකද කියලා අපි. අන්නේ ඒකත් අපි දැනගන්නවා ආදීනව බලන්න ඕනේ. මෙන්න මේ බඳු ආස්වාද ජනකෝ හිතන නිසා තමයි මේ ක්‍රියාවට ගොදුරු වෙන්නේ. දැන් මෙන්න මේ ආස්වාදයේ පස්සේ සංවේදී දැනගත්තාම එකතු වෙන්න හේතුව සංවේදී සංවේද කියන විද්‍යාව. සංවේදනේ මෙන්න මේ හේතුවයි. අවිද්‍යාව නිසා, දුෂ්ණාව නිසා, චන්දරාගයෙන් බැඳීම නිසා මේ සංහත ගන්න. ඇහැ රූපේට බැඳෙන්නේ, කන ශබ්දයට බැඳෙන්නේ, දිව රසයට බැඳෙන්නේ, නාසයේ ගන්ධය කරා බැඳෙන්නේ, කය පොට්ටබ්බයන් කරා බැඳෙන්නේ, මන ධර්මයන් කරා බැඳෙන්නේ. මෙන්න මේ කියනවා පරිසංවේදී කියලා. බැඳීමට හේතු වෙන්නා වූ චන්දරාගයක් ඇත්තේ. මෙන්න මේ චන්දරාගයේ දුර වේලා නැති නිසා මේ චන්දරාගී යලි යලි නැගෙන නිසා මේවට බැඳෙනවා. මෙන්න මේ සියලු කායයන් පිළිබඳව මෙන්න මේ ටික දැක්කහම මෙන්න මේ වැඩිමක් ඇද්ද ආදීනෝ සහිතයි. මෙන්න මේ ආදීනෝ නිසාම මේකෙ මිදෙන්න බැහැ. දැන් බැඳීමේ ආදීනෝ දකිනකොට ඇහැ රූපය කරා බැඳෙන අවස්ථාවක් එනකොටම ප්‍රියයි මනාපයි කියන හැඟීම බැඳෙනකොටම දැනගන්නවා මේක ආදීනෝයි. මේක තමයි මේකෙ මිදෙන්න බැහැ. ඇහැ රූප කරා බලන සාකල්ලි බඳු රූප ලෝක රූප ඇතුළු කරන ලෝකයේ විශේෂය. ඇහැ කාම රූපයන් කරා නම් බැලුවේ කාම රූප ලෝකයේද බඳින එක්තරා ජනිත කරන්නාව ශක්තිය ජනිත කරනවා ඒක. අනිත් අන්දරාගේ ජනිත කරන එක. කන කාම සද්දයන් නම් අහන්නේ. ඒ හේතුවෙන් කනයි සද්දයයි නිසා චන්දරාගයක් හදගෙන කාම රූපයේද බඳිනවා. නාසයේ කාම ආස්වාදයෙන් ගන්ධයන් නම් මේ ආග්‍රාණීතිය යොමු කරනවා. නාසයයි ගන්ධයයි නිසා හටගන්නා කාම ලෝකයේ පහළ කරන චන්දරාගය. ඒකට බඳිනා කාම ලෝකයේ බඳින. ජීව කාම රසයන් කරා යොමු කරනවා. ඒකට නම් යුගලේ. ඒ හේතුවෙන් ජීව නිසාගත රස රාගයේ රස චන්ද රාගයේ බඳිනා කාම ලෝකයේ. කය කාම ආස්වාදය සඳහා යොමු කරන්නේ මේ බුද්ධි විදින්නේ. එහෙනම් ඒක කායික වශයෙන් ලැබෙනවා චන්ද රාගයක් ලැබෙනවා කාම ලෝකයේ මුක්තියට බැඳලා තියෙනවා. මන ඒ වගේ දේවල් ගැන ආස්වාදද විඳින්න. මනෙන් බදිනවා කාම ලෝකෙට ගලවන්න බෑ. මෙන්න දැනගන්නවා අවශ්‍ය කරන්නා වූ දේ මොකද්ද? සබ්බ කාය පරිසංවේදී. මෙන්න මේකට හේතුව මොකද? මේ ආස්වාදයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත්ත මායා මුලා. මේ යථාර්ථය දැකලා තිබුණා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ආස්වාදිය දකින්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න දැනගන්නවා සබ්බ කායයන්ගේ ප්‍රතිසංවේදී වෙනවා. එනම් මේ ඇහැයි රූපයයි කනයි සද්දයයි දිවයි රසයයි නාසයයි ගන්ධයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයයි පිළිබඳ යම් කාන්දරාවියක් පහළ වෙනවා නම් යමු. මෙන්න මේ මුලාව නිසා මේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා ගත්ත අනිත්‍යයි සපයි ආත්මයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා හෝ සංඥාව නිසා හෝ ඒකේ වැදෙනවා ඒ හේතුව තමයි මේ ටික හදගන්නේ කියලා දැක්කහම කියලා ගන්නේ පරිසංවේදී වෙනවා. ඇතුළු කරනකොටම දන්නා මෙන්න මේකයි කියන තාක්ෂි. මේ බැඳෙන්නේ මෙන්න මේ හේතුව. ඊළඟ මොකද කරන්නේ? ඒක අනිත්‍යයි කියලා දුක්ඛයි කියලා අනාත්මයි කියලා මෙනෙහි කරනකොට සබ්බකාය එතකොට සබ්බකාය පරිසංවේදී අතහිතා නිසිකරි. අන මනසේ දැනගත්තාම මේක යථාර්ථය දකින්න මොකද වෙන්නේ? මෙන්න මේ ධම්මාශයකට හික්මීම ඇති වෙනවා. ශික්ෂණය වෙනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදීනව බලන්න පටන් ගන්නවා. එතකොට මේ කියන සබ්බ කාය කියන මේ සියලු දැනි බැඳෙන්නා වූ චන්දරාගී පටිසංවේදීය පිළිබඳව. මෙන්න බැඳීම පිළිබඳව. මෙන්න මෙහෙම දකින්න මොකද වෙන්නේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දකින්න පටන් ගත්තාම මේවා බැඳෙන්න හැදෙන්න වටිනා දේවල් නෙමෙයි. මේ ආස්වාද ගෙන දෙන ස්වභාවයක් තිබුණාට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇති කළාට මේ නිසා තමයි මේ දුක් දෙන කාම ලෝකයේ බැඳීම හටගන්නේ. කාම ලෝකේ නිදහස් වෙන්න කවදාවත් බෑ මේ චන්දරාගයෙන් බැඳෙන එක. මෙන්න මේ ධර්මානුකූලව දකින්න මොකද වෙන්නේ? එයා මොකද කරන්න ඕනේ? මේකේ අසාරත්වයේ දකින්න දකින්න නිවනේ සාරත්වය අත්හැරීමෙන් වැල් මේ විදීමේ සාන්තිය කොච්චරද? කාම ලෝකයේ තියෙන කාමකින් එකක්වත් නැති. ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවන කොච්චර සාන්තද ප්‍රණීතද කියලා බලනකොට. අන්න ආශ්‍රයයට ගත්තා, ඇතුළට ගත්තා. සියලු කායන්ගේ පරිසංවේදී වෙලා ඉඳන් ශික්ෂණය වෙන්න හේතු වෙන ධර්මයේ ආශාස කළා ආදීනිය විදකලා ඉතින් අල්ලාගේ දෙවි චන්දරාගේ පාසාස කළා. ඒතර මොකද වෙන්නේ? සබ්බකාය පරිසංවේදී පස්ස සීසා විදිසික්කති. පස්සම් බයං කාය සංකාරා. අත සීසා විදිසික්කති. දැන් කාය සංකාර මොනවද? කාය ක්‍රියා මොනවද? කාය සංචේතනා කාය සංකාරා. මෙන්න කාය සංකාර කියන්නේ කාය සංඛාරයේ බලවත් වෙනහම තමයි කායික ක්‍රියා පහළ වෙන්නේ. දැන් ක්‍රියා පහළ වුණේ නැතුවට ක්‍රියා කරන්නේ හිතෙන එක තමයි තියෙන්නේ. ක්‍රියා කරන්නේ ගහන්න හිතෙනවා ගහන්න. වයිට හිතෙනවා වයින්නේ. වැරදි වැඩ කරන්න හිතෙනවා කරන්නේ නැහැ. කරන්න තරම් බලවත් නැහැ. හැබැයි තව හිතවිල්ල නැగిලා එනවා. මෙන්න මේ අවස්ථාවටපත් වෙන අවස්ථාවක් එනවා. ඒතර මොකද කරන්නේ? පස්සං භයං කාය සංකාරං මෙන්න ඊළඟ දකින්නේ පස්සම්බේ කියන වචනේ පෙන්වන්නේ මේ බය ඇති කරන්නා වූ මේ පැවැත්මට හේතුකාරක වන්නා වූ දේ පහ කර දැමීම පිණිස මේ කාය සංඛාරය පිළිබඳ යථාර්ථය අසුරු කරනවා. ඇයි මේ කාය සංඛාර හදගන්නේ? එන්න මේ ගහන්න හිතෙන්නේ ඇයි? වයින්ද හිතෙන්නේ ඇයි? වැරදි වැඩ කරන්න හිතෙන්නේ ඇයි? වටිනවා කියලා ඉඳාගෙන මුලාව නිසා මෙච්චර කල් ගුරු කෙනාට ඕකනේ එහෙනම් මොකද කරන්න ඕන මේකේ තියෙන භයානක බව දැකලා මේක පහ කරලා දාන්න ඕනේ ඔය හිතවිලත් භයානකයි ගැරුවේ නැතුවන ගහන්න හිතෙනවා නම් මගේ හිත දුෂ්‍ය වෙනවා බැන්නේ නැතුවට වයිද හිතනොත් එහෙම ඊට කරත් මගේ හිත දුෂ්‍යයි දුෂ්‍යතාවේ ලෝකේද පාපේද පහකල යුද්ධක් ඒ දුෂිතතාවය එනිසාකන් මට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච්ච විදිකිච්ඡා කියන මේ නීවරණය වද දෙනවා. මාර්ගයේ බාධා පමුණුවනවා. එන ඒ බඳු ගන්නා වූ දෙයක් මගේ මනසේ නැත්නම් ඒ බඳු ස්වභාවයක් මගේ මානසික අධ්‍යය තුළ ගොඩ නැගෙන්නේ නැත්නම් ඒකට කොච්චර සාන්තද ප්‍රණීතද මෙන්න මේ ධර්මානුකූලව මෙහි කරනවා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝක පැවැත්මක අසාර දෙයක් පස්සේ හිතනවා නම් හෝ හැඟීම් ඇති කරනවා නම් ඒක අසහාරයි. ඒ වගේ හැඟීම් හැඟීමක්වත් මට ඇති වෙන්නේ නැත්නම් කොච්චර සාන්තද ප්‍රණීතද? නිවනේ සාන්ත ප්‍රණීත බව බලන්න. නිවන සාන්තයි ප්‍රණීතයි කියන නිවනේ ස්වභාවය ආස්වාද කරනවා. අර සිතිවිලි වල තිබෙනා වූ ආදී වේ දකලා ආදී දේෙන් මේක පස්සාද කරනවා. මේක ඉන්ද්‍රිය සංවරත්වයේ වර්ණකම මනස තුළ මේක ඇවුදිදී ප්‍රගුණ කරගන්නවා. ධර්මානුකූලව දකින්න පටන් ගන්නවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට මෙන්න මේ කියනා වූ සබ්බකාය පරිසංවේදී වෙනවා කියන්නේ හරියාකාරව මේ බැඳෙන්න හේතුව දකින්න අවිද්‍යාව නේද ඇත්ත නොවැදීම නේද හරවත් කියලා හිතාගෙන මුලාව නේද ඔය හරවත් දෙයත් ඊට පස්සේ තමයි හිත වැදින්නේ ඇයි මට තවත් මේ ගහන්නට ගහන්න මොනවට හරි ඉංග්‍රීසිදා ගන්න ගහන්න බයිද හොරමර වංචාගෙන හිතක් එන්නේ තව මේක හිතෙන දූෂ්‍යයි මෙබඳු මානසික අත්‍යයක් ඇත්නම් මට අවේද විෂයක් වැඩක් නැහැ. අන්න ධර්මානුකූල දහම ආසාස කරනවා. අසහිතා. ඒතකොට හික්මීම තියෙනවා. ඒතකොට මොකද ඉන්නේ? මේ දවස්වල මම එහෙම හිතවිලක්වත් නගන්නේ නැහැ කියනවා සද්දේ මානසිකත්වයේ කොට නැගෙන්නේ. අන්න සබ්බකාය ප්‍රතිසංවේදී. පසහිතාමිති සීකර. දැන් පස්සම්බයන් කාය සංකාරං අසහිතාමිති සීකර ඇතුළු කළා ධර්මී. පස්සම්බයන් කාය සංකාරං පසහිතාමිති සීකර. අන්න පහ වෙලා ගියා. කාය සංචේතනා පහළ දානවා. එහෙනම් ක්‍රියාත්මක කරන්න හිතක් දැන් ඉන්නේ නැහැ. දැන් ටිකෙන් ටික ක්‍රියා නොකර හිටියා. ක්‍රියා කරන හිතාවා. දැන් ක්‍රියා කරන හිතේ ආදීනව බලාගත්තා. ඒකේ වෙන්වීමේ ආනිසංස බැලුවා. ඒක මේ ප්‍රගුණ වෙලා හිටියා මාර්ගය වැඩිලා යනකොට මොකද වෙන්නේ? ඒ සඳහා ක්‍රියා කරන්නා වූ ගති ලක්ෂණ නැතිලා ඉතින් සුද්ධ භාවයටපත් වුණා මෙන්න මානසික අධි සුද්ධ වුණා. මෙන්න මෙතෙන් දෙකන් කායයන් වස්සනාව. ඔන්න ඔය කිය කරගෙන යනකොට ඔය බුද්ධිලයාගේ මානසිකත්වය වෙනස් වෙනවා. කාගසහගතව, දේශසහගතව, මෝහසහගතව කියපු කරපු තාක්කල් වැහිලා තිබිච්ච යථාර්ථයේ වැහිලා තිබිච්ච දූෂ්‍ය මානසික පරලේ ගැලවිලා ගිහිල්ලා. ඒ බඳු හැඟීමක් හිතර නොනගෙන මටම හිත පිසිදු වුණාට පස්සේ කාගේ නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා අපවිත්‍ර භාවයට පත් වෙන පැත්තෙන් මිදුණා. මෙන්න මෙතන පටන් ගත්තාම ඔහු දකින්න එක දෙයක් තියෙනවා මොකද්ද? පෙර මට මේව ඇතුළු කරලාමයි යම් කිසි රාගසහගත ප්‍රීතියක් ලැබුවා නම්. දහසක් ගිනි මැද්දේ ඉස්සහගත වන්නා වූ ආස්වාදයක් ලැබුවා. එහෙම ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. එබැවින් හිස් ආස්වාදයක් ලෝකෙදී වුණා. විද්‍යාමාන වුණා. මම මුලාව නිසා ඒ පැත්තේ ගියා. ඒක ලැබුවා. එහෙමනම් දැන් මට තියෙන්නේ ඒ මුලා සහගතවන්නා වූ මානසිකත්වේ නැහැ. ගුණ නැගින්නේ නැහැ දැන්. ඇත්ත පිළිපිනි. ඒ වගේ හැඟීමක් එන්නේ නැද්ද අපේ මගේ මනසපත්. එහෙනම් දැන් කොච්චර මගේ ඉඳලා ඉඳහස්. මෙන්න හිතට දැහැගිලි දැනෙන්න පටන් ගන්නවා. අන්න මෙතෙන්ට එනකොට ඕන නිදහස් වීතිය ඇති වෙනවා. ඉරාමිස ප්‍රීතිය. ඉතල ඇතුළු කරන ලබු කාම ආස්වාද ප්‍රීතිය ලැබෙනවා. දැන් ලබන්නේ ඒවා නිසා ත්‍රිවිධ 10යන්ගේ නිදහස් වීම නිසා ලබන නිදහස් වී තියෙනවා කියන්නේ නිරාමිත වීතිය මතුවේ. මෙන්න නිරාමිත වීතිය මතුවෙන්න මොකද වෙන්නේ? අන්න කර්මස්ථානයේද ඊළඟ අවස්ථාව ලැබුණා වේදනානුපස්සනාව. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා පිළිබඳව දැන් පරිශන කරන වෙලාව. මෙන්න කායානුපස්සනාවෙන් වැස වේදනානුපස්සනාව. කීටි පරිසංවේ අත්ථ සීසාමිති චික්කේ දැන් එයා දකින්න එක දෙයක්. යම් කිසි ප්‍රීතියක් ඉස්සෙල්ල ලැබුවේ කාම ප්‍රීතිය. කාම ක්‍රියාවන් හා කාම හැඟීම දුරු වෙලා යනකොට, ද්වේෂ ක්‍රියාවන් හා ද්වේෂ හැඟීම ඕක දුරු වෙලා යනකොට, අවිජ්ජා දෝමනස්ස පිළිබඳ හැඟීම දුරු වෙලා ගියේ ඉතින් අර 10000 ගතවන්නා වූ ඉනි දෙන දෙන ආස්වාදයේක කවට්ටපු ඒ අවස්ථාව ඉක්ම ගියාට පස්සේ දැන් මොකද දැනෙනවා හරි සැහැල්ලුවා. නිදහස් ප්‍රීතියක්. හැබැයි එතෙන්දී ජීවාදපත් වෙන්නේ නැහැ. මම නිවන පූර්ණ කළා කියලා. හැබැයි ඔතෙන්දී බොහෝ අය නැවතෙනවා. මට දැන් ඉස්සර වාගේ නෙමෙයි. හරි නිදහසක්. හරි සාන්තයි. හරි සතුටක් විතරම දැනෙනවා. මං නිවන් දැකලා හම්බුනායි. ඕයිනොත් එහෙම වැඩේ කරගෙනවා. මෙන්න දැන් අපිට උපාසක හිතියන්ගේ වහන දෙනක් මේ අපි කායනුපස්සනාව තුළින් ප්‍රගුණ කරමින් සුද්ධ කරගෙන ඉනකොට හිතට නිදහස් බව දැනෙනකොට ඇති වෙන විශාල ඥානික ප්‍රීතියක් ඔන්න ඔය වෙලාව හොඳට හඳුනා ගන්න ධර්මාන නම් මොකද වෙන්නේ මම විදි ටිකක් නේද මේ නොවිදිනවා කිව්වා මම හිතේ සතුටු වෙනවා බල්ලාගේ දැන් මේ බඳුවන්නාව ගිනි නෑ කියලා ඒවලු දුස්චාරිත මානසිකත්වයක් මට ගොඩ නැගෙන්නේ නැති නිසා අත හසුගක් සුවයක් දැනෙනවා හැබැයි ඉතින් හැදෙන්න පුළුවන් එකක් නෙවෙයි මොකද හේතුව ඒ ටික දැනෙන්නේ මොකීද? එහෙනම් හිත කියලා කිව්වේ ආකර්ෂක උපක්ලේශයන්ගෙන් ගහන්නලා තියෙන විඥාන වල එක අවස්ථාවක් මම මේ දුරු කළේ. නම් මේක දුරු කළාට තවම කහට ඉවර නැහැ. මහා කහට නිසා තිබිච්ච දැවිල්ල නැති ඉන්න කියලා නැතිවයි මට මේ තියෙන්නේ. එහෙනම් හිත යම් තැනක බැඳගෙන යමක් නිසා සතුටු වෙවි ඉන්නවනම් මේ හසුරු වෙන මානසිකත්වයන් පැවැත්මක්. පැවැත්මක් තුළ යම් සතුටක් ලබනවා නම් ඒකත් හේතුවක ඵලයක්. හේතුවක් නිසා හටගත්ත ඵලයක් ඇත්නම් ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එහෙනම් සතුට වෙවි ඉන්න වටිනා දෙයක් මට හම්බෙලා තියෙනවා. මොකද සතුට වෙවි. ඒ සතුටේ යථාර්ථය දැනගන්නකොට කියනවා ප්‍රීති පරිසංවේදී. අන්න ඒ ප්‍රීතියට බැඳෙන්නේ. තවම යථාර්ථයේ මුදුන්පත් කරේ නැති නිසා. සතුටේ විඳ දෙයක් තියෙනවා කියලා හිතුවොත් එහෙම කැමැතිසේ පවතින කන්දේ සතුට. අපි ඒක බලන්න ඕනේ ඉතින්. ඒක ප්‍රයත්න හේතු ඵලයක් නා. හේතුවක් නිසාමයි ගොඩ නැගෙන්නේ. අත්‍යතියන් වැරුණා මිදුණා මං නහවල්හවල් කරොත් මල් ළඟ දැන් නැහැ කියලා හිතනකොට. ඒ නිසා නිකුල් නැගෙන්නේ. එහෙම හිතන්නේ නැතුව හිතුව වෙලාවට එහෙම එකක් කියනවා. එහෙනම් වේදේ නිකන් ගොඩ නැගෙනව නෙවෙයි. තමන් අත්හැරපේ හිතනම නෑ ඒකත් ගොඩ නැගෙන්නේ. හැබැයි මෙතෙන් එනකොට මුන්දේරය හතරපා ගන්න ඇතිලාගෙන මෙහාට ගිහින් ඔබක් ඉවරයි. ඒකට අරිහත්ත්වයටපත් වෙලා. ආනාපාන සතිය තියෙන්නේ අරිහත්ත්වයටපත් වෙනකම් මාර්ගය. ඉතින් මේක හටන්නේ යන්නේ. දැන් වීති දුක ඒකාග්‍රතාව කියන මට්ටම නම් සිද වෙන ත්‍ෘතිය ධානයට ඇඟිල්ලද. ධානපැත්තේ බැලුවොත් ආයන වසනාව වඩාගෙන උදෙන් දැවිලා පීති ප්‍රහණීදී කියනවා කියන විමර්ශනය කරන ඒ භාවනාවට එනකොට පුද්ගලයා ද්විතිය ධානය හෝ තෘතිය ධාන මට්ටමට හිතක් වැඩිනවා. හැබැයි ධානයේට බැඳුනොත් ඇඳුනොත් ගමන නවතිනවා. එහෙනම් ගමන නවත්තන්න නෙමෙයි මේ හදන්නේ. සියලුම ආස්වාද ප්‍රවැත්තෙන් පැතිලා තියෙන මුලා ප්‍රවැත්තෙන් ඉන්නේ යන්නේ. එහෙනම් පීතියේ ඉඳ අවස්ථාවක් නෙමෙයි මේ මේ පීඩිය සමගියක් ගන්ධරාගයේදී බැඳුනොත් තමයි පීඩිය ඉක්මවන්නේ. ඒ පීඩිය මේ පැවැත්මත් එක තියෙන දෙයක්. පැවැත්මට ඉඳගෙනම ඕනම දෙයක් පීඩිය මුක්ති විදී. දැන් පීඩිය ලැබෙන්නේ මොනවද? ඒක වේදනාව වලට අයිති. සංඥාව වලට අයිති. ඒක ගොඩනගන්නේ සංකාර වලට අයිති. එහෙනම් කෙලෙස් සහිතයි. කෙලෙස් සහිත නිසා කුසල විඥානයක් එතන හදගන්නවා. ඒ විඥානේ හදගත්තා. ඒකට අනුකූල වන්නා රූපාකාරයේ මුල් කරේ තමයි මේ වේදනා සංඥා සංකාර විඥාන ගොඩකින් මේ පංචස්කන්ධය. හොඳුනා පංචස්කන්ධය. සතර පාගතේ දුෘෂ්‍ය මානසිකත්වයෙන් පහළ නොවුණා. ඒකත් පංචස්කන්ධයයි. පංචස්කන්ධය යන්තනක හදගත්තා නම් උත්සාහයේ වීර්ය විදාන නිස්පාදනය කරන්නේ. ඒ තුල ගොඩනගන එකක් නෑ. දුක්ඛ ස්කන්ධයත් එක බැඳිලා තියෙනවා. එහෙනම් මේ සතුටයි කියන එකද යථාර්ථය. මහා දුකක් අතරින්නේ සතුට මේක නිසා. සතුට වෙන දුකක් සානිය වෙලා නැහැ. එහෙනම් මම මෙතන සතුට වෙවි ඉන්න තැනක් නෙමෙයි කියලා දැනගත්තාම සතුටට බැඳුනා වූ පටිහෙවත් චන්දරාගේ මනසේ වැඩ හිත පටන් ගන්නවා. අන පටිසංවේදී. ඒ ප්‍රීතිය පිළිබඳ පටිසංවේදීත්වය පහළ වෙනා ඇති. මේක පහළ වෙන්නේ කොහොමද? මේ ප්‍රීතිය යනුවෙන් මේ හටගත්ත නිරාමිෂ ප්‍රීතිය වශයෙන් හටගත්ත දුක් විඳ දුරු බැඳෙන දුරු ටිකක් නෙමෙයි කියලා දැනගත්තා. අන් ප්‍රීති පරිසංවේදී අසදිස්සාමි විසික දැනේ දහම ආවෝලියා කාරණා ඒකම දහම ඇතුළු. මොකද මේ ප්‍රීතියේ නැවති ඒ යම් නිරාමිෂ ප්‍රීතියේ චන්දරාගයෙන් බැඳීමක් තිබුණා නම් ඒක අවිද්‍යාව. ඒක අනිත්‍යයි දුකයි අනාත්තයි කියලා ධර්මානුකූලව දැනගෙන අත්හැරිය යුතුයි නොහැරිය යුතුයි මිදිය යුතුයි විතර හිතලා බලන සූත්‍රය නම් නෙමෙයි කියලා. අපි ඉක්ම යන්න ඕනේ දහස් වෙන්න කියලා අදහස ගන්නකොට. ඒකට අවශ්‍ය කරන්නා වූ ධර්මය ආශාස කරා. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රීති ප්‍රතිසංවේදී අත්තිස්සාමිති සික්ක. අන්න ධර්මය අතුරු කළා. ප්‍රීති ප්‍රතිසංවේදී අත්තිස්සාමිති සික්ක. අනිසර ප්‍රීතියේ යම් චන්දරාගයේ වැඩිමත් වීම නේද? චන්දරාගයේ පහයි දාන්නේ. වෙන ප්‍රීති ප්‍රතිසංවේදී අත්තිස්සාමිති සික්ක. එතන මොකද වෙන්නේ? පීති මාස කායෝ පස්සද්දේ පස්සද්ද කායෝ සුගන්ධේති සුඛිනෝ සමාධිය මේ යන මාර්ගය. සමාධි මාර්ගය මේ යන්නේ. මෙන්න මේ නිරාමිත පීතියලු තික්ම යනකොට විශාල කායික සෝයා දැනුමක් එනවා. කාය දැහැල් වෙලා. පා කරලා දිබවා. බොහොම නිස්සලයි. කායික සෝයාක් දැනෙන මුළු කාය හැමතැනම ඉදිරි දෙපිය. විදර්ශනාත්මක සෝයා. මෙන්න මෙතෙන් එනකොට මොකද වෙන්නේ? සුඛ පරිසංවේදී අන්න ඒක බැඳෙන හොඳ එකක් නෙමෙයි. ඒක නිවන නෙමෙයි. අත්දැකීගෙන නොඇලීගෙන විදීගෙන යනකොට නිදහස් වෙන්න වෙන්නේ. පෙර කායේ දාහියෙන් දැවුණා දැවුණා. කාගදේද මොහොන් කාටකට දාහි. ඒවා තේ වෙනකොට දේශක් තේ වීගෙන යනකොට මොහක් තේ වීගෙන යනකොට ධර්මාවබෝධය ලබා ගන්න. ඒ වනිසා හටගත් දාහයන්ගේ නිදහස් වෙන්න වෙන්න කයේ ස්වභාවය නිදහස් වෙනවා. ඊ අතරමැදි නිදහස් අවස්ථාවක් මේ සුඛේ වශයෙන් දැනෙනවා මිසක් මේක සුගතස්ථානෙ නෙමෙයි. මේක නිවර නෙමෙයි. මේකත් විදීමේ සුවයක් මෙතන තියෙනවා. දැනෙන සුවයක් තියෙනවා මේක ලෞකිකයි. මේක නිවර ලෝකෝත්තර නෙමෙයි. මෙන්න නුවණින් මේක දැක්කහම මොකද වෙන්නේ? සුඛ පරිණාමයේදී මේකත් අවිද්‍යා තෘෂ්ණාවදී රයිති. ඡන්ද රාගයෙන් බැඳීම තමයි මේ සුඛේ බැඳුණු. මේ සුඛේ මට බැඳිලා ඉන්න වටිනා දෙයක් නෙවෙයි. මේකත් ප්‍රයත්නවා. හරයක් තියෙන නිවන කියලා මම මේක පිළිගන්නේ නැහැ. මේක හේතුඵලයක්. මෙන්න මේක දකිනවා සංකතය පරිසම්පාද. සකස් වූ දෙයක්. හේතුවෙන් පහළගත් එකක්. මේක ගෙවිද යනවා. මේ දුකේ මට වටිනවා කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දකින්නකොට මොකද වෙන්නේ? ඒක නොදැනීම නිසා දුකේ හරි සාන්තයි ප්‍රණීතයි කියන එකට බැඳි බැඳි හිතව මානසිකත්වයේ දුර වෙලා යනවා. අර පරිසංවේදී වෙනවා. දුක පරිසංවේදී අසතිස්ස අනිත්‍යක ජන ආශ්‍රය කරන ධර්මයි. ඒ දුකයත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දකින්න දකින්න. ඒ දුකේ ලෙස චන්ද රාගයක් ඇද්ද? ඒක දුරු කරන ධර්මයන් ඉතින් විපාවිතා කරනවා. අනිත් ධර්මයන් ආසාස කළා ඒක. ඒතර මොකදින් දුකේ වෙන්නා වූ බැඳීමට හේතු වෙන්නා වූ යථාර්ථය හරියට විද්‍යානුකූලව දැනගත්තා සංවේදී. සුඛපත් සංවේදී පසහිතාසිකේ. අන්න එතන පරිසංවේදීව දකින්නකොට යථාර්ථයේ මේ දුකේ බැඳෙන අවිද්‍යාව, තෘෂ්ණාව, චන්ද රාගය නිසා මේ බැඳෙන්නේ. මේකම ආදීනෝ සහිතයි. මේ කිහිපියොත් අත්හැරී නොයදී මිදී කෙලවර කරන්නා වූ අරිහත් ඵලෙ නෑ. කෙලවර නෑ. ඊටපස්සේ මදී බලාපොරොත්තු මේ අතරමැදි දීව නෙමෙයි. මේක ඉක්මායක ආදීනව දැකලා කිහිපයන්නේ. සුඛයේ ආදීනව දකින්න පටන් ගන්නවා පස්සේ මොකද වෙන්නේ? සුඛයේ පිළිබඳ යම් ඡන්ද රාජ්‍යයක් තිබුණා පහ වෙලා ගියා. පහ වෙලා ගියා. අනේක කියනවා සුඛ පරිසංවේදී පස්ස සිතාමිති දීකේ. මෙන්න වේදනානුපස්සනාව. හිතේනවා හිතනවා කියන ඉන්දියානේ වේදනානුපස්සනාව වැඩින්නේ නෑ. වේදනාන වසනාව ආනාපාන හතිය වැඩෙන්නේ ඔය කැක්කෝ එන්නේ හිරි වැටෙන එකක් දැකලා ඕක කාකහා ඉන්න එක නෙමෙයි. හිතනවා හිතනවා රහනවා රහනවා කියන එක නෙමෙයි. මෙන්න මේ නිරාමිත ප්‍රීතිය නිරාමිත දුකේට එනකොට මේ සමාධියත් එක්කලා ලැබෙන එකක් මේ ආනාපානයේ හතිය විතර. මෙන්න මේ නිරාමිත ප්‍රීතිය ප්‍රීති දුක ඒකාග්‍රතාවකින් ධානාංගයකින් ප්‍රීති ධානාංගයේ දුක ධානාංගයේ දෙකේ අහාරත්‍ය අනිත්‍ය දුක අනත්ත වශයෙන් දැකලා එතන ඉක්ම යන එකට ඉපත් වෙනවා. මෙන්න මෙතන කියනවා වේදනානුපස්සනාව මෙතෙන් දෙනවා. දැන් කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි දෙකෙන් ඇවිදින්න දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දුකේ තිබ්බ හිත අයින් වෙනකොට අන්න පවත්තර මිදන් දෙකේ විචිත්තන් කියන දෙන්න ක්‍රමක්‍රමයෙන් ලඟිලා උපේක්ෂා ඒකාගතාවය දෙනවා. දුක ඒකාගතාවයි කියන්නේ. දුකේ චන්දරාගයෙන් නොබැඳෙනකොට උපේක්ෂාව නැගෙනවා. ඉත ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අකම්පිය වූ උපේක්ෂා සාගර නිච්චල භාරයක විහිදෙනවා. මනාසියෙන් දැනෙනවා. දැනීම බොහෝ තීක්ෂණයි. බොහෝම නිච්චලයි. තාන්තයි ප්‍රණීතයි. ප්‍රබස්සර විදම් වික්‍රේ ඉක්කන් කියන ස්වභාවය තමයි චතුර්ථ ධානය අවස්ථාවම ඇගිරේ. මෙන්න මෙතනින් දැන් පටන් ගන්න. හිත දකින්න. අරමුණු දැනෙනවා. අරමුණ කල්ලන චන්දරාගයක්. මෙන්න මෙතනින් ආරි චතුර්ථ ධානය ඉඳ වැඩිලා. දැන් තියෙන්නේ චතුර්ථ ධානය හිතේ විදර්ශනාත්මක වර්ණ ආනාපානයි. එන්න චිත්තානුපස්සනාව. චිත්ත සංකාර පරිසංවේදී අසතිස්ස අනිදිසික දැන් චිත්ත සංකාර පරිසංවේදී කියන්නේ මේ නිදහස ඒ උපාය උපේක්ෂාව දැක්කහම මේ උපේක්ෂා ඒකාග්‍රතාවී අවිද්‍යාවෙන් තොර කරගන්න ඕනේ මොකද හේතුව මේ නිදහස් පැවැත්ම කොච්චර හොඳද මෙන්න මේ හැඟීමක් මෙතෙන් තියෙනවා ඇලීමට ගැටීමට යන්නේ නැති නිදහස් පැවැත්ම කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද මේ නිදහස් පැවැත්මේ ඉඳ ඇත්නම් මේ ප්‍රභාස්වරත්වයේ ඉඳ ඇත්නම් හරිම ආලෝක ස්වභාවයක් හරිම නිදහස් ඒ දැනීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා පැවැත්මයි චිත්තයක් කෙරෙහි හිත විහිදෙනු අන්නේ තින් දකින්නෝනේ හිත පිහිරවන්න දැනක් නෙමෙයි චිත්තේ මේක සංකතයක් හකස් වෙන එකක් මොකද්ද සංකතේ ජීවත් වීමේ ආසාව පැවැත්මට ආසයි විද්‍යාමානවල ඉඳ ආසයි. මෙන්න මේ චිත්ත ආසාව තමයි මෙන්න මේක තමයි සිද්දේ හට ගන්න ආසාව. චිත්ත සංකාරය. අන්න පරිසංවේ. මේ චිත්ත සකස් කරන්නා වූ හේතුව දකින්න. ජීවත් වෙලා ඉඳ ආසයි කියන යම් කිසි බලාපොරොත්තුවක් ඇද්ද? ඒක තමයි හිතක් පවස්ස පවතින විදිහේ. ජීවත් වෙලා ඉන්නවා කියන්නේ හිත විද්‍යාමාන කරගෙන දැනීම් බවට පත් කර කර ඉන්නවා. දැනීමට ආවර්ජනයට යොමු කර කර ඉන්නවා. ආවර්ජනයට යොමු කරපුවාම උපේක්ෂා ඒකාග්‍රතාවයේ හිත සාන්තව දැනෙනවා. ඉන්න බව දැනෙන හොඳට පැහැදිලි. ඉස්සියක් අල්ලගත්තේ. මේ දුරට යනකොට අද ඉඳලා වන්දන දී දිනක අතරමඟ මුලා වෙනවා. යන්න යන්න කියන්නේ ඔය පොඩි කෑල්ලක් අන්න පහත් වෙලා. සුද්දා ගහන්න මාර්ගඵල ලැබෙනවා. මේ මේ විදිහට එකින් එකට එකින් එකට මුලාවටපත් වෙනවා. දැන් කෙලවර කරන එක හිතන්නේ වාගේ වෙනවා. ලැබිච්ච බලය ලැබිච්ච අය හරියන්නේ ඉදිරි හරිය බලාගෙන අයින් කරොත් තමයි ලාභයක් අන්න ඒ දෙලි බලාගෙන කියන්නේ කිව්වේ ඒකයි හිත සංකාර පරිසංවේදී අත සිතාමිති දීක යන ඇතුළු කරලා හිත සංකාර ළඟින් නොවනින් යුක්තව ධර්ම දකින්න ඕනේ හිත සංකාරකයක් පරිසම්පන්නයක් කැමතිේ පවදිනයක් නෙමෙයි අනිත්‍යයි අනිත්‍ය දෙයක් කැමතිේ පවත්තන්නේ તો කැමතිේ පවත්තන එකෙන් දුක ඇති වෙනවා එහෙනම් ඒක හරියක් දැන් පැවැත්මයි ලෞකික වන්නාවේ චිත්ත කියන අවස්ථාව තුළ අල්ලන්න හරියට වටිනා එකක් හම්බුනා කියලා ගන්න දෙයක් නෑක ලෞකිකයි. ලෞකික වූ පැවැත්ම තුළ යම් චිත්තය පහළ කරනවා නිකම් පහළ වෙන්නේ නෑ. හේතුවකින් පහළ කරනවා හිත ගොඩනගෙන පැවැත්මේ ආසාව නිසා කරන උත්සාහයක් වීර්යය මෙතන හැඟවිලා තියෙනවා. ආවර්ජන නොකරපු නිසා මේක තේරෙන්නේ නැහැ. ඒනම් මේ හිත ගොඩනගෙන එකක් නෙවෙයි. මෙන්න මේකේ චිත්ත සංකාරය. ස්කන්ධ රාගය නිසා මේ චිත්ත සංකාරයේ ගොඩනගනවා මෙන්න මේක මෙන්න මේක දැනගත්තාම පිළිෙන්නේ දහම ආශ්‍රේ ආශ්‍රේයට ගන්නවා ආස්වාස කළා චිත්ත සංකාර දකින්න දහම එතකොට මොකද වෙන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට එච්චරලා හොඳයි හරි සාන්තයි ප්‍රණීතයි කියලා හිතුව මේ චිත්තය ආදීන වශයෙන් දකින්න මේකේ දුකක් තියෙනවා මේකේ වෙහසක් තියෙනවා මොකටද මේක ගොඩනගන්නේ මොනවා කරගන්නද ගොඩනගෙන ගොඩනගෙන චිත්තේ ගෙවිල යනවා. උත්සාහයේ ඉඳී යලි යලි ගොඩනගෙන නිසා මේක විද්‍යාමාන වෙනවා. නිරන්තරව යොදනා උත්සාහයේ ඊගයි වෙනසා. ආවර්ජන නොකරමු නිසාකාල් මේක දෙනුනේ. ආවර්ජන ගන්න පටන් ගන්නකොට පස්සේ වෙන හිත්ය ගොඩනගෙනවා නම් මෙහෙද වෙවි. මොකක්ද ඇති හරේ? අන්න හැඟවිච්ච දුක මත වෙලා දුක්ඛාරය සතිය මත වෙනවද? මත වෙන දකින්නවා. චිත්ත සංකාර පරිසංවේදී අත්ථ සිතාමි සිහිපේ. අන්න පහ වෙලා යනවා. හිත සංකාර ගොඩ ගන්න බැහැ විද්‍යාව පහල වෙනවා අවිද්‍යාව දකින්න. අවිද්‍යාවේ ක්‍රියාකලාපී දකින්නකොට. පස්සම් බයං චිත්ත සංකාරං අත ඉසා කිසික. මෙන්න මේ භයානක වන්නා වූ බය ස්වභාවය ඇත්තා වූ මේ චිත්ත සංකාරයේ පහ කරලා තමයි. ඒ පහ කරලා දැමීම මොකද කරන්නේ? පස්සම් බයං චිත්ත සංකාරං අත ඉසා කිසික. අනාර දහම ඇතුළු කරනවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් සත්‍යය ගැන දකින්නාව ධර්මයේ අතුරු කරන්න අතුරු කරන්න මොකද වෙන්නේ මේ හිත හිතහාරක් කරන යම් ධර්මයක වැඩිමත් තිබුණා ගී චන්දරාගේ භාවයලයි අන්නේක පහකින් සඳහා ඉතී ආදීනෝ දකින්නා වූ ධර්මය අතුරු කරනකොට කියන චිත්ත සංකාර පරිසංවේදී අත්ථ සිතානි සිත් අන්තමික චිත්තනේ වෙනවා චිත්තනේ කියන්නේ නිවන කරා කියන්නේ පස්සම්බයන් චිත්ත සංකාරං පස්ස දිත්තානි අපි දැන් මොකද කරන්නේ මේ චිත්ත සංකාරයේ සිටියේ දකිනකොට. හිත ගොඩනගෙන බලාපොරොත්තු ප්‍රමස්තයෙන් අදි වේලා අදි වේලා ගිහිල්ලා සංකාරයේ පහ වෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාර පහ වෙලා යනකොට මොකද වෙන්නේ? චිත්ත පරිසංවේදී අස නිසා විසික. දැන් හිත ගොඩනගන විවිධාකාර සංඥාවන්ට ගොඩ නැගෙනවා. දැන් ගොඩනගන සංඥා අයින් වෙන අයින් වෙන ආරම්මන විඥානන ලක්ෂණ චිත්තක් ඉන්නේ ෆයිනල්. අරමුණු දැනගන්නේ නැහැ අරමුණු පස්සේ යවන්නේ නැහැ. උපේක්ෂා වහකට අරමුණු පස්සේ යවන්නේ ඉඳලා තිබුණා. දැන් ඊටත් තරහ පැහැදිලි සිද්ධියක් දකින්නවා. දැනෙන ස්වභාවයේ තියෙන දැනීම ආවර්ජනය කරගෙන දැනෙන අරමුණු පස්සේ යන්නේ නැහැ. අරමුණු පිළිගන්නේ නැහැ දැනෙන ස්වභාවයේ තියෙන බව වැටහෙනවා. අන්න පවත්තර විදන් වික්‍රමී චිත්තං ආරම්මන විඥාන ලක්ෂණං චිත්තක් අවස්ථාව. යව චතුත්ථ ඥානී අයියට වැහැපු අවස්ථාව. මෙන්න මේ වෙලාවේ දකින්න. ඒ සිද්ධියක් ටිකකුත් නැගෙන්නේ හේතුඵලය. සංකතය. පටිච්ච සමුප්පන්නයි ගොඩ නැගී. ජීවත් වීමේ ආසාව තියෙන නිසා ජීවත් වීමේ ආසාවෙන් ගොඩනගෙන දෙයක් තමයි ඉස්සේ. එහෙනම් දැන ගැනීමට ලැහැත් කියලා ඉන්නේ. දැන ගැනීමට වැටෙන්නේ නැහැ. අවශ්‍ය නම් දැනගැනීමට ලැහැස්ති. රූප අහන්න වැටෙන්නේ නැහැ. බලන්න වැටෙන්නේ නැහැ. ශබ්ද අහන්න වැටෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය නම් ඉඩයක්ලා තියෙනවා. අවශ්‍ය දෙයකට ආවොත් එන්නේ. ඉඩයක්ලා නිදහස් වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක තමයි කියන්නේ චිත්ත අවස්ථාව. චිත්ත පරිසංවේදී. අන්නේ චිත්ත අවස්ථාවේ ඉන්නේ මොකද ජීවත් වීමේ ආසාව නිසා. ජීවත් වීමේ ආසාව මුල් කරගෙන නැගින්නා වූ චන්දරාගයක් තියෙනවා. දැනගැනීම සඳහා ආවර්ජනාත්මක වීමට ලැහැත්තිලා ඉන්නේ. හිත හදලා තියෙනවා බාහිර ලෝකෙදී විහිදුවලා. අභ්‍යන්තරව හිත නැගිනවා. මෙන්න මේ අවස්ථාවට හත් වෙලා දැන් ඉන්නේ. එතන මොකද කරන්නේ? මෙන්න මේ චිත්ත ස්වභාවය දැනගත්තාම ජීවත් වීමේ ආසාව යම් දවසක නැද්ද? දැනීමේ බලාපොරොත්තුවක් එදා ඉවරයි. අද සිත දැනගන්න. සිතක් වස්තන. ජීවත් වීමේ ආසාව විතාව තමයි දැනීමට ගෝචර වෙන අරමුණක් ආවොත් ඒකන ඉඩ දෙන මානසික අධ්‍යයනය කරනවා තියෙනවා. දැන් ওই දෙක උපමාවදී තෝරගන්න පුළුවන් නේද? අපි මේ සත්ත්ව විකාශන යන්ත්‍රයක් වුවන්විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගුණා. අර ඒරියල් එකට නැත්නම් ඒකට අවශ්‍ය සංඥාදන ඉස්හානයේදී සංඥාවක් ආවොත් තරස්කාරහරි සත්‍යයක් එනවා. එහෙම නැත්නම් කතාවක් හරි සංගීතනාදයක් හරි එනවා ඒකට. අපි ඒකට ගොඩනගලා තිනවා වීර්යය හරකට කරකවලා. හැබැයි දැන් කතාවක්වත් සංගීතයක් අතරින් වීර්යය අඩු වෙලා නැති නිසා ඒක ඉන්නේ නැහැ. හැබැයි කන්දිහායක සිද්ධිය කරේ සෝ ගාන කරන්ති වාක්‍යයේ සත්‍යය එකක් උනා. යන්ත්‍රයේ ක්‍රියාත්මකයි කියන එක අපිට හැදෙන්නේ නැහැ. සෝ සත්‍යයක් එනවා. වගේ දෝසජ්ජය වගේ චිත්ත. අර චිත්ත සංඛාර ගොන්නගේ අවස්ථාව. ඒකට එන්න ඉරියා වාගේ යන අරමුණු. එහෙනම් සද්දෙට එන්න අවශ්‍ය නීතියට කරපවතිනවා. මේ දේ කරපොණකින් අහක් කරලා දැම්මොත් මොකද වෙන්නේ? සද්දේන මාර්ගයේ වැමුණට යන්ත්‍රයේ ක්‍රියාකරන හද එනවා. මෙන්න චිත්ත අවස්ථාවම හා චිත්ත සංකාරවල අවස්ථාව උතුමාපටි ඔබේ තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ඉද්ද අවස්ථාවට එනකොට මෙන්න මේකේ නිදහස් වීම දකින්නකොට අභි ප්‍රමෝදයන් චිත්ත විශේෂ ප්‍රමෝදයක් ඇති වෙනවා. අර ඉතලන්නේ පීති ප්‍රමෝදය නෙමෙයි. අභ්‍යන්තර වන්නා ප්‍රමෝදයක් ඇති වෙනවා. අභි ප්‍රමෝදයන් චිත්ත. ඒ කියන්නේ අර චිත්ත අවස්ථාවක් දැන් අත්හැරිපුවාම ලබන්නා වූ නිදහස්භාවය හිතට වැටෙනවා. අත්හැරීම නොඇලී මිදී චිත්ත නිරෝධ වුණොත් චිත්ත පවතින්නේ මෙන්න මේ චන්දරාගය නිසායි. ජීවත් වීමේ පැවැත්ම දින ආශාව නිසායි. මේ ආශාව අත්හැරලා දැම්මොත් චිත්ත හට ගැනීමත් ඉවරයි. මෙන්න මේ ධර්මයේ දකින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විශේෂ ප්‍රමෝදයක් හට ගන්නවා. ඒක සාමාන්‍ය ප්‍රමෝදය නෙවෙයි. අභිප්‍රමෝදය. අන්න එතෙන්දී හට ගන්නවා. නිවනට ආසන්න වෙන්න ආසන්න වෙන්න හිතත් අත්හැරින්න වැඩි නිදහස් වෙනාට පස්සේ කොයිතරම් තේෂ්ඨ වෙනවද කොයිතරම් නිදහස් වෙනවද කියන හැඟීම එනකොට කාද නොවන ප්‍රබෝධයක් හටගන්නවා ඒක රූපාවතර ඉක්මවා ගිහිල්ලා අරූපාවචර ස්වභාවය අධ්‍යාත්මවන්නා මාන්තිකත්වය උපේක්ෂා ඒකාග්‍රී තුරු ඇතිවෙනා විතරා ප්‍රබෝධයක් තියෙනවා මෙන්න මේ අභ්‍යන්තරයේ පේනවා අභ්‍යන්තරයේ ප්‍රතිතරා වැටහෙනවා. අභ්‍යන්තරයේ නැඹුරු වෙච්ච හිතක් නිසා දැන් බාහිර විහිදෙන හිතක් නෙවෙයි. දැන් මේ සමාධිය අරූපාවචර වැසෙන් නැඹුරු වෙලා ඉවරයි. මේ පැත්තට නැඹුරු වෙන නිසා රූපාවචරෙන් චතුර්වඥාන ඉක්මවලා ගිහිලා අරූපාවචර පැත්තට නැඹුරුනහම බාහිර ලෝකේ අරමුණු පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ. හැබැයි අභ්‍යන්තර ප්‍රමෝදය දැන් වැටෙනවා. මෙන්න මේ අභිප්‍රමෝදයන් සිද්ධා අසදිතා නිදික දැන් මේ අභිප්‍රමෝදයන් කියන්නා මේ අවස්ථාව තුල අර අරූපාවචර මානසිකත්වය දකින්නකොට ඒකත් දකින්න පටන් ගන්නවා හිත ගැන තාම ඉවර නැහැ ඉතින් අවස්ථා ඉක්ම ගියාද තවත් මේ දැනීමේ අභ්‍යන්තර සංස්කෘතියට බැසද අභ්‍යන්තරයෙන් බාහිර නැහැදේලා බාහිර අරමුණු වල්ලා ගන්න ආපු විදිහට මේක තිබුණේ බාහිර බාහිර අරමුණු වල්ලා ගන්න විදිහ උපකරණේ තමයි අන්තිම සුදාම උපකරණේ තමයි චතුර්ථ ධානයේ අවස්ථාව චතුත් අධ්‍යාන මානසිකත්වයේ මොකද්ද හැදිලා තියෙන්නේ? බාහිර ලෝකයේ නැන මේ ලෞකික බාහිර ලෝකයේ අල්ලන්නේ. රූපාවචර ලෝකයේ ඉඳන් කාමාවචර ලෝකෙට එන්න. හදාගත්ත මාර්ගය තමයි චතුත් අධ්‍යානයේ අවස්ථාව. අන්නේ අවස්ථාවේ ඉක්මනිය ගාම මේ හිත අභ්‍යන්තරයෙන් බහින්න. අනන්ත ආකාශය අල්ලා හින්න. අන්න අනන්ත ආකාශය අල්ලා හින්න ගහම මේ බාහිර ලෝකේ රූප ලෝකේ හද ගියා රූප ලෝකේ දෙක්ක. අභිප්‍රමෝදයක් ඉඳන් ඉතන හරි ප්‍රමෝදයි. මෙන්න මේ ප්‍රමෝදයේ එනකොට ලකිනවා මේක ඇත්ත නෙමෙයි. මේ අවස්ථාව හේතු බලය. අභ්‍යන්තරයේ මනසින් ඉතින් අභ්‍යන්තර ලෝකයක් හදනවා. අභ්‍යන්තර වන්නා වූ ධාන ලෝකයේ තුල ධානී ආකාශය ඇල්ලුයි. ඉදිම ද්‍රව්‍යයක් වස්තුවක් ඉදිම දෙයක් නැති අනන්ත ආකාශයක් ඉතින් හදනවා. මෙන්න මේක හරි සාන්තයි පරිසයි රහිතවද. කිලෝ මෝලයක් හිස්සා කියන්නේ ඔන්න ඔතෙන් දෙනකොට. මෙන්න මේකත් අල්ලගන්න කියොත් මේකත් අභ්‍යන්තර පැවැත්ම. අභ්‍යන්තර පැවැත්ම පැවැත්මක් මිස නිවන නෙමෙයි. දැන් මෙතන හිත තිබ්බනම් මොකද වෙන්නේ? ඒකත් චන්දරාගය. අරුප චන්දරාගය ඒක. අරුප චන්දරාගයත් අත්හැරීම වැඩි විදියන්ට වෙන නිවන. අරිහත් වේ. දැන් මෙතනත් අත්හැරියන්න මේකේ ඒකේ ආදීනෝ දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් ඒක දැකලා ඒකත් උත්සාහයෙන් විදිහේ ගොඩනගන බව දැක්කහම ඒකත් අත්හැරලා දැමහම කොච්චර සාර්ථක ප්‍රතිදක අදහස් වෙනවද මොකද වෙන්නේ අන්න අවික්‍රමෝද ඉත්තේ දකින්නා යථාර්ථයේ දකින්නා වූ ධර්මයට ඉති ධම්ම අන්නේක අතුරු කරනකොට අවික්‍රමෝදයන් ඉත්තා පසසිස්සාදී මේ බලාපොරොත්තු අරූප වෙනාර ආකාසානංචාදී නියම් බලාපොරොත්තුවක් තිබුණාද ඒක ඉක්මනින් ඒක නෝ නිදාන එතන මොකද වෙන්නේ සමාදාහං චිත්තං අසහිතාමි තික සමාදාහං චිත්තං පසහිතාමි තික අන්න ඊට පස්සේ සමාදාහං චිත්තං අර ආකාශයේ අත්තන්නහම විඥානංචායතන අවස්ථාව ඉදී ඉස්පත් මතුවලා ඉන්නේ හිත ඉතින් හිත දකින්න අවස්ථාවක් එනවා හිත ඉතින් ආකාශය අරමුණු කරන අවස්ථාව ඉස්ම ගියාට පස්සේ හිත ඉතින් අනාත්මයේ විහිදෙන විතාරමුණු කරනවා එන විතර කියලා විඥානංචායතන අවස්ථාව මෙන්න මේ අවස්ථාවත් හටගත්තහම දකින්නවා මේකත් උත්සාහයක වීර්යයක පැවැත්ීමේ ප්‍රතිඵලයක් මේකත් පැවැත්මක් පැවැත්මක් හැබැයි නම් සංකතය පරිච්ඡේදම උපන්න උත්සාහයේ වීර්යය ගොඩනගෙනවා ගොඩනගෙන ගොඩනගෙන ඉවිල යනවා නිරන්තරයෙන් ගොඩනගෙන නිසා මේ පැවැත්ම ඇති මේක ඇත්ත නෙමෙයි මේකේ දුකත් එක්කලා ගොඩනගෙන එකක් මිසක් ගොඩනගෙන ඉවිල යන හරයක් නැති එකක් මිසක් මේක නිවර කියලා දැනදෙන්න පුළුවන් දෙයක් නෙමෙයි අන්නේ මානසිකත්වයේ ගොඩනගෙනකොට අර විඥානඥාන අවස්ථාව ධර්මානුකූලව දකින්නවා අන්න ධර්ම ආසස කරනවා අභිප්‍රමෝදයන් සමාදාන ජීද්දන් අසහිතානිති හික්කති යන් ධර්මය අතුරු කළා ඒකෙන් ඉවත් වෙයි සමාදාන ජීද්දන් පසහිතානිති හික්කති අන්න ඒක දකින්නොත් එහි චන්දරාගයක් තිබුණාද ආකා විඥානඥායතනේ ඒ චන්දරාගයක් දිවිලාගෙන ඒක ඉක්මනියා ඊට පස්සේ මොකද වෙන්නේ විමෝදයන් චිත්තං අත්ථිතානිති හික්කති විමෝදයන් චිත්තං පසහිතානිති හික්කති හැබැයි විශේෂ විදීමකට පත් වෙන අවස්ථාව මෙච්චර කාල අනන්ත ආකාශයේ ගිය චිත්තේ වැඩක් නැහැ හරයක් නැහැ අසාරවන්නා විහිදීමක් ප්‍රසාරණයක් මේ කරලා තියෙන්නේ එහෙනම් මේක මේ චිත්තේ ස්වභාවය යථාර්ථය ඇත්තම එක නෙමෙයි අනන්තයේ හිත ප්‍රසාරණය කිරීම නිරන්තරයෙන් උත්සාහයෙන් වීර්යයෙන් කරන මෙහිතක් පදයක් මෙතන විදිනවා ගොඩනගන්නේ හරයක් නැත්නම් මොකද මේ විහෙද විදේ ගොඩනගනවාදී විස ප්‍රසාරණය කරන මානසිකත්වය වැඩක් නැහැ ඒකේ අදහස එනකොට ධර්මානුකූල අදහස් එනවා ඒකේ දුක දැකලා අත්හැරින වැඩි ඉන්දියානාලා ඒ සංසාරයෙන් මිදෙනකොට මොකද වෙන්නේ? අර බැඳලා තියෙන මානසික අතේ නිදහස් වෙනවා. ආකින්චඤ්ඤා ඇතර කියන ඉඳා මානසික අතේ ඉඳාප්ති උද්දත්තරපත් වෙනවා. අන්න එනිකාට පස්සේ මොකද වෙන්නේ? විමෝචය සිද්ධා පස්ස සිතාන්ති දික. මෙන්න මෙතෙන් ආවට පස්සේ. එයා දකින්න එක දෙයක්. මේ ලෝකයේ හිත පිළිබඳව යමක් හිතුවා නම් කැමැතිසේ පවතින එකක් විදහාන්සේ පවතින එකක් දුකක් නැතුව පවත්වන්න පුළුවන් හිතක් මේ ලෝකේ නැහැ. යම් හිතක් ගොඩ නැගුවා නම් යම් මානසිකත්වයක් ගොඩ නැගුවා නම් උත්සාහයෙන් වීර්යයෙන් නිරන්තරයෙන් කරන උත්සාහයෙන් වීර්යයෙන් ගොඩ නගන නිසායි ඒක නැගී. ඒක කිවිච්ච ආදීනේ වෙහිලා තියෙන නිසායි ඒක දුකයි කියලා වැටහුනේ නැත්තේ. ඒක අත්හැරපුවාම විදහා සාන්තයි ප්‍රණීතයි කියලා දැක්කේ නැත්තේ. එහෙනම් මේ ලෝකේ බලාගෙන ගියාම අල්ලා ගන්න කැමතිේ පවත්තන්න එකක්වත් නැහැ. ඒක ආදීන් ඥානයෙන් අවස්ථාවකදී දකින්න. කැමතිේ පවත්තන්න පුළුවන් එකක්වත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අනිච්ඡානුපස්සී අසතිච්ඡාමි කිසිකෙති. මෙන්න මෙතෙන්ට දර්ශකහන් දකින්නවා කිසි දෙයක කැමැතිලිය පවත්වන්න පුළුවන් හිලකුත් නැහැ, ගතකුත් නැහැ ලෝකෙ මුත් නැහැ. අත්දැකීම තමගේම අත්දැකීම. දැන් තුන් ලෝකෙම දැකලා ඉවරයි වෙන්නේ. කාම ලෝකෙත් දැක, රූප ලෝකෙත් දැක, අරූප ලෝකෙත් හැටි දැක්ක. ආකින්චඤ්ඤායතනෙකින් දැක අරූප ලෝකෙත් දැපා. එන දැක්කම අනිච්ඡානුපස්සී අසතිච්ඡාමි කිසිකෙති. අනිච්ඡානුපස්සී පස්සදී සාමිසි එදා අනිච්ච දකින්න. යථාර්ථය අත්දැකීමේ බලාගෙන බලාගෙන ගියා එක දෙයක්වත් අහුන්නේ නැහැ පරිශ්‍රණය කරන කැමැතිේ පවත්වන්න පුළුවන් එක. කැමැතිේ පවත්වන්න බැරි උත්සාහයෙන් විවිධ දුකසේ ගොඩනගෙන ලෝකයක් නිසා හිතක් නිසා. ගතිත ලෝකේ සියල්ල දුකසේ ගොඩනගීම නිසා පහළ වෙන දේ නිසා. සාරත්වයක් නම් මේ පහළ කරන්න බෑ. එයාගේ සියලු උත්සාහයෙන් විරුත්සාහයක වුණාද ඒ දුකේ නිදහස. මෙන්න මෙතනපත් වෙන මොකද වෙන්නේ? යම් කිසි කාම රාගයක් තිබුණා පෙරදීම ඉවරයි. රූප රාගයක් ඉක්ම ගියා. තව තියෙන අරූප රාගය විතරයි. ඒකට තනහ විරාගී. විරාගානුපස්සී අතරින්සාමි දිහිකදී විරාගානුපස්සී පතහිතාමි දිහිකදී. ඒ රාග වශයෙන් පැවැත්ම හොඳයි කියලා වැටෙන්න එකක් පන්නේ අන්තිමට ඉතින් ආදී සංඥාවදී නැවතුණා. ඇයි මේක වැදෙන්නේ? අරූප රාගය නිසා මේක බිහිඳයි. තවත් පැවැත්මේ ආසාව ඉවරයි. නමුත් මේකත් ගොඩනගන දෙයක්. මාත්‍රයක් නමුත් ගොඩනගන්න මාත්‍ර දුකක් තියෙනවා. ගොඩනගනකොට නිරාශ්‍රයෙන් ගොඩනගන මේ දුක් මාත්‍රේ විදවිලා ගොඩනගන. ඒ මොහොතේ ගොඩනගන කිත්තේ දෙවිල යනවා මිසක් හරයක් ඉදිරි කරන්නේ. එක සැරයක් ගොඩනගුවාම හදාදිනේකව නවතින ක්‍රියාවලියකුත් නැහැ. ගොඩනගපු හේතු රණුපුරුව ඒ ශක්තිය ඵලයේ නිපදවනවා. ඉවරේදී ආයි ගොඩනගන නිසා යන්නේ පවතින. එහෙනම් ඒවත් විගත් තුල අම් මොනවද කාගෙන් මේ අරූප රාගය බැඳෙයිද? කාගෙන් බැඳෙන වටිනාදයක් මෙතන නැහැ කියලා දකින්න දෙක ඉක්මවයි. ඊට පස්සේ නේව සංඥා නා සංඥා කියනවා දැන් ඉතින් ඉන්නවා. දැන් බැඳිච්ච එකක්වත් නැහැ. හැබැයි එතෙන් එකක් වෙනවා මොකක් වෙනවද? දකින්න පටන් ගන්නවා විරාගානුපස්සී. අන්න එතෙන්දි හොඳට පැහැදිලිව දකින්න. ගොඩ නගපුවාම පිම්බිලා එනවා. දැනීම වතු වෙනවා. ආයි හැබැයි ටීවී ගැන බලන්න ඉන්න. ඉතුරු කරපු දෙයක්. ආයි දැන් ඇක්කිට ගොල් නගන. ආයි පොඩ්ඩක් දැනීම ප්‍රසාරණ දෙනින් බවට පත් වෙනවා. ඒකේ ශක්තිය උනට ඒක දෙවිදයක්. මුස්වාකාර ගන්නවා, අරිනවා, ගන්නවා නම් මටමයි ඔබ කියන්නේ. හදන හදන එක ගෙවිල යනවා. යටි යටි හදනවා උත්සාහයෙන් ඒක ගෙවිල යනවා. යටි යටි හදනවා. එහෙනම් හිත කියන එකක් ලෝකේ ඇති එකක් නැහැ. ගොඩනගන නිසා හේතුවේ ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. හේතු විශක්තිය කියන එක මේක ඒ ආකාරයෙන් ශක්තියට අනුකූලව ක්‍රියාත්මක වෙලා හේතුව ගෙවෙනකොට අනුකූලව හිත ගෙවිල යනවා හේතුව නැත්නම් හිත නිරෝධ වෙනවා දැන් මොකද කරන්නේ නිරෝධ වෙන්න කැමති නෑ පවතින කැමති අයි ගොඩනගන මෙන්න මේ ක්‍රියාවලිය මොහොතක් ගානේ කරන නිසා මොකද වෙන්නේ නේව සංඥා නා සංඥා නේව සංඥා නා සංඥා කියන මේ ක්‍රියාවේ සිද්ධ වෙන්නේ කියන්නේ මෙන්න මෙතෙන්දී මනෝ සංකාරකවත් වේදනා සංඥාවල ඇතිසප්පේ දකින්න දැනීම සහ හැඟීම කියන්නේ ගොඩනගන දෙයක් ගොඩනගව මාත්‍රයේ ගොඩනගීම් දැනීම මාත්‍රය ගන්න එනවා. ආයි ගොඩනගව දැනීම ඉවරයි. වේදනා ඥාන නිරෝධය. වේදනා සංඥා ගොඩනගෙනකොට ගොඩනගෙනවා. හේතු වෙනකොට ඵලයේ නිවිල යනවා මොකද ඉතුරු කරේ. හිතයි කියලාවලියක් ඉතුරු කරේ නැත්නම්. හිත කියන්නේ ගොඩනගන දෙයක් මිසක්. දැනීම කියන්නේ ගොඩනගන දෙයක්, හැදීම කියන්නේ ගොඩනැගීම නිසා වැටහෙන දෙයක් මිසක්. පවතින දෙයක් නෙවෙයි නම් ලෝකෙ මොනවද පවතින්නේ? ඔක්කොම හේතුඵල නිසා තව දෙයක් නෑ කියලා දැනගන්න. හේතු නිරෝධයේ ඵල නිරෝධයෙන් දහම් මැරෙන්න තවත් ඉඳ කියලාවත් ගත කියලාවත් ලෝකේ කියලා දෙයක් නැහැ. නම් කාය සංකාරයක් දැක්කා, වචී සංකාරයක් දැක්කා, මනෝ සංකාරයක් දැක්කා, සංකාරෝ කියන හැටි දැක්කාම සංකාර උපේක්ෂා ඥානි සබ්බ සංකාරීසු අනිත්‍ය සංඥා පහල වෙලා දැන් මොකද වෙන්නේ? නිරෝධානුපස්සී අසහිතාමි තිහික යන නිරෝධේ පාද කරන වෙලාව. පැවැත්ම තුල ගතයි හිතයි ලෝකයයි කියන පැවැත්ම සියල්ලම අත්‍ය වෙනවා. මේකට බලාපොරොත්තු අත්දැකීම. මේ තමයි අන්තිම දැනීමේ හැඳිනීමේ ගොඩනැගීම. ඒ අන්තිම දැනීමේ හැඳිනීම ගොඩනගෙන බලාපොරොත්තු අත්දැකියද? හැරි හැරීම ඉවරයි බහැස් මේ ඉවරයි. හොද ඉවරයි නිරෝධයි. අන්න නිරෝධයි. නිරෝධානුපස්සී අසතිකාර්තික අනිරෝධර්මයි දැයි. මෙන්න මේ අන්තිම අන්තිම උත්සාහයයි වීර්යයි දැනීමේ හැඳිනීම ගොඩනගන. අන්තිම උත්සාහයේ වීර්ය අත්තරම් දාතයි. සියලුම දුකෙන් නිදහස්. මතක් වෙනකොට මොකද වෙන්නේ? අන්න දුකේ නිදහස් තත්ත්වයටපත් වෙන්න ඔයිටලා දැනීමත් එක්කලා යන්නේ ඔක්කොම බලාගෙන දැනගන්නත් හැකියාවක් නැත්නම් හඳුනාගන්නත් හැකියාවක් නැත්නම් හිංහාද අපිට පිටින් කරන්න දෙයක් නැහැ. ඉතින් කරන්න තියෙන අන්තිම දේ මොකද්ද? මනෝ සංකාරයේ හදගන්වන්නා වූ සංකාර කොට නැගී නිරෝධ කරන එකයි. නතර කරන එකයි. ඒක නතර කරුවා මොකද වෙන්නේ? චිත්තේ නිරෝධුණා දැන් ඉඳලා කෙනෙක් නැහැ. ඉවරයි. අන්නපත් වෙනවා. හිත නිවිලා කියලා. දැන් ආයතනයක් ගතක් පිළිබඳ අදහසක් හිතක් පිළිබඳ අදහසක් පැවැත්මක් පිළිබඳ කිසිම අදහසක් සම්බන්ධ නැති ඉකීමක් සම්බන්ධ නැති දැනීමක් සම්බන්ධ නැති මානසිකත්වයේ තුලින් එහෙම දැනකට පස්සේ මෙන්න මේකට පස්සේ නම් කියන නිරෝධයෙන් පස්සේ නවානුකූල සමාපත්තියම පුණ වුණා මෙන්න මෙතන ගියාම පිළිෙන්නේ නිරෝධානුපස්සී අත්ති සංසිද්ධික දැන් මම එන්න තැනකටපත් වුණා පස්සේ දකින්නවා කියලා. එතෙන්දී හිතන්න පුළුවන් කමක් නැහැ. එතන අත්දැකීම එයි මෙහාට හිත ගොඩනගලා ඉතින් ආයි බලන්න ඕනේ. ආයතයන් ඒව සංඥා නා සංඥා දෙකින් ආකින්චඤ්ඤායතන මට්ටමට ඇවිල්ලා නවත්තන. එතන පිහිටලා බලනවා. මොන නිරෝධය ඉස්පස් කරලා. එතන හිතීමක් නැහැ. ඉදීම නාම ධර්මයක් රූප ධර්මයක් විද්‍යාමාන නැහැ. දැනීමක් හැඳිනීමක් නැහැ. එහෙනම් සංඛාර තුන් වර්ගයේම නිරෝධයි. සංඛාර තුන් වර්ගයේ විහාර තම වලවල් සංඛාරයක් නැහැ. හැබැයි අතන එකක් සිද්ධ වුණා. විපාකයේ වශයෙන් පවත්වපු යමක් තිබෙච්ච නිසා තමයි ඒ ටිකෙන් ආපහු ගා. එදෙන්ට ගියාට පස්සේ හිතලා ආපහු ඉන්න බෑ. නේ කොහොමද නිරෝධයෙන් ආපහු ගා. මේ පැවැත්ම ගෙන යාම සඳහා යම් කර්ම ශක්තියක් පෙරභවයේ නිස්පාදනය කරලා තිබුණා. ඒ නිස්පාදනයේ විපාකයක් විභාගයේ විදිහ මෙතෙන්ට ගෙනාවා නිකන් හිතකින් ගෙනාවා නේ. එහෙනම් මට ඉනිහට කරන් දෙයක් නැහැ ඉතින්. විභාගයේ යම් තරමක් යයි. ඒක ඉරිදි දවසක් එනවා. එහෙනම් මට රෝගේ නිරෝධියත් හොඳයි කියලා පිළිගන්න එකක්. එහෙනම් මේ ලෝකෙ මොනවා පිළිගන්නේ? පටිවිචාක් ගන්න පස්සේ අත සිතා විදි දික්කදී පිළිගැනීමක් නැති ධර්මයේ දැක තියලා අත්හැරෙනවා. එහෙනම් සියල්ලම අත්හැරලා දැමනා අන්න ඔය පිළිගැනීමේ බිඳලා කියලා එනකොට පටිච්චසමුප්පාද දාන පස්සේ මාසී සාමිතික ජරියක් වෙනපත් වෙනවා අන්න හරියට එහෙනම් මොකද මෙන්න මේ විදිය කරගන්න තියෙනවා ධර්මාන වස්සනාවේ විදිය කියා සතර සතිපට්ඨාන ඉඳුනාම හරි හත් වෙනපත් වෙනවා උපතෝ විමුක්තගේ මහරහතන් වහන්සේ නමක් වෙනවා උන්වහන්සේ යාරිනු පූර්ණයි සමත විදර්ශනා සියල්ලම පූර්ණයි මෙන්න මේ ආනාපාන හතිය අති දුර්ලභ නිසා සියල්ලන්ටම නවානුකූල සමාපත්තිය නිරෝධ සමාපත්තිය සමාධි සමාපත්තිය නගන්න බැරි නිසා. බුදුගානාදී මේක මෝහ චෛත්‍යයට ආනාපානයන් කියමිගා දේශනා කළේ ඔන්නෝක. මේක තියුම්ම තේරුම් අරගෙන යන මෝහ චෛත්‍යයට තේරුම් ගන්න බැරි හේතු මත දාන්න. ඊට බුදුගානාදී මෝහ චෛත්‍යයට ආනාපානයන් කියමිගිලා ඔය ධර්මයේ උදලින් පැන්නේ. දැන් අරමුණක් අල්ලාගෙන යන ගමනක් නෙවෙයි. හැම අරමුණකම ආදීනව දකිමි. අත්‍යවශ්‍ය වැඩි විදි චන්දරාගේ නිදාසෙමි. අවසානයේ දක්වා කාමාවචර ඉක්මවල රූපාවචර ඉක්මවල අරූපාවචර ඉක්මවල නිරෝධයෙන් ගිහිල්ලා නිරෝධයයි කියනවා දැන් විභාගයක් පිළිගන්නේ නැති අවස්ථාවේ නැකලේ විදී ගියා. ලෝකයේ කිසිම තැනක රහතන් වහන්සේ බැඳිලා නැහැ, හැඳිලා නැහැ මානසික අතෙන්. Thank you. මෙන්න මේ தත්ත්වෙටපත් වීමර කියනවා මේ ආනාපාන සති භාවනාව. මේ තමයි ගැඹුරුම එක. දැන් පටන් ගන්න ආරම්භයේදී ඔය විදිහට පටන් ගත්තාම අවසානයේ සියුම් වෙලා සියුම් වෙලා කියලා කොච්චර ලස්සනට පැහැදිලිව පේනවද? දැඩි කළු දෙලෙත් වලින් කාට ගැටෙන්නා වූ පාප ධර්මයන්ගේ මිදිලා මිදිලා මිදිලා ගිහිල්ලා. පුණ්‍ය ධර්ම වශයෙන් පහළ වෙන කාමාවචර රූපාවචර ආදී ලෝකත් ඉක්මවලා. අරූපාවචරත් ඉක්මවලා. ලෝකෝත්තරයෙන් කෙලවර කරන තෙන් යනකම් ධර්ම මාර්ගයේ වැටෙමින් මාර්ගය වඩමින් ඵලයේ භුක්ති විඳලා අධ්‍යාත්ම ගැටි. ওই මාර්ගය වලු යනදී ලැබෙන්නේ. දැන් ආනාපානිය වැඩි කෙනෙකුට ආයතනයක් අමුතු දහම් ගැන ලෝකේ හිතන්න කරන්න ඉදිරි වෙලා නැහැ.